ඉතින් අද සුවිශේෂ කාරණාවන් තිබෙනවා අපිට සාකච්ඡා කරන්නට. ඒ තමයි පටිසම්භිදා ඥාන පිළිබඳව. එතකොට දැන් සිව් පිළිසිඹියාපත් කියලා කියනවා ඒ චතු පටිසම්භිදා කියන මේ ධර්මයන්. එතකොට සිව් පිළිසිඹියාපත් සහිතව අරහත් ඵලයටපත් වුණා කියලා අපි අහලා තියෙනවානේ. චලබිඥා සිව් පිළිසිඹියාපත් මේ වගේ වචන අපි නිරන්තරයෙන්ම අහන, নিরතුරුව ශ්‍රවණය කරන වචන. එතකොට මොනවාද මේ සිව් පිළිසිඹියාපත් කියන්නේ කියන එක පිළිබඳව නැතිනම් චතුපටි සම්බිදා කියන්නේ මොනවද කියන එක පිළිබඳව බොහෝ දෙනෙක් දන්නව අඩුයි. ඒ නිසාම විවිධ මිත්‍යා මතවාදයන් විවිධ මිත්‍යා දෘෂ්ටිහින් ඇති කරගන්නවා මේ කරුණු කාරණා ඔස්සේ. අන්න ඒ නිසා මේ කරුණු නිර්වද්‍ය ලෙස අපි තේරුම් ගැනීම ඊටාම වැදගත්. පිනතුනි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒ සිව් පිළිසිඹියාපත් අනුව සරියුත්තරන් වහන්සේ විශේෂයෙන්ම මෙහිදී බෙදා දක්වනවා කතං අත්තනානත්තේ පඤ්ඤා අත්තපටි සම්බිදේ ඥානං එතකොට අත්තපටි සම්බිදාව එක ඥානයක් ඊට පස්සේ ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටි සම්බිදේ ඥානං ධම්මපටි සම්බිදාව තිබෙනවා ඒ ධම්මපටි සම්බිදා ඥානය ඊට පස්සේ නිරුක්තිනානත්තේ පඤ්ඤා නිරුක්ති පටි සම්බිදේ ඥානං නිරුක්තිනානත් ඥානය නිරුක්ති පටි සම්බිදාවේ ඥානය ඊට පස්සේ පටිභාන පටිභානත්තේ පඤ්ඤා පටිභාන පටිසම්භිදේ ඥානං පටිභාන පටිසම්භිදා ඥානය. එතකොට අත්ත පටිසම්භිදා ඥානය, ධම්ම පටිසම්භිදා ඥානය, නිරුක්ති පටිසම්භිදා ඥානය සහ පටිභාන පටිසම්භිදා ඥානය කියන මෙන්න මේ තුන් හතර ආකාර පටිසම්භිදාවන් තිබෙනවා. එතකොට මේ මේ හතර තමයි සිව් පිළිසිඹියාපත් කියලා නැතිනම් චතුපටි සම්බිදා කියලා අපි හඳුනා ගනු ලබන්නේ. මෙහිදී මේ කරුණු පිළිබඳව අපි විනිශ්චය කරගන්නට අවශ්‍යයි මොනවද මේ සිව් පිළිසිඹියාපත් කියන්නේ මොනවද දැන් අර්ථනානත්වේ ඥානය කියලා කියන්නේ කුමක්ද ධර්මනානත්වේ ඥානය කියලා කියන්නේ මොනවද නිරුක්තිනානත්වේ ඥානය කියලා කියන්නේ පටිභානනානත්වේ ඥානය කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව අපි විමසා බැලීම ඊටාම වැදගත් වෙනවා එතකොට මේ කාරණාව සරියුත්තරුන් වහන්සේ විසින්ම බෙදා දක්වනවා මොනවද මේ ධර්ම කියන එක. සද්ධින්ද්‍රියන් ධම්මෝ සද්ධාව කියන එක සද්ධා ඉන්ද්‍රිය ධර්මයක්. විරේන්ද්‍රයන් ධම්මෝ විරේන්ද්‍රිය කියන එක ධර්මයක්. සතීන්ද්‍රියන් ධම්මෝ. එතකොට සතීන්ද්‍රිය කියන එක ධර්මයක්. සමාධීන්ද්‍රියන් ධම්මෝ සමාධීන්ද්‍රිය ධර්මයක්. පඤ්චේන්ද්‍රියන් ධම්මෝ ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයක්. එතකොට සද්ධාව කියන එක ධර්මයක්. ඒකයි සද්දීන්ද්‍රියන් ධම්මෝ කියලා කිව්වේ. සද්ධාව නැමැති ධර්මයක් තිබෙනවා. ශ්‍රද්ධාව නැමැති ධර්මයක්. ශ්‍රද්ධාව නැමැති ස්වභාවයක් තිබෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ එක ධර්මයක්. වීරය කියලා කියන්නේ එක ධර්මයක්, එක ස්වභාවයක්. ඊට පස්සේ සතිය කියලා කියන්නේ එක ධර්මයක්. ඒ වගේම සමාධිය කියලා කියන්නේ එක ධර්මයක්. ප්‍රඥාව කියලා කියන්නේ එක ධර්මයක්. එතකොට සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ මේවා හඳුන්වනවා ධර්ම හැටියට. එතකොට දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව තමයි මෙතනදී මේ ධර්ම කියන විග්‍රහය යටතේ ඉදිරිපත් කරන්නේ. එතකොට දැන් මේක අවශ්‍ය නම් කෙනෙකුට බොජ්ජංග විදිහට කතා කරන්නට පුළුවන්. සති සම්බොජ්ජංගෝ ධම්මෝ සති සම්බොජ්ජංග ධර්මයක් තිබෙනවා. එතකොට මේ ආදී ලෙස ඒ ධර්මයේ පිළිබඳව හඳුන්වන ආකාරයක්, ඒ ස්වභාවය පිළිබඳව හඳුන්වන ආකාරයක් වෙන. එහි ස්වභාව ලක්ෂණය තමයි ධර්මය කියලා කියන්නේ. එහි පවත්නා ස්වභාව ලක්ෂණය ධර්මයයි කියලා කියනවා. එතකොට මේ ධර්මයේ පිළිබඳව හඳුනා ගන්නකොට විශේෂම දේ තමයි අඤ්ඤෝ සද්ධින්ද්‍රිය. අඤ්ඤෝ සද්ධින්ද්‍රිය. සද්ධින්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය කියන්නේ එකක්. ඊට පස්සේ අඤ්ඤෝ විරීන්ද්‍රිය. වීරීන්ද්‍රිය කියන්නේ තවත් එකක්. ශ්‍රද්ධාව වීරය නෙමෙයි වීරය ශ්‍රද්ධාව නෙමෙයි. මේ දෙක අතර තියෙන වෙනස දන්නවා. ඊට පස්සේ අඤ්ඤෝ සතීන්ද්‍රිය. සතීන්ද්‍රිය කියන්නේ තවත් එකක්. අඤ්ඤෝ සමාධිඉන්ද්‍රියක්. සමාධිඉන්ද්‍රිය කියන්නේ තවත් එකක්. අඤ්ඤෝ පඤ්ඤේන්ද්‍රියක්. එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ තවත් එකක්. මෙන්න මේ විදිහට මේ ධර්මයන්ගේ තිබෙන ඉන්ද්‍රියන්ගේ තිබෙන වෙනස්කම් පිළිබඳව හඳුනා ගන්නු ලබනවා. මේ එකිනෙකට තිබෙන වෙනස්කම් පිළිබඳව හඳුනා ගන්නු ලබනවා. ඒ කියන්නේ ඒ ධර්මයේ ස්වභාව ලක්ෂණ විදිහට හඳුනා ගන්නු ලබනවා. ඒක තමයි ධර්මයේ පිළිබඳව දන්නාකම. ඒ ධර්මය අනිත් දෙයක් නෙවෙයි එය එයටම අනන්‍ය වූ ස්වභාව ලක්ෂණයන්ගෙන් යුක්තයි කියන ඒ නුවණ එතන පිහිටා සිටිනවා. එතකොට යේන ඥානේන ඉමේ නානා ධම්මා ඥාතා යම් කිසි ඥානයකින් නුවණකින් මේ නානත්වයේ වෙන්වෙන්ව ගියපු ධර්මයන් පිළිබඳව දැනගනු ලබනවා නම් තේනේව ඥානේන ඉමේ නානා ධම්මා පටිවිදිතාති ඒ ඥාණයෙන්ම මේ ධර්මයෝ ප්‍රතිවිදිත නිසා ඒ කියන්නේ දැනගත්ත නිසා තේන උච්චති ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදේ ඥාන මේ ධර්මයන්ගේ තිබෙන වෙනස්කම පිළිබඳව දැනගත්ත නිසා ඒ නිසා කියනවා ධම්මනානත්තේ ඥානය කියලා ධර්මයන්ගේ තිබෙන නානත්වය පිළිබඳව දැනගත්තකම. එතකොට සද්ධේන්ද්‍රයන් ධම්මෝ සද්ධාව කියන එක ධර්මයක්. මෙතනදී හඳුනාගත්ත ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ ධර්මයක්. එතකොට ශ්‍රද්ධාව නැමැති සද්ධා ඉන්ද්‍රිය නැමැති මේ ධර්මයේ පිළිබඳව එයා ස්වභාව ලක්ෂණ විදිහට හඳුනාගත්තා මේක ශ්‍රද්ධාව නැමැති ධර්මයක් තිබෙනවා මේක වීරය නෙමෙයි මේක සතිය නෙමෙයි මේක සමාධිය නෙමෙයි මේක ප්‍රඥාව නෙමෙයි මේ මේටම අනන්‍ය වූ ස්වභාවයක් ධම්මෝ කියලා කියන මේ ස්වභාවාර්ථයකින් ධම්මෝ කියලා කියන ස්වභාව අර්ථයකින් තවත් තැනක ධර්ම රත්නය අපි හඳුන්වනවා ධම්මෝ කියන වචනය තුළ දැන් ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි කියන්නේ ධර්මයේ සරණ යනවා කියලා. එතකොට ධර්මය කියලා කියන්නේ එතනදී මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයේ ඒක තමයි ධර්මය කියලා හැඳින්වෙන්නේ. ඒ වගේම මෙතනදී සද්දේන්ද්‍රයන් ධම්මෝ කියලා කියනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්මයක්. එතකොට එතන ධර්ම කියලා කියන්නේ ස්වභාව ලක්ෂණයන්ගේ. එතකොට ඒවන් ධම්මෝ ඒවන් භාවී එතකොට මෙබඳු ස්වභාව ඇත්තක්ය කියන අර්ථයෙහි යෙදෙනවා මේ ධම්ම කියන වචනේ. එතකොට සද්ධේන්ද්‍රයන් ධම්මෝ කියලා කියන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැමැති මේ ස්වභාවය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැමැති මේ ධර්මය. එතකොට අනික් දේවල් වලින් වෙනස් ශ්‍රද්ධාව කියන්නේ මෙබඳු ස්වභාවයක්ය කියලා එයා ශ්‍රද්ධා ඉන්ද්‍රිය වෙන් කරගන්නට දන්නවා. දැන් සිතක් උපදිනකොට පින්නතුනේ සාමාන්‍ය කෙනෙකුට සිතේ පවත්තා මේ ධර්මයන් හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නේ. සාමාන්‍ය කෙනෙකුට මේ සිතෙහි පවත්නා ධර්මයන් වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නේ. එතකොට මේ ශ්‍රද්ධාව නැමැති ධර්මයේහි පවත්නා වෙනස ඔහු දන්නේ නැහැ. ඒ නිසා ඔහු පුද්ගල භාවයකින් බොහෝ සන්තතියක් තුළ ශ්‍රද්ධාවන්ත මිනිස්සෙක් කියන තැන ව්‍යවහාර කරනවා. හැබැයි ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය ධර්මයේහි ස්වභාවය පිළිබඳව ඔහු දන්නේ නැහැ. එතකොට ඒක අනිත්‍ය වගේ වෙන්කොට ගන්න දන්නේ නැහැ. ශ්‍රද්ධාව කියන එක අනිකුත් ධර්මයන්ගෙන් වෙන්කොට ගන්නට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ඔක්කොගෙම එකතුවක් විදිහට ලෝකෙ විඳින්නේ හැම වෙලාවකදීම පුද්ගල භාවයක්. මේ ධර්මය පිළිබඳව දන්නේ නැහැ. මේ ස්වභාව ලක්ෂණ පිළිබඳව වෙන් වෙන් වශයෙන් හඳුනන කම ඇත්තේ නැහැ. අන්න ඒ නිසා ඒ නොහඳුනන කම නිසා මේ ඔක්කොගෙම මේ සියලු දේවල් වලින් සමංගී පුද්ගල බවක් අපි උපදව ගන්නවා. නමුත් ධර්මයේ පිළිබඳව දැනගන්නකොට ධම්මනානත්තේ ඥානය තියෙනකොට ඒක නා දන්නවා මේක ධර්මයක්. මෙහි ස්වභාව ලක්ෂණය මේකයි. එතකොට අර සත්පුද්ගල ඉක්මවා සත්පුද්ගල භාවයන් ඉක්මවා යන ධර්මයන් පිළිබඳව දක්නා නුවණක් එතන තිබෙනවා. දැන් ඒ ධම්මනානත්තේ ඥානය පිළිබඳව විග්‍රහ කරන්නට උදාහරණයක් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම විභාගය අරගන්න. ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව මේ බෙදා දක්වන්නේ. එතකොට සද්ධේන්ද්‍රියන් ධම්මෝ ශ්‍රද්ධාව නැමැති මේ ඉන්ද්‍රිය ධර්මයක්, ශ්‍රද්ධාව ධර්මයක්. සද්ධේන්ද්‍රියන් ධම්මෝ කියලා කිව්වේ ඒකයි. එතකොට ශ්‍රද්ධාව නැමැති මේ ධර්මයේ වීරේන්ද්‍රයන් ධම්මෝ වීරේන්ද්‍රී නැමැති මේ ධර්මයේ නැතිනම් වීරේන්ද්‍රී නැමැති මේ ස්වභාවයක් තිබෙනවා. එතකොට එහි ස්වභාව ලක්ෂණ මේ විදිහටයි කියලා ඒ පිළිබඳ හාත්පස දන්නවා. ඒක තමයි ධර්මය පිළිබඳව දන්නේ. මේක අනික නෙමෙයි අනිකෙන් වෙන්කොට ගත්ත එහි ස්වභාවය පිළිබඳව හඳුනනකම තමයි මෙහි පවත්නා ධර්මය පිළිබඳව තිබෙන නුවණ. එතකොට මේ ධර්මයන්ගේ තිබෙන නානත්වය හඳුනනවා. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි අතර ශ්‍රද්ධාවයි සතියයි අතර සතියයි සමාධියයි අතර එතකොට මේ වීරයයි සද්ධාවයි අතර මේ එකිනෙකට එකිනෙකට අරගෙන මේ ඉන්ද්‍රිය ධර්මයන් අතර තිබෙන නානත්වය පිළිබඳව හඳුනා ගන්නු ලබනවා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව තිබෙන මේ නානත්වය පිළිබඳව හඳුනා ගැනීමේදී එයාට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ධර්මයන්ගේ තිබෙන එකිනෙකට යන වෙනස්ව යන ස්වභාවය එනිසා කියනවා ධම්ම නානත්තේ ඥානය කියලා. ධම්ම නානත්තේ ඥානේ ධර්මයන්ගේ පවත්නා මේ නානා ස්වභාවය පිළිබඳව දන්නවා. එනිසා තමයි සරියුත්තරණ හස දේශනා කරන්නේ යේන ඥානේන ඉමේ නානා ධම්මා ඥාතා. යම් කිසි ඥානයකින් ඉමේ නානා ධම්මා ඥාතා. මේ නානා ධර්මයන් පිළිබඳව දැනගත්තනම් ඥානනය කරානම් තේනේව ඥානේන ඒ ඥානයෙන් ඉමේ නානා ධම්මා පටිවිදිතාති. මේ නානා ධර්මයන් අවබෝධ කළා යයි. ඒ කියන්නේ අවබෝධ කළ නිසා තේන වුච්චති ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදා ඥාන. අන්න ඒ නිසා කියනවා ධර්මයන්ගේ නානත්වය හඳුනන නුවණ ධම්මපටිසම්භිදා ඥානය කියලා. ධම්මපටිසම්භිදා ඥානය. ඒතකොට ධම්මපටිසම්භිදා ඥානය මේ ධර්මයන්ගේ නානා ස්වභාවය, නානා ලක්ෂණය පිළිබඳව දන්නා නුවණක් ඇති පුද්ගලයෙකුට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන දෙයක්. එතකොට ඒක සිත පිළිබඳව මනාව තේරුම් ගත්ත ඒ ධර්මයේ පිළිබඳව හඳුනන්නට තරම් තීක්ෂණ ප්‍රඥාවක් මිසක ඒක මේ නිකම්ම කෙනෙකුට පිහිටා සිටින දෙයක් නෙමෙයි. ඊට පස්සේ නැවත විග්‍රහ කරනවා ඊළඟ කාරණාව පිළිබඳව. මොකක්ද ඊළඟ කාරණ? අදිමොක්කට්ඨෝ අත්තෝ අදිමොක්ඛාර්ථය අදිමොක්ඛත්තෝ අදිමොක්ඛට්ඨෝ අත්තෝ කියලා කියනවා. එතකොට අදිමොක්ඛාර්ථය අර්ථයක්. අදිමොක්ඛ නැමැති අර්ථය අර්ථයක්. යම් ධර්මයක් තිබෙනවා ඒ ධර්මයට අර්ථයක් තිබෙනවා. යම් කිසි ධර්මයක් තිබෙනවා ඒ ධර්මයට අර්ථයක් තිබෙනවා. මේ කාරණා ඔබ තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න දැන්. ශ්‍රද්ධාව නැමැති ධර්මයක් තිබෙනවා. ශ්‍රද්ධාව නැමැති ධර්මයට අර්ථයක් තිබෙනවා. අර්ථයක් කියන්නේ ඒ විසින් සිදු කරනු ලබන එයින් विद्यमान වන දෙයක් තිබෙනවා. දැන් අපි කියන්නේ අර්ථ සහිතයි කියලා කියන්නේ. ඒක ඒකට තේරුමක් තියෙනවා. තේරුමක් කියලා කියන එකෙන් අදහස් කරන්නේ ඒකෙන් ප්‍රතිඵලයක් තියෙනවා. නැතිනම් එහි ස්වභාව ලක්ෂණයන් विद्यमान වන විදිහක් තිබෙනවා. දැන් ශ්‍රද්ධාව කියන්නේ ධර්මයේ විතරයි. ශ්‍රද්ධාව කියන්නේ ධර්මයේ විතර නම් ඒ ශ්‍රද්ධාව නැමැති ධර්මය ප්‍රකට වෙන විදිහක් विद्यमान වන විදිහක් विद्यमान වන අර්ථයක් තිබෙනවා ශ්‍රද්ධාව කියන ධර්මයට අර්ථයක් හිමි ඒ අර්ථය තමයි අදිමොක්ඛට්ඨෝ කියලා කියන්නේ අදිමෝක්ෂාර්ථයකින් යුක්තයි ඒ ශ්‍රද්ධාව අදිමෝක්ෂාර්ථයෙන් යුක්තයි එනිසා ශ්‍රද්ධාව කියන වචනයේ ශ්‍රද්ධාව කියන ධර්මය යම් තැනක පාවිච්චි වෙනවා නම් එහි අර්ථය තමයි අදිමෝක්ෂාර්ථය. අදිමෝක්ෂය කියන්නේ නිශ්චලව ගිය තැම්පත්ව ගිය ස්වභාවය එහි පිහිටා සිටින බවකින් යුක්තයි. නිශ්චලව එහි තැම්පත්ව පිහිටා සිටින බවකින් යුක්තයි. දැන් දැන් ශ්‍රද්ධාව කියන දේ ප්‍රසාදය කියන දේත් සමග තිබෙන දෙයක් නේ. එතකොට යම් තැනක බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට ශ්‍රද්ධාව තිබෙනවා නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව තිබෙනවා නම් ඒ ශ්‍රද්ධාව එහි අපිව නිශ්චල කොට පිහිටා තබනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුද්ධ යන සංඥාව පිළිබඳව අපි නිශ්චල කොට අපව පිහිටා තබනවා. අනේක තමයි ශ්‍රද්ධාවෙහි තිබෙන අදිමෝක්ෂ අර්ථය. එතකොට එහි නිශ්චලව පිහිටි ස්වභාවය තමයි අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට ශ්‍රද්ධාව කියන ධර්මය දැක්කගත්තා ධර්මයේ විතරක් නෙමේ හඳුනාගන්නේ. ඒ ධර්මය තුළ ප්‍රකට වන අර්ථය දන්නවා. ඒ තමයි අදිමෝක්ෂාර්ථය. ශ්‍රද්ධාව තුළ තිබෙන අර්ථය තමයි අදිමෝක්ෂාර්ථය. යම් තැනක ශ්‍රද්ධාව තිබෙනවා නම් ඒ ශ්‍රද්ධාව තිබෙන තැන අදිමෝක්ෂය නැමැති අර්ථය පිහිටිනවා. එතකොට මේ අර්ථය පිළිබඳව දන්නා නෝන. අර ශ්‍රද්ධාව පිළිබඳව දන්නාකම මොකද්ද? ධර්මය පිළිබඳව දන්නාකම. ඒ ස්වභාවය පිළිබඳව දන්නාකම. ඒ ස්වභාවයෙන් සිද්ධවන යම් අර්ථයක් තිබෙනවා නම් ඒ අර්ථය පිළිබඳව දන්නාකම තමයි ඒ අර්ථ ඥානය කියලා කියන්නේ. ඒකයි අදිමොක්ඛට්ඨෝ කියලා කියන්නේ අදිමෝක්ෂ අර්ථය. ශ්‍රද්ධාව නැමැති ධර්මයේ විද්‍යමාන වන අර්ථයක්. ඒ අර්ථය පිළිබඳව දන්නා නුවණ. අර්ථය පිළිබඳව දන්නා නුවණ. එතකොට ඒ අදිමොක්ඛට්ඨෝ කියලා කියන්නේ ශ්‍රද්ධාව තුළින් අපිට ලැබිය හැකි දෙයක්. ඒතකොට ශ්‍රද්ධාව තුළින් ලැබිය හැක්කේ කුමක්ද? අදිමෝක්ෂාර්ථය. එහි අපිට ප්‍රසාදයට පත්විය හැකි. ප්‍රසාදයට පත්වීම තුළින් එහි නිශ්චල වෙනවා. එහි පිහිටා සිටිනවා. අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතයි කියලා කියනවා සෝතාපන්න ආර්යයන් වහන්සේ. එතකොට අය සෙලවීමක් නැහැ. නිශ්චලයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව අය සෙලවීමක් නැහැ. එතන නිශ්චලයි. එතන පිහිටා සිටියා. එතන ස්ථාවරත්වයටපත් වුණා. එනිසා එතන තිබෙන අදිමෝක්ෂය කියලා දෙයක්. දැන් කුසල චිත්තයන්ගේ පවා පටිච්චසමුප්පාද ආදී ධර්මයන් විග්‍රහ කරනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ අදිමොක්ඛ කියන වචනේ. දැන් උපාදාන පත්‍ය භවෝ කියලා අපි සාමාන්‍යයෙන් කෙලෙස් සහිත සිතුවිලි සිත්වල කතා කරාට උපාදානපච්චය භවෝ කියන්නේ නැත්නම් කුසල චිත්තෝත්පාදයන් පිළිබඳව කතා කරනකොට අදිමොක්ඛපච්චය භවෝ කියලා කියනවා. අදිමෝක්ෂ ප්‍රත්‍යයෙන් භවයේ සිද්ධ වෙනවා කියලා. එතකොට එහි නිශ්චල පිහිටා සිටි ස්වභාවය සිද්ධ කරනවා අදිමෝක්ෂය තුලින්. එනිසා ඒක ශ්‍රද්ධාවට හිමි දෙයක්. ශ්‍රද්ධාව කියලා කියන්නේ කුසල සිතක්. ශ්‍රද්ධාව කියලා කියන්නේ කුසල සිතක යෙදෙන චෛතසික ධර්මයක්. එතකොට ඒ ශ්‍රද්ධාව කියන්නේ කුසල ධර්මයක්. එතකොට ඒ ශ්‍රද්ධාව නැමැති කුසල ධර්මයේ තුල විද්‍යමාන වන අර්ථය තමයි අදිමෝක්ෂාර්ථය. අදිමෝක්ෂාර්ථය. අදිමෝක්ෂය කියලා කියන්නේ අර්ථයක්. ඒ අර්ථය ශ්‍රද්ධාව නැමැති ධර්මයේ තුලින් අපිට විද්‍යමාන වෙන දෙයක්. ඒ නිසා අන්න ඒ පිළිබඳව දන්නා නුවණ තමයි ඒ අර්ථ අර්ථ ඥානය කියලා කියන්නේ. අර්ථ ඥානය. ඒකට නිකම්ම තේරුම පිළිබඳව දන්නා කම නෙමෙයි, එහි विद्यमान වන ස්වභාවයන් පිළිබඳව දන්නවා. ඊට පස්සේ විරීන්ද්‍රයන් ධම්මෝ කියලා කිව්වා. විරීන්ද්‍රිය තමයි ධර්මය කියලා කියන්නේ. විරීන්ද්‍රිය ධර්මයේ වෙනකොට එහි අර්ථය කුමක්ද? පග්ගහට්ටු අත්ථෝ. එතකොට පග්ඝහට්ටෝ අත්ථෝ පග්‍රහාර්ථය තමයි අර්ථය බවට පත්වන්නේ. වීරයෙන් මොකද කරන්නේ හැම වෙලාවකදීම සිත පග්‍රහ කරනවා. පග්‍රහ කරනවා කියලා කියන්නේ සිත ඔසවා තබනවා. සිත ඔසවා තබනවා. දැන් භාවනාවක් කරනකොට අපිට මේ සිතෙහි පවත්නා පග්‍රහය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක්. සිතට පග්‍රහ කරන්නට ඕනේ. ඒ කියන්නේ සිත ඔසවා තබන්නට ඕනේ. සිත සමහර වෙලාවට සිතෙහි ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන වට්ටලා දාන්න ඕනේ වගේම සිත ඇතැම් අවස්ථා තිබෙනවා සිත ඔසවා තැබිය යුතුයි. එතකොට වීරයෙන් කරන්නේ මොකද්ද? සිත ඔසවා තබනවා. නෑ ඔබට බැරි නෑ ඔබට පුළුවන් මේ දේ කරන්න. එනිසා ඔබ වීරය කළ යුතුයි. ඔබ හිටියොත් මෙපමණ සසර දුකක් ඔබට හිමි වෙනවා. ඔබට අපාය ගියොත් මෙච්චර දුකක් විඳින්නට සිද්ධ වෙනවා. එතකොට අපායේ දුක එයාට පෙන්වා දෙනවා. අපායේ බය පෙන්වා දෙමින් එයාට මේ මිදෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරනවා. ශාස්ත්‍රඥ වහන්සේ පිළිබඳව පෙන්වා දෙනවා. ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව, සබ්‍රහ්මචාරීන් පිළිබඳව පෙන්වා දෙනවා. මේ আদি ධර්ම ලක්ෂණයන්ගෙන් එයාට පුළුවන්කම තිබෙනවා සිත ඔසවා තබන්නට. දැන් වීරය කරනවා කියලා වීරය තමයි ධර්මය. වීරය කරනවා කියන එක තුල विद्यमान අර්ථය මොකද්ද? අර්ථය තමයි සිත වැටෙන්නට නොදී එය ඉලක්කය වෙත නංවා තබන කම. වීරය ඉන්ද්‍රිය ධර්මයක්. පග්‍රහය කියන එක අර්ථයක්. වීරේන්ද්‍රිය නැමැති ධර්මයේහි අර්ථයක් තමයි පග්‍රහාර්ථය. වීරය නැමැති ධර්මයෙන් सिद्ध කරන්නේ පග්‍රහයයි. එතකොට යම් තැනක අපි වීරය උත්පාදනය කරගන්නකොට වීරය උපදවා ගන්නකොට වීරය උපදවනවා කියලා කියන්නේ සිත ඔසවා තබනවා කියන එක. වීරයක් අපිට අවශ්‍ය වෙන්නේ ඇයි? වීරයක් අපිට අවශ්‍ය වෙන්නේ සිත ලීනත්වයට හෝ උද්දච්චයට හෝ ඇදගෙන වැටෙනකොට. බොහෝ විට අපිට වීරය කියන දේ බලපවත්වන්නේ වීරය කියන දේ අත්‍යවශ්‍ය වන්නේ හිත ලීනත්වයට යනකොට. ලීනත්වය කියලා කියන්නේ හිත හැකිලෙනකොට. අපිට කර්මන්නේ ස්වභාවයක් නැති වෙනකොට. දැන් අපිට භාවනා කරනකොට සමහර වෙලාවට හිතෙන්නේ දැන් නම් බෑ මේක කරන්න කියලා. ඔබට බණ අහනකොට ඇතම් විටක හිතෙන්නේ දැන් නම් මේක කරන්න බෑ අමාරුයි. අද වැඩ කරලා මහන්සි. අද ගොඩක් දේවල් කරා මේකත් ආය අහන්න අමාරුයි. දැන් අපිට ඒ පිළිබඳව ඇති වෙන හිතේ ලීනත්වයක්, හැකිලුණු ස්වභාවයක් බෑ ඒක කරන්න කියලා. එතකොට අන්නේ හැකිලුණු ස්වභාවය තමයි ලීනත්වේ. දැන් වීරය නැමැති ධර්මය අවශ්‍ය වෙන්නේ කොතනටද? අර හැකිලුණු සිතට. වීරය නැමැති ධර්මය අවශ්‍ය වෙන්නේ මොකටද? අර හැකිලුණු සිතට. එතකොට දැන් ඒ හැකිලුණු සිතට වීරය නැමැති ධර්මය අවශ්‍යයි අපිට. අවශ්‍යයි නම් අපිට මොකද්ද කරන්න ඕනේ? හැකිලුණු සිත නගා සිටවන්නට අවශ්‍යයි අපිට අවශ්‍ය ඉලක්කය කරා අරගෙන යන්න. අපිට ඒ හැකිලුණු සිත නගා සිටවන්නට අවශ්‍යයි. එතකොට අන්න ඒ නගා සිටවීම තමයි පග්‍රහාර්ථය. පග්‍රහ කරනවා අපි හිත ඔසවා තබනවා. නෑ ඔබ මේක කළ යුතුයමයි. ඔබ අද ඔය මොහොතේ ඔක බෑ කියලා කිව්වට ඔබට මැරෙන්න වෙලාවක් එනවා. මැරෙන්න වෙලා වෙනකොට ඔබ ඔබට කියන්න අයිතියක් නැහැ. ඔබට කියන්න පුළුවන් කමක් නැහැ. මම මේ වැඩ ටික දැන් කරලා මට හරි මහන්සි මං තව ටිකකින් මැරෙන්නම් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මරණය ඔබ කරා පැමිණෙනවා. එහෙනම් මේ මරණයට ප්‍රථමයෙන් මම කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නට ඕනේ. දැන් මොකද්ද මේ කරන්නේ? ලීනත්වයට ගියපු හිත ඔසවා තබනවා නෑ. මේක කොහොම හරි කල යුතුයි කියලා අපි යාට පෙන්වා දෙනවා. ඒ තමයි වීරයේ හිතිබෙන ලක්ෂණය. ඒ තමයි පග්‍රහාර්ථය. ඔබ මේක කල යුතුයි. මෙන්න මේ හේතුව නිසා අපි හිත ඔසවා තබන ওই අරමුණට. එහි වටිනාකම අපි පෙන්වා දෙනවා. ඔබ මේ විදිහට හිත දියුණු කිරීම තුළ ඔබට මේ විදිහේ ලෞකික මේ විදිහේ ලෝකෝත්තර අර්ථ සම්පාදනය සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. එනිසා ඔබ සිත දියුණු කළ යුතුයි. එනිසා ඔබ සිත වැඩි යුතුයි. ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ මෙබඳු ගුණධර්ම පූර්ණේ කරපු මහෞත්මයාණන් වහන්සේ නමක්. මට ධර්මය අවබෝධ කරගන්න කොච්චර මම අද මහන්සි විය යුතුද මහ බෝධිසත්වයන් වහන්සේ මට ධර්මය අවබෝධ කරන්නට මට බණපදයක් කියලා දෙන්නට අනන්ත අප්‍රමාණ සසර ගමනක කෙනෙක් නොවිඳිනා දුක් විඳා අපේ අම්මා තාත්තා අපි වෙනුවෙන් කැපකිරීම කරන්න මේ ජීවිතේ විතරයි හැබැයි මහ බෝධිසත්වයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා ඇස් හිස් මස් ලේ දන් දුන්නා කෙනෙක් කෙනෙකුට කළ නොහැකි කැපකිරීම් කළා ඒ කුමක් නිසාද අපිව සසර දුකින් එතර කරවන්නට අවශ්‍ය නිසා. එතකොට ඒසා පාරමිතා පුරලා ඒසා දුක් විඳලා අවබෝධ කරගෙන අපට දේශනා කළ මේ ප්‍රතිපදාව මම අද ලාමක වුණ මහන්සියක් නිසා කාමයක් නිසා වෙන යම් දෙයක් නිසා මම මේක නවතාලිය යුතුද නෑ මම මේක කෙසේ හෝ කළ යුතුයි දැන් මේ විදිහට අපි හිතනවා අපි මේ විදිහට විතර්ක පවත්වනවා මේ විදිහට හිතනකොට විතර්ක පවත්වනකොට මේ මොකද්ද කරන්නේ? අර හැකිලී ගිය හිත අරමුණට නංවා තබන ස්වභාවය තමයි මේ ඇති කරගන්නේ. හැකිලිලා ගිහිල්ලා තියෙන හිත අපි අරමුණට නංවා ගන්නවා. අපේ භාවනාවට කර්මන්නේ බවට නැවත පත් කරගන්නවා. අන්න ඒ අවස්ථාව තමයි පින්නතුනේ අර්ථයක් කියලා කියන්නේ. පග්‍රහ අර්ථය. දැන් ඔබට පැහැදිලි වීරය ඉන්ද්‍රිය කියන්නේ ධර්මයක්. වීරය නැමැති ඉන්ද්‍රිය ඉන්ද්‍රිය නැතිනම් ඒ ධර්මය තුල සිද්ධ වෙන දෙයක් තමයි පග්‍රහ නැමැති අර්ථය. වීරය මූල ධර්මය එහි ස්වභාවය තමයි වීරය කරන කම. හැබැයි එහි අර්ථය තමයි ඒ තුල සිද්ධ වෙන කාර්යය තමයි සිත ඔසවා තැබීම. හැකිලුණු සිත ඔසවා තැබීම ඒක ඇතුලේ සිද්ධ වෙන්නේ ඒකයි. නිසා වීරය නැමැති ධර්මයෙන් සිදුවන කාර්යයක් තිබෙනවා. වාහනයෙන් සිදුවන කාර්යයක් තිබෙනවා. ඒ ප්‍රවාහනයක් කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට වාහනේ නැමැති ධර්මය ඒක තමයි ස්වභාවයේහි. හැබැයි එහි යෑම එහි එමගින් සිද්ධ කරන ප්‍රවාහනයේ එහි අර්ථය. ඒ වගේ වීරය නැමැති ධර්මය එතුලින් සිද්ධ වෙන දේ තමයි අර්ථය බවට පත් වෙන්නේ පග්‍රහය. ඔසවා තැබීම. අරමුණට ඔසවා තැබීම. සමහර විට ඔබට මේ වචන නුහුරවන්නට පුළුවන් පග්‍රහ කිරීම. පග්‍රහ කිරීම. අපි අහලා තියෙනවා නිග්‍රහ කිරීම. නිග්‍රහ කිරීමෙහි අනිත් වචනේ තමයි පග්‍රහ කිරීම. නිග්‍රහ කරනවා කියලා කියන්නේ හෙලා දකිනවා කියන එක. පග්‍රහ කරනවා කියන්නේ ඔසවා තබනවා කියන එක. එතකොට පග්‍රහ කිරීම. එතකොට ඔසවා තබනවා අපි හිත. එතකොට ඒ වීරයෙහි තිබෙන ස්වභාවය තමයි හැම වෙලාවකදීම ඇද වැටෙන සිත නැවත නැවත අරමුණට ඔසවා තැබීම. ඒක තමයි එහි තිබෙන අර්ථය. අර වීරිය නැමැති ධර්මයේහි පවත්න අර්ථය තමයි පග්‍රහය. එතකොට කෙනෙක් වීරිය පිළිබඳව දන්නවා, වීරිය ධර්මයේ පිළිබඳව දන්නවා, එහි වෙනස් යන ස්වභාවය පිළිබඳව දන්නවා. එමගින් विद्यमान වන පග්‍රහය පිළිබඳව දන්නවා. එතකොට ඒකට කියනවා පග්‍රහ අර්ථය. පග්‍රහ අර්ථය පිළිබඳව දන්නා කම කියලා. ඊට පස්සේ සති ඉන්ද්‍රිය සතිය කියන එක ඉන්ද්‍රියක් හැටියට ධර්මයක්. ඒක මුල ධර්මයක් ස්වභාවයක්. සතිය කියන්නේ සිහිය කියන්නේ ධර්මයක්. එතකොට උපට්ඨානට්ඨෝ. එතකොට මේ උපස්ථාන අර්ථය උපස්ථාන අර්ථය සතිය කියන්නේ ඉන්ද්‍රයක් ඒක ධර්මයක් එහි අර්ථය තමයි උපට්ඨානට්ඨෝ කියලා කියන්නේ. එතකොට උපට්ඨාන උපට්ඨානට්ඨෝ කියන එකෙන් උපස්ථාන අර්ථය උපස්ථායි සමීපේහි සිට පවත්නා දෙයක්. සිහියේ ස්වභාවය තමයි සමීපෙහි තබා ගන්න ස්වභාවය. දැන් අපේ හිත නොඑක් වෙලාවට නොඑක් අරමුණු වල සැරිසරනවා. අතීතයේ අනුව සිත යනවා අනාගතයේ අනුව සිත යනවා අතීතයේ අනුව කොච්චර දුරට අපි හිත ගියාද කියලා දන්නෙත් නැහැ අනාගතයේ අනුව කොච්චර දුරට අපි හිත ගියාද කියලා දන්නෙත් නැහැ. එතකොට මේ අතීත අනාගත දෙක අනුව අපේ සිත සැරිසරීම තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට මෙතනදී මොකද්ද කියන්නේ? පිලාපණේ වෙනවා. අරමුණෙන් අරමුණට පා වෙනවා. අපිම දන්නේ නැහැ කොච්චර දුරකට ගිහිල්ලාද කියන හිත. සමහර වෙලාවට ඔබට අත්දැකීම් ඇත්තේ ඔබ වන්දනා කරන අවස්ථාවන් වලදී ඔබ සමහර දේවල් වලදී ඔබ පුරුද්දට ગાත ටික කියාගෙන ගිහිල්ලා ඔබේ හිත කොහෙද තිබුණේ කියලාවත් ඔබට මතක නැති අවස්ථා. එතකොට මේ මොකද්ද මේ තමයි පිලාපණේ මේ අරමුණෙන් අරමුණට පාවෙමින් යනවා. හැබැයි එතන සිහිය නැහැ. සතිය නැති කම නිසා සතිය නැමැති ධර්මයේ विद्यमान වෙන්නේ නැහැ. සතිය කියලා කියන්නේ චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුස්සරිතා. බොහෝ කල් කොට කීවා වූද කලා වූ දේද පිළිබඳව සිහි කරන කම තමයි සතිය කියලා කියන්නේ. එතකොට ඒක ඉන්ද්‍රිය ධර්මයක්. ඒක තමයි ධර්මය. එහි අර්ථය මොකද්ද? උප ဋ ාණට්ඨෝ එළඹ සිටින ස්වභාවය. එහි පිහිටි ස්වභාවය එළඹ සිටින ස්වභාවය තමයි සතියෙහි තිබෙන ලක්ෂණය උපස්ථානාර්ථය. එතකොට ඒ උපස්ථායි භාවය එළඹ සිටි ස්වභාවය තිබුණොත් ඒ පිළිබඳව දන්නවා. ඒ අරමුණේ සිහිය එළඹ සිටියොත් ඔබ හිතන්නේ මොකක් ගැනද කියන එක ඔබ දන්නවා. සිහිය නැති වුණොත් ඒ අරමුණ කොහෙ ගියාද කියන එක ගැනවත් ඔබට දැනුමක් ඇත්තේ නැහැ. එනිසා මේ සිහිය කියන එක විශේෂ අර්ථයක් කරනවා. ඒ තමයි උපස්ථානාර්ථය. දැන් සතිය පිළිබඳව කතා කරනකොට සති නිමිත්ත පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන සති නිමිත්තේ චිත්තං උපනිබන්ධෙත්වා කියලා. සති නිමිත්තේ චිත්තං උපනිබන්ධෙත්වා. සති නිමිත්තේ සිහිය ස්ථාපනය කරලා ගැට ගහලා බන්ධනය කරලා. එතකොට එතන පිහිටවල හොඳට. එතකොට සිහිය පිහිටුවීමෙන් මොකද්ද වෙන්නේ? අපේ හිත පිළිබඳව අපිට හොඳට දැනුමයි අතීත අනාගතය අනුව සිත යන්නේ නැහැ. වර්තමානයේ තුල අපිට හිත පවත්වා ගන්නට ඒක උපක්‍රමයක් බවට පත් වෙනවා. එතකොට අතපය දිගහරිනකොට අපිට ඒ පිළිබඳව පවත්වන සිහියක් තියෙනකොට අපිට අත දිගහරින බවට සිහියයි දෙයක් ගත්ත බවට සිහියයි. එතකොට ඒ උපස්ථානාර්ථයක් තිබෙනවා. එහි එළඹ සිටි ස්වභාවයක් තිබෙනවා. එළඹ සිටි ස්වභාවය ඇති තැනක ඒක අමතක වෙන්නේ නැහැ. එළඹ සිටි ස්වභාවයේ නැත්තම් තමයි ඔබ ගත්තා ගත්ත දේවත් මතක නැහැ. ඇයි එතන එළඹ සිටි ස්වභාවයක් නැහැ මනසේ. එතන එළඹ සිටි ස්වභාවයක් නැහැ. දැන් ඔබ සමහර විට අරමුණක් දකින අරමුණේ තිබෙන දේවල් පිළිබඳ ඔබට එළඹ සිටි ස්වභාවයක් නැත්තම් මොකද වෙන්නේ? ඔය ඉදිරිපස තියෙන දේ පොදු දැක්මක් විදිහට ඔබ දැක්කට ඔතන තියෙන එක පුංචි පුංචි දේ ඉඳලම ඔබට ඒක ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි ඔබ දන්න ඔබ ඉදිරිපස තියෙන ඒ දේවල් වල තියෙන ස්වභාවයන් පිළිබඳව හොඳට ඔබට අභිමුඛ කොට පිළිටවන්නට පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? ආපහු අපිට ගිහිල්ලා ඒක සිහිපත් කරන්නත් පුළුවන්කම තියෙනවා. දැන් ඔබ දකින දේ පිළිබඳව ඔබට ඒ විදිහට සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අපි දැන් මෙතන ගත්තොත් එහෙම ඔබ මේ රූපේ දිහා බලාගෙන ඉන්නවා මේ වෙලාවේදී ටීවී එකේ පෙනෙන දර්ශනය වෙන රූපේ දිහා ඔබ මේ වෙලාවේදී බලාගෙන ඉන්නවා. එතකොට ඔබට මේ පිළිබඳව විශේෂ අරමුණු ඇත්තේ නැහැ. එතකොට හැබැයි දැන් ඔබ මේ පිළිබඳව විශේෂ අරමුණකින් ග්‍රහණය කළොත් එහෙම ඔබට ඊට පස්සේ මේ පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් මෙතන මේ තබා තිබෙන මේ මයික්‍රොෆෝනේ ඔබට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් කියපු නිසා ඔබේ අවධානය ප්‍රධාන වශයෙන් ඒකට අභිමුඛ කොට එළඹ සිටි දෙයක් විදිහට ඔබ සිහිපත් කරනවා. ඒ බව නිසා ඔබට මොකද්ද පුළුවන්කම තියෙන්නේ. පස්සේ ඒක ගැන සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය ගැන අවධානයක් යොමු නොවුණු එළඹ සිටි නොසිටි පුද්ගලයෙකුට මොකද වෙන්නේ? පස්සේ අවස්ථාවක ඇහුවොත් එහෙම ඒ බණ කියන වෙලාවේ තිබුණ දේ ඔබ දැක්කද කියලා ඇහුවොත් ඔහුට කියන්න දෙයක් නැහැ. ඇයි එළඹ සිටි ස්වභාවයක් නැහැ. ඒක උදාහරණයක් හැටියට මම මේ පැහැදිලි කරන්නට මේ කාරණාවේ අර්ථය තේරුම් ගන්නට ඔබට කිව්වේ දැන් එළඹ සිටි ස්වභාවය කියලා කියන්නේ අන්න ඒ බඳු ස්වභාවයක්. උපස්ථාන අර්ථය කියලා කියන්නේ අන්න ඒකට. ඒක නැවත සිහි කරන්න පුළුවන් මට්ටමක් තිබෙනවා. එතකොට සතිය කියන්නේ ධර්මයක්. ඒ සතිය නැමැති ධර්මයේහි අර්ථය තමයි උපස්ථානාර්ථය. උපට්ඨානට්ඨෝ අත්ථෝ කිව්ව එක. උපස්ථානාර්ථය අර්ථයයි. සතිය ධර්මයයි උපස්ථානාර්ථය අර්ථයයි. උපස්ථානාර්ථය නැතිනම් ඒක සිහිය බවට පත් වෙන්නේ නැහැ. උපස්ථානාර්ථය නැත්තම් මේක සිහිය බවට පත් වෙන්නේ උපස්ථානාර්ථය තිබ්බොත් තමයි ඒක සිහිය බවට පත් වෙන්නේ. නිසා භාවනාවේදී අනිවාර්යයෙන්ම උපස්ථානාර්ථය තියෙන්නට ඕනේ. ඒ කියන්නේ සිහිය තියෙන්නට ඕනේ. ඇයි එළඹ සිටි ස්වභාවය අපිට තියෙන්නට එපේ. දැන් Tamange හිත පවතින්නේ මොන මට්ටමකද? දැන් කෙලෙස් සහිත සිතක් නම් කෙලෙස් සහිත සිත පිළිබඳව අපිට දැනගන්න එපේ. මේක ලෝභය අනුව යනවා, මේක ද්වේෂය අනුව යනවා, මේක මෝහය අනුව යනවා, මේක කුසලය අනුවයි යන්නේ. අපිට මේ සිත පිළිබඳව දන්නා කමක් තියෙන්නට ඕනේ. ඒ දන්නාකමට ඒක ඇඟිල්ල දික් කරලා පෙන්වන්නේ මොකද්ද? ඒ පෙන්වන්නේ එතන සිහිය තිබුණොත්. එහෙම නැත්නම් සිතුවිලි ඇති ඇති වෙලා නැති වෙලා යන ඔබ දන්නේවත් නැතුව. අකුසල විතර්ක ආදී ඇති වෙලා නැති වෙලා යන ඔබ ඒ පිළිබඳව දන්නේවත් නැතුව. ඒ සිහිය නැහැ. සතිය යෙදුනොත් ඔබට අකුසලයේ අකුසලයක් විදිහට පෙන්වා දෙනවා. කුසලයේ කුසලයක් විදිහට පෙන්වා දෙනවා. අනිකුත් ඉන්ද්‍රිය ධර්මයන් පාලනය කරගන්නට ඒක පහසුවක් වෙනවා. ශ්‍රද්ධාව අධිමත්ව නොවි පවත්වා ගන්නට, වීරිය අධිමත්ව නොවි පවත්වා ගන්නට, මේ දේවල් සමව පවත්වාගෙන යන්නට උපකාර කරන දෙයක් තමයි සිහිය කියන එක. ඇයි එහි උපස්ථානාර්ථය තිබෙන නිසා. ඒ එයා ඉන්න තැන පිළිබඳව එයා එළඹ සිටි තැන පිළිබඳව එයා දන්නවා. ඒ නිසා සිහිය කියන්නේ ධර්මයක් සතිඉන්ද්‍රිය නැමැති ධර්මය. එහි අර්ථය තමයි උපස්ථානාර්ථය. ඒකයි උපට්ඨහනට්ඨෝ කියලා කිව්වේ. උපස්ථානාර්ථය. ඒ විද්‍යමාන වන අර්ථය. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා සමාධි ඉන්ද්‍රියන් ධම්මෝ සමාධි ඉන්ද්‍රිය ධර්මයක්. සමාධි ඉන්ද්‍රිය කියන එක ධර්මයක්. එතකොට එහි අර්ථය මොකද්ද? අවික්ෂේපට්ඨෝ අත්තෝ. අවික්ෂේපාර්ථය. හිත වික්ෂේපයටපත් නොකොට සිතෙහි පවත්නා ඒකාග්‍රගත ස්වභාවය තමයි එහි අර්ථය. සමාධිය තමයි දිනු කළ යුත්තේ. සමාධියේ ධර්මයක්. සමාධිය දියුණු කිරීමේදී අවික්ෂේපාර්ථය අරමුණු වල හිත විසිරෙන්නට දෙන්නේ අරමුණු වල හිත විසිරෙන්නට නොදී එක අරමුණක සිත පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. අන්න එතකොට හම්බෙනවා අපිට අවික්ෂේපය අර්ථයක්. සමාධිය ධර්මයක් අවික්ෂේපාර්ථයෙන් යුක්තයි. හිත විසිරීමට නොදී පවත්වා ගන්නා බව සමාධියට අයිති දෙයක්. එතකොට යම් ධර්මයක් තිබෙනවා නම් ඒක අර්ථයෙන් වෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ ඒ ධර්මය තුල අන්තර්ගත වූ ක්‍රියාකාරීත්වය තමයි අර්ථය කියලා කියන්නේ. ඒ ධර්මයේ තුල विद्यमान වන ක්‍රියාකාරීත්වය තමයි අර්ථය කියලා කියන්නේ. එතකොට ධර්මය දැනගත යුතුයි. එයින් සිද්ධ වෙන අර්ථය තේරුම් ගත යුතුයි. එතකොට තමයි ඒක මනාකොට සංප්‍රයෝග කරගෙන තමන්ගේ හිත පාලනය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ මනාකොටම අවබෝධ කරගත්තා කියලා කියන්නේ අන්න එතකොට. ඒ ධර්මයේ පිළිබඳව දන්නවා, එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව දන්නවා. නිසා අර්ථය කියලා කියන එකට අපි රළු වශයෙන් මේකට තේරුමක් දුන්නොත් ඒ ක්‍රියාකාරීත්ව ගුණය ඒ ක්‍රියාකාරී ගුණය තමයි අර්ථය කියලා අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට සමාධිය නැමැති ධර්මයක් තිබෙනවා. සමාධිය නැමැති ධර්මයේහි අවික්ෂේපේ තමයි අර්ථය. වික්ෂේපය කියන්නේ විසිරුණු කමට. විසිරුණු හිතක් තමයි අපි එකඟ කළ යුත්තේ. අරමුණු අතර විසිරිලා තියෙන ඒ මේ අරමුණු වේගෙන් ග්‍රහණය කරමින් අපි කියන්නේ පන්දනං චපලං චිත්තං කියලා. හිත පන්දනම් පන්දණය වෙනවා. සැලෙනවා. චපලං ඒක චපලයි. දුරක්ඛං රකින්න අමාරුයි. දුරක්ඛං දුන්නිමාරය. වලක්වන්නට බෑ. දැන් ওই අරමුණේ හිතන්න එපා කියලා කිව්වට ඒක අහන්න කැමති නැහැ. එනිසා සිතිය යුතු දේ හිතන්නේ නැහැ. නොසිතිය යුතු දේවල්ම කල්පනා කරන්නට පෙළඹෙන මේ හිත රකින්න කියන එක කරන්නට අමාරුයි. අන්න ඒ නිසා නානා අරමුණු වලින් හිත ගලවලා අරගෙන එක අරමුණක් අපි තියන්නට ඕනේ. අන්න ඒකට අපි කියනවා චිත්ත සමතේ වඩනවා කියලා. සමතේ තුළින් තමයි අපිට සමාධිය උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. චිත්ත සමතය තුළින් සිත එකඟ කිරීම තුළින් එක අරමුණක පිහිටවන්නට උත්සාහවත් වීම තුළින් අපිට පුළුවන්කම තිබෙනවා සමාධිය දියුණු කරන්නට. චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට. එතකොට ඒ සමාධිය ඇති කර ගැනීම කියන්නේ මොකද්ද? සිත විසිරෙන්නට නොදී එක අරමුණක පවත්වා ගන්නවා. දැන් උදාහරණයක් හැටියට ඔබ බලන්නකෝ අපි ආනාපාන සති භාවනාව වඩනවා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ආනාපාන සතිය වඩනකොට අපි ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව අපි සිහිය පවත්වාගෙන සති නිමිත්ත තුළ සිත පිහිටවගෙන අපි වාසය කරනවා. ඒතකොට දැන් වෙන විතර්ක ආවොත් මොකද්ද වෙන්නේ? කමටහනෙන් හිත පිටට ගියා කියලා අපි කියන්නේ එතකොට. අපිට ප්‍රකට වෙන්න ඕනේ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පමණයි. එතකොට හිත ඒ ඔස්සේම සංසිඳවන අනිත් නිමිති ඔක්කොම හිතෙන් අතහැරලා එතකොට අපි දෙන නිමිත්තේ පමණක් ඒකාග්‍රගත කරනකොට එක එක නිමිති පිළිබඳව අපි මානසිකාරය පවත්වන්නේ නැතුව ඉන්නකොට මේ නිමිත්ත විතරක් ග්‍රහණය කරගෙන ඉන්නට හිත පටන් ගන්නවා. අන්න එතකොට හිත ඒකාග්‍රගතයි කියලා කියනවා. හිත එක අරමුණක ස්ථාපනය කරලා තියාගන්නට පුළුවන්කම තියනවා කියලා. ඒ තමයි සිතේ එකඟ බව අපි ඇති කරගන්න විදිහ. එතකොට ඒ තමයි සමාධිය උපදවන විදිහ. සමාධිය ඉපදුවාම සමාධියේ තියෙන මොකද්ද? අවික්ෂේපාර්ථය. කෙනෙක් බුද්ධානුස්සතිය වඩනවා. බුද්ධානුස්සතිය වඩනකොට මොකද වෙන්නේ? දැන් එක එක අරමුණු යාගේ හිතට එන්නේ නැතුව බුදු ගුණ නැමැති එකම මානසිකාර වීතිය තුළ යාගේ සිත එකඟයි. එතකොට මේ සියලු භාවනාවන්ගෙන් එකතු වෙලා ආපු සියලු භාවනාවන්ගෙන් එකතු වෙලා ආපු අර්ථයක් තිබෙනවා එතන. ඒ තමයි අවික්ෂේපාර්ථය. දැන් සමාධිය කියන්නේ ධර්මයක්. සමාධිය නැමැති ධර්මයේ උපදවන්න තමයි අපි මේ කමඨහන් අපි හිතමුකෝ කමඨහන් 40ක් වඩනවා කියලා. කමඨහන් 40ක් වඩන්නේ සමාධිය නැමැති ධර්මයේ උපදවන්නට. සමාධිය විවිධාකාරයෙන් උපදවන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මේකේ එකම අර්ථයක් අපට ලැබෙනවා. මොකද්ද ලැබෙන අර්ථය? අර්ථය තමයි අවික්ඛේපට්ඨෝ කියන එක. අවික්ෂේපාර්ථයක්. හිත විසිරෙන්නේ නැතුව එක තැනක හිත පිහිටලා තියෙනවා. එතකොට සමාධිය කියන එක අපිට බෙදා දක්වන්න පුළුවන් සමාධිය නැමැති ධර්මයේහි ભેදේ තිබෙනවා. එහි උපචාර සමාධිය, අර්පණා සමාධිය ආදී ලෙස සමාධිය අපිට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි කොතනක වුණත් සමාධිය නම් එහි विद्यमान වන ක්‍රියාකාරී අර්ථය කුමක්ද? අවික්ෂේපාර්ථය. අරමුණු වල විසිරුනේ නැති නොවිසිරුණු ස්වභාවය තමයි එහි विद्यमान වන අර්ථය. එනිසා සමාධිය තිබෙනවා නම් සමාධියේහි අර්ථය තමයි අවික්ෂේපාර්ථය. සමාධියේහි අර්ථය එනිසා අවික්ෂේපයි නොවිසුරුණු ස්වභාවය. සමාධියේහි අර්ථය තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්නට අවශ්‍ය වන්නේ ඒ අවික්ෂේපාර්ථයෙන්. යම් තැනක සමාධියක් ගැන කතා කරනවා නම් එහි අර්ථය ගැන තේරුම් ගන්නට ඕනේ අවික්ෂේපාර්ථය. අර්ථය බලාගෙන තමයි අපි යමක් කරන්නේ. අර්ථය බලාගෙන තමයි අපි යමක් කරන්නේ. එතකොට අපි කර්මස්ථානයක් තෝරගන්නේ ඒ තුල विद्यमान වන ධර්මයේ තුලින් ලැබෙන අර්ථය දිහා බලාගෙන. සමාධිය නැමැති ධර්මයේ තුලින් विद्यमान වෙනවා අවික්ෂේපේ නැමැති අර්ථයක්. අනේ අර්ථය පිළිබඳව දන්නවා. අවික්ෂේප අර්ථය පිළිබඳව. ඒකට අවික්කේපට්ඨෝ කියලා කියනවා. ඊට පස්සේ ප්‍රඥාව කියන එක ඉන්ද්‍රියක් ප්‍රඥාව නැමැති ධර්මයක් තිබෙනවා. ප්‍රඥාව නැමැති ධර්මයෙන් සිද්ධ කරන අර්ථය මොකද්ද? දසනට්ඨෝ එයින් සිද්ධ කරනවා දර්ශනාර්ථයක්. දකිනවා. පඤ්ඤා චක්කු කියලා අපි ඒ නිසා කියනවා. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ ඇහැක්. පඤ්ඤා චක්කු ප්‍රඥාව කියන්නේ ඇහැක්. එතකොට ඒ ප්‍රඥාව නැමැති ඇසෙන් දකිනවා. ලෝකේ නොදකින දේවල් ප්‍රඥාව නැමැති ඇසෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. එතනදී දකිනවා කියලා කියන්නේ පින්නතුනේ ඒ පිළිබඳව අපි නුවණින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කිරීම. නුවණින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කිරීම තමයි දස්සනට්ඨෝ කියලා කියන්නේ දර්ශනාර්ථය කියලා කියන්නේ. එහෙම නැතිනම් ඒ දේවල් පිළිබඳව අපි රූපී විදිහට නුවණින් දකිනවා කියන එක ගැන නෙමෙයි. රූපී විදිහට නුවණින් දකිනවා කියන එක නෙමෙයි එතනදී කියන්නේ. එහි තිබෙන ස්වභාවයේ විදිහට අපි නුවණින් අවබෝධ කර ගැනීමම දර්ශන කෘත්‍යය. දැන් අපි සිතෙහි තිබෙන ප්‍රඥාවෙන් දෙයක් අපි දැනගන්නා බව එහි දර්ශන කෘත්‍යයක් සිද්ධ කරනවා. දැන් ඒක අපි ගත්තොත් එහෙම විඥාණය කියලා කියනවා. විඥාණය. විඥාණයෙන් කරන්නේ දැනගන්නා ස්වභාවය. එතකොට ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රඥාවෙන් කියලා ප්‍රඥාවෙන් සිද්ධ කරන්නේ ප්‍රකර්ෂයෙන් මේ ධර්මයේ පිළිබඳව දැනගන්නා ස්වභාවය. එතකොට විඥාන සහ ප්‍රඥාව කියන මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒ තමයි ප්‍රඥාව වැඩි යුතු දෙයක් විඥානයේ පිරිසිදු දැක්ක යුතු දෙයක්. විඥානය කියන්නේ පරිඥය දෙයක් ප්‍රඥාව කියන්නේ වැඩි යුතු දෙයක්. එතකොට හැබැයි මේ දෙකෙන්ම सिद्ध කරලා තියෙන මොකද්ද? විඥාණයෙන් යමක් පිළිබඳව දැනගෙන තියෙනවා ප්‍රඥාවෙන් ප්‍රකර්ශයෙන් දැනගෙන තිබෙනවා. එතකොට සිතෙන් සිතේ විඥාන කියන විඥානන ගතිය නැත්තම් විජානාති පජානාති කියන එකෙන් විඥාන සහ ප්‍රඥා කියන මේ පද දෙක හැදෙන්නේ. එතකොට යම් තැනක විජානනේ නැත්තම් ඒ ධර්මයේ පිළිබඳ අපිට දැනීමක් ඇත්තේ නැහැ. රූපයක් පෙනුනට පෙනුන රූපය පිළිබඳව විජානනයක් නැත්තම් දැනගන්න බවක් නැත්තම් රූපයක් දැක්ක කියලා අපි හිතන්නේ කොහොමද? එතන විජානනයක් තියෙන්නට ඕනේ දැනගන්න බවක් තියෙන්නට ඕනේ. එතන ප්‍රජානනයක් තිබුණොත් යම් තැනක ප්‍රජානනයක් තියෙනවා නම් ප්‍රජානනයෙන් කරන්නේ මොකද්ද? ඒද ඒ ධර්මයේ ප්‍රකර්ශවත් අයුරින් දැනගන්න බව තමයි කරන්නේ. නිසා විජානනය සහ ප්‍රජානනය එක සමාන ධර්ම දෙකක්. එක සමාන ධර්ම දෙකක්. එතකොට දැන් හැබැයි ප්‍රජානනයේ අර්ථය මොකද්ද? ඒ ධර්මයේ එක සමාන වුණාට ඒ ධර්මයේ තිබෙන අර්ථය වුණාට ප්‍රජානනයේ දේ තමයි දසනට්ඨෝ දර්ශනාර්ථයෙන් යුක්තයි. අරක විජානන අර්ථයක් තිබෙනවා දැනගන්න අර්ථයක් තිබෙන්නේ මෙතන ප්‍රජානන ප්‍රජානනය කියන එකෙන් දර්ශනාර්ථයක් සිද්ධ කරනවා ඒ දේ නුවණින් දකිනවා නුවණින් යථාර්ථවත් විදිහට තේරුම් ගන්න. ඒ තමයි ප්‍රඥාවෙහි තිබෙන අර්ථය. ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය ධර්මයක් එනිසා පඤ්චේන්ද්‍රයන් ධම්මෝ කියලා කියනවා ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය ධර්මයක් ඒ ධර්මයේ තුලින් සිදු කරනු ලබන ක්‍රියාකාරීත්වය තමයි දර්ශනය නැමැති ප්‍රඥාව. ඒකේ ක්‍රියාකාරීත්වය තමයි දර්ශනය නැමැති ප්‍රඥාව. ඒ නිසා දස්සනට්ඨෝ කියලා කියනවා. ඒකේ දර්ශනාර්ථය තමයි ඒ સિદ્ધ කරන ක්‍රියාකාරීත්වයේ බවට පත්වන්නේ. එතකොට දැන් අපි තේරුම් ගත්තා දැන් මෙතන කරුණු පහක් පිළිබඳව අපි විමසා බැලුවේ. තමයි ඉන්ද්‍රිය පහ පිළිබඳව තිබෙන නුවණ. එහි ස්වභාව ලක්ෂණ පිළිබඳව දන්නාකම. ඒකට කිව්වා අපි ධර්මය කියලා. එකිනෙකට අනන්‍ය වූ ලක්ෂණ පිළිබඳව තේරුම් ගැනීම තුළින් එහි නානත්ව ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නවා. ශ්‍රද්ධාව වෙනස්, ප්‍රඥාව වෙනස්, ශ්‍රද්ධාව වෙනස්, වීරිය වෙනස් මේ ආදී ලෙස එහි නානත්ව ස්වභාවයන් පිළිබඳව දැනගන්නවා. අන්න ඒ දේ දැනගන්නකොට ඒ පිළිබඳව හැඳින්නුවේ අපි ධම්ම නානත්තේ ඥානය පිළිබඳව. දැන් මේ විදිහට අර්ථය පිළිබඳව දැනගන්නකොට එතකොට එක එක අර්ථයට අනිත් අර්ථය වෙනස්. එක එක අර්ථයට අනිත් අර්ථය වෙනස්. සද්ධාව ධර්මයෙන් අපිට අදිමෝක්ෂාර්ථය ලැබෙන අදිමෝක්ෂාර්ථය. වීරයෙන් පග්‍රහාර්ථය ලැබෙනවා. හැබැයි ශ්‍රද්ධාවෙන් ප්‍රග්‍රහාර්ථය ලැබිලා වීරයෙන් අදිමෝක්ෂාර්ථය ලැබෙන්නේ නැහැ. එතකොට මේ අර්ථයන්ගේ තිබෙන වෙනස් බව තේරුම් ගන්නවා. අර ධර්මයන්ගේ තිබුණු වෙනස් බව වගේම අර්ථයන්ගේ තිබුණු වෙනස් බව තේරුම් ගන්නවා. ඒ නිසා තමයි එයාගේ මනස එයා පවත්වන්නට දක්ෂයෙක් බවට පත්වන්නේ ඒ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කිරීම පැත්තෙන්. ඒ ධර්මයන් පිළිබඳව හඳුනා ගන්නා නුවණ නිසා. එතකොට අර්ථයන් පිළිබඳව අපි ඒ විදිහටම නානත්වයේ විදිහට හඳුනා ගන්නට ඕනේ. ඒ අර්ථයන්ගේ තිබෙන නානා ස්වභාවය පිළිබඳව හඳුනා ගැනීම තමයි අර්ථ නානත්තේ ඥානය කියලා කියන්නේ. අත්ත නානත්තේ ඥානය, අත්ත පටිසම්භිදේ ඥාන. අත්ත පටිසම්භිදාව කියලා කියනවා. අර්ථය පිළිබඳව දන්නවා. එතකොට ධර්මයේ පිළිබඳව දන්නා නුවණ ඊට පස්සේ තිබෙනවා අර්ථය පිළිබඳව දන්නා නුවණ. ධර්මයේ පිළිබඳව දන්නා නුවණ සහ අර්ථය පිළිබඳව දන්නා නුවණ. එතකොට ඒ ස්වභාව ධර්මයන් පිළිබඳව දන්නවා. ස්වභාව ධර්මයන් තුලින් विद्यमान වන අර්ථයන් පිළිබඳව දන්නවා. ඒකට කියනවා අත්පටිසම්භිදාව කියලා. අර්ථ ප්‍රතිසංවිදාව. එතකොට මෙන්න මේ විදිහට ධර්මයේ පිළිබඳවත් අර්ථය පිළිබඳවත් දන්නා නුවණ තියෙනවා. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊටාම වැදගත් දෙයක් ඒ තමයි යම් කිසි ආකාරයකට අද කාලය තුළ මේ බොහොම සාකච්ඡා වුණ සාකච්ඡාවට බඳුන් වෙන දෙයක්. ඒ තමයි නිරුක්ති පටිසම්භිදා ඥානය කියන එක. නිරුක්ති පටිසම්භිදා ඥානය නිරුක්ති. ඒතර කොහොමද මේක සරියුත්තර වහන්සේ විග්‍රහ කොට දක්වන්නේ? පංච ධම්මේ සන්දස්සේතුම් මේ පංච ධර්මයන් සන්දස්සේතුන් මේ පංචවිද මේ ධර්මයන් පිළිබඳව සන්දස්සේතුන් කියන්නේ අනිත් අයට දැක්වීම සඳහා මේ පංචවිද ධර්මයන් අනික් අයට ප්‍රකාශනය කිරීම සඳහා දැන් ශ්‍රද්ධාව කියන ධර්මය මට හඳුන්වා දෙන්නට පුළුවන් ක්‍රමයක් තියෙන්නට ඕනේ. ශ්‍රද්ධාව කියන ධර්මය මම අනිත් අයට හඳුන්වා දෙන ක්‍රමය සහ එහි තිබෙන ස්වභාවයේ අදිමෝක්ෂාර්ථය පිළිබඳව මම අනිත් අයට කියන්නට ඕනේ. මේක ධර්මයේ විදිහටත් මේකේ ධර්මයේ තුල ප්‍රකාශිත අර්ථයේ විදිහටත් පැහැදිලි කරන්නට ඕනේ. එතකොට ධර්මයේ ධර්මයේ විදිහටත් අර්ථය අර්ථයේ විදිහටත් ප්‍රකාශ කළාම තමයි ඒක මනා ප්‍රකාශනයක් බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි පංච ධම්මේ සන්දස්සේතුන් මේ ධර්ම පහ අපි එක අනිත් අයට මනාකොට දැක්වීම සඳහා අනිත් අයට මනාකොට විභජනය කරලා බෙදා දක්වලා දැක්වීම සඳහා ව්‍යංජන නිරුක්තාපිලාපා ලාපා ව්‍යංජන නිරුක්තාපිලාපා නිරුක්තාභිලාපා කියලා කියනවා ව්‍යංජන ව්‍යංජනයන් පිළිබඳව ඒ කියන්නේ අක්ෂර බෙහෙදේ පිළිබඳව දන්නවා අක්ෂර පිළිබඳව දන්නවා එතකොට ව්‍යංජන නිරුක්තාපිලාභා ඒ නිරුක්තා නිරුක්ති පිළිබඳව දන්නවා ව්‍යංජන සහ නිරුක්තීන් පිළිබඳව දන්නවා එතකොට නිරුක්තියයි කියනකොට මේ නිරුක්ති පිළිබඳව අපිට විශේෂයෙන් විමසා බලන්නට පුළුවන්කම තියෙනවා මොනවද මේ නිරුක්ති කියන්නේ කියලා. දැන් අපේ ව්‍යාකරණයේ පැත්තෙන් ගත්තාම නිරුක්ති පිටකය කියලා තියෙනවා. ඊට පස්සේ නිරුක්ති ක්‍රමවේදයන් තිබෙනවා. යම්කිසි වචනයකට එහි තිබෙන නිරුක්තීන් තිබෙනවා. ඒකට වචනයක් තිබෙනවා. ඒ වචනය වචනයෙහි යම් නිරුක්තියක් දක්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒක ව්‍යාකරණයට අනුකූලත්වන එහි අර්ථයට හානි නොපමුණවන දෙයක් තමයි නිරුක්තියයි කියලා කියන්නේ. එතකොට මේ පංච ධම්මේ සන්දස්සේතුන් මේ ධර්මතා පහ පිළිබඳව අනුන්ට දැක්වීම සඳහා යම් කිසි කෙනෙකු භාවිත කරන ව්‍යංජන නිරුක්ති අභිලාපනයක් තියෙනවා ඒ ප්‍රකාශනයක් තිබෙනවා අන්න ඒක තමයි මේ නිරුක්ති පටිසම්භිදා ඥානය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ කෙන කෙනාට හිතෙන මනෝවිකාරයන්ට හසුව ප්‍රකාශනය කරන මේ පදේ හැදෙන්නේ නැත්තේ මෙන්න මේ විදිහටයි කියලා අර පද පෙරලි කරන සාමාන්‍යයෙන් අර රස්ත්‍යාදුකාරයින් විසින් පද පෙරලි කරන ආකාරයට පද පෙරලීම නෙමෙයි නිරුක්ති අභිලාපේ ඥානය කියලා කියන්නේ. ඒ නිසා අපි ඒක තේරුම් ගන්නට අවශ්‍ය මේක බොහොම ගැඹුරු කාරණාවක් හැටියට අපි ඊළඟ දේශනාව තුළින් බලාපොරොත්තු වෙනවා. තවදුරටත් මේ නිරුක්ති අභිලාපේ ඥානය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන්නට කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්මණය කරගන්නට යෙදෙන්නේ. පටිසම්භිදා මග්ගප්‍රකරණය ආශ්‍රය කරගෙන ඒ විවිධ දහම් කරුණු ඔස්සේ විවිධ දහම් පර්යායන් ඔස්සේ අපි ධර්මයේ පිළිබඳව සම්මර්ෂණය කරන්නට යෙදුනේ. එහිදී විශේෂයෙන් සරියුත්තරුන් වහන්සේ විස්තරාර්ථ සහිතව දේශනා කරන්නට යෙදුණු බොහෝ ධර්ම කරුණු පිළිබඳව අපි සාකච්ඡාවට බඳුන් කළා. අවසාන වශයෙන් අපි තේරුම් ගන්නට යෙදුණා සිව් පිළිසිඹියාපත් පිළිබඳව නැතිනම් චතුපටි සම්බිදා කියලා කියනවා. ඒ සතර ප්‍රතිසංවිධා ඥානයන් පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. ධම්මපටි සම්බිදාව, අත්තපටි සම්බිදාව කියන මේ කරුණු දෙක පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන්ම අපි තේරුම් ගන්නට යෙදුනේ. ධම්මපටි සම්බිධාව කියල කියන්නේ සද්ධා ඉන්ද්‍රිය ධර්මයක් වීර ඉන්ද්‍රිය ධර්මයක් සති ඉන්ද්‍රිය ධර්මයක් එවගේම සමාධි ඉන්ද්‍රිය ධර්මයක් ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයක් මේ මේ දේවල් ධර්ම හැටියට හඳුනාගත්තා ධර්ම කියනකොට මූලික ස්වභාවාර්ථයෙන් අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙන මූලික ස්වභාව ලක්ෂණයන් හැටියටයි අපි මේ ධර්මයන් හඳුනාගත්තේ එතකොට මේ සතීන්ද්‍රිය ධර්මයක්, වීරීන්ද්‍රිය ධර්මයක් කියන මේ ධර්මයන්ගේ තිබෙන අර්ථයන්. ඒ කියන්නේ ශ්‍රද්ධාව යම් තැනක තිබෙනවා නම් ඒ ශ්‍රද්ධාව අදිමෝක්ෂණාර්ථයෙන් යුක්තයි. අදිමෝක්ෂාර්ථය. එතකොට ඒ අදිමෝක්ෂාර්ථය නිශ්චලව තැම්පත්ව එක ස්ථානයක ඉන්නට පුළුවන්කම. ඒක තමයි එහි යෙදෙන අර්ථය. ඒ වගේම වීරය කියලා කියනකොට වීරය කියන්නේ ධර්මයක්. ඒ වීරය සිත ඔසවා තැබීම ආදී ලක්ෂණයන්ගෙන් පග් ඒ කියන්නේ පග්‍රහාදී ලක්ෂණයන්ගෙන් යුක්තයි. එතකොට මේ වීරය ඉන්ද්‍රියෙහි අර්ථයක් තිබෙනවා. එතකොට පග්ගහට්ඨෝ කියලා අපි ඒ අර්ථය හඳුනාගත්තා. එතකොට මේ විදිහට අපිට අනිකුත් ධර්මයන්හි අර්ථයන් පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තිබුණා. ඒ ප්‍රධාන මූල ස්වභාවාර්ථයන් හඳුනා ගැනීමේදී ඒ ස්වභාවාර්ථයන් මූල ධර්මයන් පිළිබඳව දන්නාකම ධම්ම නානත්තේ ඥානයේ හැටියට තේරුම් ගන්නට යෙදුණා. එතකොට සිව්පිලිසිඹියාපත් සහිත මහරහතන් වහන්සේ නමකගේ තිබෙන සුවිශේෂත්වය තමයි මේ විවිධ දහම් ක්‍රමයන් විවිධ න්‍යාය ක්‍රමයන් පිළිබඳව කතා කරනකොට එහි යෙදෙන ධර්මයත් එහි යෙදෙන අර්ථයත් පිළිබඳව හොඳ හාත්පස දැනුමකින් යුක්තයි. හොඳ අවබෝධ ඥානයකින් යුක්තයි. ඒ නිසා සිව්පිලිසිබියාපත් මහරහතන් වහන්සේලා ඊටාම සුවිශේෂ කොට සැලකෙනවා හේතුව ධර්ම සංගායනා ආදී සෑම අවස්ථාවකම මේ චතුසම්විධා પ્રાપ્ત මහරහතන් වහන්සේලා තමයි ඒ සඳහා සම්බන්ධ වුනේ. ඒ නිසා උන්වහන්සේලා ධර්ම මොනවද කියලා දන්නවා, අර්ථ මොනවද කියලා හඳුනාගෙන තිබෙනවා. ධර්ම පිළිබඳව තිබෙන නානත්වයේ පිළිබඳව දන්නවා, ධම්මනානත්වයේ ඥානය. ඒ වගේම අර්ථයන්හි තිබෙන වෙනස් ස්වභාවය පිළිබඳව දන්නවා. එතකොට වීරය ඉන්ද්‍රිය කියන්නේ ධර්මයක්. වීරය ඉන්ද්‍රිය කියනකොට වීරය ඉන්ද්‍රියෙහි තිබෙන අපි උදාහරණයක් හැටියට කිව්වොත් වීරය ඉන්ද්‍රියෙහි තිබෙන ඉන්ද්‍රියාර්ථය එහි පග්‍රහාදී ලක්ෂණයන්ගෙන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒක අර්ථයන්ගෙන් සමූහයක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. සිත අපි හොඳින් පග්‍රහ කරමින් ඔසවා තබනවා. සිතට ඇතැම් විටක අපි නිග්‍රහ කරමින් ඒ පිළිබඳව අපි ගෙන හැර දැක්විය යුතු දේ ගෙන හැර දක්වනවා. ඇතැම් තැනකදී අපි සිතට නොඑක් ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව අපි ප්‍රත්‍යවේක්ෂාදිය කරමින් වීරය පිණිස හිත නංවනවා. එතකොට මේ ආදී ලෙස නොඑක් කරුණු ඔස්සේ අපි ශ්‍රද්ධාව නැමැති මේ වීරය නැමැති ධර්මයේ උපදවා ගැනීම සඳහා අපි උත්සාහවත් වන්නට පුළුවන්කම තිබෙන්නේ එහි පග්‍රහාර්ථය මනාකොට දැනගත්තොත්. ඒ වගේම එහි අර්ථයන් පිළිබඳව තේරුම් ගැනීම තුළ ඒ වචනයම තවත් විවිධ ආකාරයන්ගෙන් පෙනී සිටිනකොට අපිට ඒ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ ධර්මයක්. ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ ධර්මයක්. එතකොට එහි අර්ථය තමයි දර්ශනාර්ථය. එතකොට සම්මා දිට්ඨිය කියනකොට එහි දර්ශනාර්ථයක් තිබෙනවා. එතකොට අපි දන්නවා මෙතන ප්‍රඥාව නැමැති ධර්මයේ තමයි නියෝජනය වෙන්නේ. එතකොට ප්‍රඥාව නැමැති ධර්ම ඒ ධර්මයේ නියෝජනය වෙනකොට එහි දර්ශනාර්ථය ඒ කෘත්‍ය સિદ્ધ කරලා තියෙනවා. ධම්මවිචය කියනකොට අපි ඒ ධර්මයන් පිළිබඳව සම්මර්ෂණය කිරීම. එතන යෙදෙන්නේ ප්‍රඥාව නැමැති ධර්මය. එතකොට එහි අර්ථය විදියට අපිට දර්ශනාර්ථය භාවිත වෙනවා. එතකොට මේ ධර්මය යෙදෙන ආකාරයත් ඒ වගේම එහි අර්ථයන් යෙදෙන ආකාරය අනුවත් ඒ විවිධ නාමකරණයන්ගෙන් යෙදී තිබුණද ඒ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ධර්මයේ පිළිබඳව අවබෝධයක් තිබෙන ඒ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමකට. ඉතින් ඒ නිසා මේ චතුසම්බිධා ප්‍රාප්තයි කියලා කියන්නේ අර ඒ ධර්මයන් පිළිබඳව හාත්පස අවබෝධඥානය ඇතුව තිබෙනවා කියන එක. දැන් උදාහරණයක් හැටියට ඒ ඒ පුද්ගල సంతානගතව නොයෙක් කෙලෙස් ධර්මයන් තිබෙනවා. මේ කෙලෙස් ධර්මයන් දුරු කරගන්නට උත්සාහවත් වෙනකොට සිව්පිලිසිඹියාපත් ඥාන සහිතව කෙනෙක් අරහත්ත්වයට සාක්ෂාත් කරනවා. තවත් උතුමන් වහන්සේනම සිව්පිලිසිඹියාපත් ඥාන රහිතව ධර්මය අවබෝධ කරනවා. ඇතැම් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ළඟට අඥා අඥාව ප්‍රකාශ කරන්නට අඥාව කියලා කියන්නේ අඥ කියලා කියනවා මේ අවබෝධඥානේ ප්‍රකාශ කරන්නට අරිහත්වය ප්‍රකාශ කරන්නට වැඩම කරපු අවස්ථාවල ශුෂ්ක විපස්සකාදී මහරහතන් වහන්සේලා වැඩ ඉන්න වෙලාවල් ප්‍රකාශ කරන අවස්ථාවල්වලදී අරිහත්ත්වය ප්‍රකාශ කරන අවස්ථාවලදී ප්‍රශ්න අහනකොට උන්වහන්සේලාට ඒකට නිසි පිළිතුරු ඒ විදිහටම බෙදා දක්වමින් දක්වන්නට නොහැකි වූ අවස්ථා අපි දකිනවා. ඒකට හේතුව තමයි මේ සිව් පිළිසිඹියාපත් සහිත භාවයක් නැතිකම. සිව් පිළිසිඹියාපත් සහිත බවක් නැතිකම. එතකොට උන්වහන්සේලා යම් දහම්පර්යායක් පිළිබඳව බොහොම නිපුණ බවකින් යුක්ත වන්නට පුළුවන්. හැබැයි සිව්පිලිසිඹියාපත් ඥානය නැතිකම නිසා උන්වහන්සේලාට එහි එය නිවර මනාකොට බෙදා දක්වමින් අර්ථ විභාග කරන්නට නොහැකි වන්නට පුළුවන්කම තිබෙනවා. ඒකෙන් කියන්නේ උන්වහන්සේ ධර්මය අවබෝධ කරලා නැහැ කියන එක නෙමෙයි. උන්වහන්සේ අවබෝධ කරගත්ත පැතිකඩ උන්වහන්සේට කතා කරන්නට පුළුවන්. හැබැයි වෙනත් පැතිකඩකින් උන්වහන්සේගෙන් කරුණු විමසුවොත් ඒ සසඳා කියන්නට උන්වහන්සේට අපහසු වන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට හේතුව තමයි සිව්පිලිසිම් ව්‍යාපත් සහිත බව එතන නැති වෙන නිසා. එතකොට මේ සිව්පිලිසිම් ව්‍යාපත් සහිත බව ඒ නිසා ඊටාම වැදගත් දෙයක් මේ ශාසන ධර්මය පැවැත්වීම සඳහා. එතකොට ධර්මනානත්ත් ඥානය වගේම අර්ථ නානත්ත් ඥානයත් ඊටාම වැදගත් වෙනවා ධර්මය සහ අර්ථය කියන මේ කරුණු දෙක පිළිබඳවම දැනගන්නට. එතකොට තුන්වෙනි ඥානය තමයි අපට දකින්නට ලැබෙන්නේ තුන්වෙනි ඥානයේ හැටියට ඒ තිබෙන නිරුක්ති පටිසම්භිදා ඥානය පිළිබඳව. නිරුක්තිය කියලා කියනකොට මේ නිරුක්ති කියන වචනය ගැන වර්තමාන සමාජය තුළ බොහෝ කතා බහට ලක්වෙන කාරණාවක්. නිරුක්ති සැපයීම. ඉතින් අර කෙනෙක් හිතාගෙන ඉන්න නිරුක්ති සැපයනවා කියන එක මේ නිරුක්ති ඥානය කියන එක බොහොම සුළු කරුණක් හැටියට. ඒ කියන්නේ බොහොම හිතට එන දෙයක් විදිහට එහි වචන හැදිලා තියෙන විදිහ ගැන කතා කරන එක තමයි නිරුක්ති ඥානය කියන්නේ කියලා හිතාගෙන ඉන්නවා. අපි දකිනවා සමහර අය මේකට විවිධ අර්ථකථන සපයනවා වචනවලට විවිධ අර්ථකථන අර්ථකථන සපයනවා මේක නිරුක්ති ඥානය කියලා හිතාගෙන. දැන් ඉස්සා කියලා කියනකොට දැන් pāli වචනයක් තියෙනවා ඉස්සා කියලා. ඒතකොට දැන් ඉස්සා කියලා අපි ගත්තොත් එහෙම සිංහලෙනුත් අපි ඉස්සා කියලා කියනවානේ සතෙක් හඳුන්වන්නේ. එතකොට දැන් ඊර්ෂ්‍යාව කියලා කියන ඉස්සාවට එතකොට ඊර්ෂ්‍යා කිරීම නිසා තමයි ඉස්ස වෙලා උපදින්නේ. ඊර්ෂ්‍යා කිරීම නිසා ඉස්ස වෙලා උපදිනවා. එතකොට දැන් ඊර්ෂ්‍යාව නිසා ඉස්ස වෙලා උපදිනවා කියලා ඒ වචනයට අර්ථකථනයක් සපේනවා. ඇතම් කෙනෙක් හිතනවා මේ තමයි නිරුක්ති සැපීම කියලා. දැන් ඊර්ෂ්‍යා කිරීම නිසා ඉස්සෙක් නෙමෙයි ඒක අපායගාමී අකුසලයක් සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ බඳු කර්මයන් සිද්ධ කිරීම තුළ ඒ කියන්නේ තිරසංගතාත්ම භාවයේ විතරක් නෙමෙයි. ඒක ඉස්සෙක්ම වෙනවා කියලා කියන්නට පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඉතින් නමුත් මේ ඊර්ෂ්‍යා කළ නිසා තමයි ඉස්සෙක් වෙලා උපදින්නේ. පොකුරු පිටින් ඊර්ෂ්‍යා කළොත් පොකිරිස්සෙක් වෙලා උපදිනවා. එතකොට මේ විදිහට ණයට අරගෙන මුවා වෙලා ගියොත් මුව වෙලා උපදිනවා. එතකොට හරියට වෙලාවට ගෙවන්නම් කියලා තිතට දෙන්නම් කියලා ගියොත් තිත් මුවා වෙලා උපදිනවා. මෙන්න මේ විදිහට අර්ථකථන සපයන ඉතාම සාවද්‍ය විදිහට තමන්ගේ හිතට එන මනෝවිකාරවලට හසු වෙලා තමන්ගේ හිතට එන විවිධ මනෝවිකාරවලට හසු වෙලා ඇතැම් අය මේ අර්ථකථන සපයනවා. දැන් ඒ අය ඒ අර්ථකථන සැපයීම සඳහා ඇති කරගනු ලබන නිර්ණායකයන් තිබෙනවා. ඒ තමයි දැන් අපි ගත්තාම නිරුක්ති කොටස් දෙකකට බෙදෙනවා සුගති නිරුක්ති සහ දුර්ගති නිරුක්ති. මේ කියන්නේ මේ නිවැරදි දේ නෙමෙයි. මේ කියන්නේ සාවද්ද්‍ය ලෙස නිරුක්ති ඥානයේ වර්ධවාගත් වුන් කරන ප්‍රකාශනයන්. ඒක කියන්නේ ඔබට හිතෙන සාවද්ද්‍ය බව තේරුම් ගන්නට අවශ්‍ය නිසා. නිරුක්ති ඥානයේ දෙකක් තියෙනවා සුගති නිරුක්ති සහ දුර්ගති නිරුක්ති. දැන් සතර අපායට යන ගියපු සතෙක් ඒ කියන්නේ සතර අපායේ අපාගත සත්වයක් පිළිබඳව දක්වනවා නම් ඒවා දුර්ගති නිරුක්ති. දැන් කුරුමිනියා කියලා සතෙක් හිටියොත් එහෙම ඒක ඒ සතා පිළිබඳව ඒ වචනේ හැදිච්ච හැටි ගැන කියනවනම් ඒක දුර්ගති නිරුක්තියක් වෙන්නට ඕන. ඒ කියන්නේ ගති විදිහට ගත්තාම වැරදි ගතියක් ආදේශ කළා ඕනේ ඒක කියන්නට. ඒ වගේම manuss ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වගේ දෙවි ඒ ආත්ම භාවයක් ගැන කතා කරනවා නම් ඒක අපිට හඳුන්වන්නට වෙනවා සුගති නිරුක්ති කියලා. එතකොට සුගතිය පිළිබඳව කතා කරනවා නම් සුගති නිරුක්ති, දුර්ගති පිළිබඳව කතා කරනවා නම් දුර්ගති නිරුක්ති කියලා මේ නිරුක්තිය පිළිබඳව වර්ධවා ගන්නවා. පිනතුනේ මේ නිරුක්තිය කියලා කියන්නේ ඒ ඒ සත්ව කොටාස වල නම් හැදුණු විදිහ ගැන කියන ඒවාවත්. එහෙම නැතිනම් මේ කුසල අකුසලයන් කර්මයන් ගැන හඳුන්වා දෙන්නට කතා කරපු සුගති දුර්ගති පිළිබඳව කතා කරන දෙයක් ගැන නෙමෙයි නිරුක්ති ඥානය කියලා කියන්නේ. නිරුක්ති ඥානය ඊටාම සුවිශේෂ ඥානයක්. නිරුක්ති ඥානය ඊටාම සුවිශේෂ ඥානයක් ධර්මයේ තුළ විග්‍රහ වෙන නිරුක්ති ඥානය. එතකොට මේකෙදි මේ ඔය සත්තුන්ගේ නම් හැදුණු හැටියට එක එක අර්ථකතන සපේන එක ඒක අර කටට එන වාචාල අර්ථකතන සැපීමක් විනා එතනින් එහාට මේ ඒක මහා ලොකු ඥානයක් නෙමෙයි ඒක හද හද කියන්නට පුළුවන්කම තියෙනවා ඕනම කෙනෙකුට ඒ ඒ වගේ දේවල් හද හද මේ හිතේ තියෙන කෙලස් ගතියක් එක්ක සහ සමාජයේ ව්‍යවහාර වෙන දෙයක් එක්ක හද හද ඒ වගේ දේවල් කතා කරන්නට පුළුවන්කම තියෙනවා ඒ දේවල් නිරුක්ති ඥාන කියලා කොතනකවත් අපට හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මොකද්ද නිරුක්ති ඥානය කියලා කියන්නේ? ප්‍රධාන වශයෙන්ම පින්නතුනේ නිරුක්තිය කියන දේ ව්‍යවහාරවන ආකාරයන් දිහා අපි බලනකොට නිරුක්තිය පිළිබඳ නිරුක්ති කියලා ව්‍යාකරණය තුළ පාවිච්චි වෙන නිරුක්තිය ව්‍යාකරණය තුල පාවිච්චි වෙන නිරුක්තියක්. ඒ නිරුක්ති ව්‍යාකරණ නිරුක්ති. දැන් උපනගර කියලා වචනයක් තියෙනවා. උපනගර. එතකොට සමීපන් නගරං උපනගරං. එතකොට මේ තමයි නිරුක්ති වාක්‍ය. සමීපන් නගරං උපනගරං. යම් නගරයකට සමීප වූ නගරයක් වෙයි නම් ඒක උපනගරය. සමීපන් නගරං උපනගරං. නීලංචතං උප්පලංචාති නීලුප්පලා. නිල්ලුනෙත් ඒකමයි උපුල්ලුනෙත් ඒකමයි ඒ නිසා නීලුප්පල කියලා කියනවා. නීලංචතං උප්පලංචාති නීලුප්පලන්නේ. නීලුප්පල කියලා වචනයක් තියෙනවා නීලුප්පල. නිලුපුල් කියලා අපි සිංහලෙන් කියනවා. එතකොට දැන් මේකේ තියෙන නිරුක්තිය විග්‍රහ වාක්‍ය බවට පත් වෙන්නේ මොකද්ද? නීලංචතං උප්පලංචාති නීලුප්පලං. ඒක නිල්ලූයේත් එකමයි උපුල්ලූයේත් එකමයි ඒක නීලුප්පලයි කියලා කියනවා. එතකොට මේ තමයි එහි අර්ථය අර්ථය සහ ඒ අදාළ වස්තුව පිළිබඳව විග්‍රහ කොට දක්වන නිරුක්තිය. එතකොට මේ මේ නිරුක්ති පින්නතුනේ ව්‍යාකරණ නිරුක්තිය. මේ නිරුක්ති ව්‍යාකරණ නිරුක්ති. එතකොට මේ ව්‍යාකරණ නිරුක්තියත් අත්‍යවශ්‍යයි යම්කිසි දෙයක් ප්‍රකාශනය සඳහා. ව්‍යාකරණ නිරුක්තිය අත්‍යවශ්‍යයි යම්කිසි දෙයක් ප්‍රකාශනය සඳහා. එතකොට ඒක හැදුණු විදිහක් තියෙනවා. හැදුණු විදිහක් තියෙනවා. දැන් උත්පල කියලා දෙයක් තියෙනවා උපුල් කියලා දෙයක් තියෙනවා ඒක නිල් පාටයි ඒක නිල් පාට වෙනකොට ඒ ಗುಣ විශේෂයක් ඒ නිල් පාට ලෙස विद्यमान වෙනවා එතකොට ඒ නිසා තමයි ඒක නිලුප්පල කියලා කියන්නේ එතකොට දැන් අපි නිලුප්පල කියන වචනේ තියෙන තැනක අපි දන්නවා මේක සේතුප්පල නෙමේ මේක සුදු පාට නෙළුම් නෙමේ මේක නීලුප්පල මේක නිල් පාට උපුල් ගැන කියන්නේ. එතකොට ඒ වචනයෙන් හරියටම කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව තේරුම් ගන්නට ඒ වචනේ නිර්මාණය වුණ පසුබිම පිළිබඳව අපිට තේරුම් අරගන්නට පුළුවන් නම් ඒක ඊටාම වටිනවා. ඒක අත්‍යවශ්‍යයි අපිට ඒක තේරුම් ගැනීමේදී. ඒ නිසා නිලුප්පල කියලා අපි තේරුම් ගත්තාම ඒක අපිට බොහොම පැහැදිලි නිල් පාට බවක් තියෙන උත්පල භාවයක් තිබෙන එකම වස්තුව ගැන කතා කරන්න කියලා. ඒ ව්‍යාකරණ නිරුක්තිය. එතකොට අපි තම సంతානයෙහි ඇතිවන හැඟීම් ලෝකයට ප්‍රකාශනය කරන්නේ. අනෙක් අයට සම්ප්‍රේෂණය කරන්නේ භාෂාමය මාධ්‍යයකින්. භාෂා මාධ්‍යයෙන් බහුල වශයෙන්. එතකොට මේ භාෂා මාධ්‍යයකින් ඒක අපි සම්ප්‍රේෂණය කරනකොට ඒ සඳහා අපිට ශබ්ද නිරුක්ති අවශ්‍යයි. ශබ්ද අවශ්‍යයි. ඒ ශබ්ද භාවිත කරනකොට ඒ සඳහා නිරුක්ති අපිට අවශ්‍ය වෙනවා. ඒ ශබ්දවලට තිබෙන නිරුක්ති තිබෙනයි නිරුක්ති අවශ්‍යයි. එනිසා ව්‍යාකරණ නිරුක්ති අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ව්‍යාකරණ නිරුක්ති. එතකොට දැන් නිරුක්ති පිටක කියලා ව්‍යාකරණ ග්‍රන්ථ තිබිලා තියෙනවා. නිරුක්ති පිටක. ඒ කියන්නේ මේ ත්‍රිපිටකයේ තියෙන වෙනම නිරුක්ති පිටකය කියලා එකක් තිබුණා නෙමෙයි. නිරුක්ති පිටකයයි කියලා කියන්නේ නිරුක්ති සංග්‍රහයක්. මේ පදවලට තිබෙන නිරුක්ති. පද හැදුනේ කොහොමද? ඒක ව්‍යාකරණ අනුකූලව ඉතාමත් ශාස්ත්‍රීය ක්‍රමවේදයක් ඔස්සේ බෙදිලා තියෙන දෙයක්. දැන් ඊර්ෂ්‍යා කළාම ඉස්ස වෙනවා කියන එක දැන් ඊර්ෂ්‍යාව කියන්නේ සිංහල දෙයක්. ඉස්ස ඉස්සා කියලා කියන්නේ ඊර්ෂ්‍යාවට පාළි. ඒකට සිංහලෙන් ඉස්සා කියලා අපි කියන වචනය අපි මේ නම සමානුපාත කරගෙන ඒක ඒ විදිහට කියනවා. මුවා කියලා කියනකොට දැන් මුවා වෙනවා කියලා කියනවා අපි සිංහලෙන්. ඒ නිසා මුවා වෙලා ගියපු හින්දා මුවා වෙනවා ණයට. ඒකට ඒකට මොකක් හරි ගලපන්න ඕන ණයට අරන් මුවා වෙලා ගියපු හින්දා. දැන් අර ඒ විදිහට අශාස්ත්‍රීය ක්‍රමයකට නෙමෙයි. ඒ විදිහට මේ අශාස්ත්‍රීය ක්‍රමයකට නෙමෙයි අපි මේ නිරුක්ති ඥානය කියලා කියන්නේ. නිරුක්ති ඥානය ඊටාම ශාස්ත්‍රීය ක්‍රමයක්. නිරුක්ති ඥානය කියන එක ඊටාම ශාස්ත්‍රීය ක්‍රමයක්. ඒ වගේම ඒක අවබෝධ ඥානයක්. ධර්මයේ පිළිබඳව විවරණය කරනකොට ඒකට ධර්ම නිරුක්ති තියෙනවා. ධර්ම නිරුක්ති කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ වචනය පිළිබඳව අර්ථකථනය කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට තමයි අපි ඒ අර්ථකථනය කළ යුතු වන්නේ. ඊට වඩා වෙනස්ව ගිහිල්ලා අපිට ඒ අර්ථය අර්ථකථනය කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ ඒ අර්ථකථනය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මොකද්ද එතන යෙදෙන අර්ථකථනය කුමක්ද කියන එක ගැන. එතකොට අන්න ඒක පින්නතුනි මේ නිරුක්ති ඥානය කියලා කියනවා. එතකොට නිරුක්ති ඥානය ධර්මයක් අර්ථයක් අත නොහැරි දෙයක්. ඒක තමයි එහි තිබෙන විශේෂත්වය. නිරුක්ති ඥානය කියන එක ධර්මයත් අතහැරලා නැහැ අර්ථය අතහැරලත් නැහැ. නිරුක්ති ඥානයේදී ධර්මයත් අන්තර්ගතයි අර්ථයත් අන්තර්ගතයි. නිරුක්ති ඥානය තුළ ධර්මය සහ අර්ථය කියන මේ දෙකම අන්තර්ගතව තියෙනවා. මේ දෙකෙන් එකක් විතරක් නෙමෙයි. එහෙම නැතිනම් මේ දෙකම නැතුව හිතට ආපු දෙයක්ුත් නෙමෙයි. ධර්මයයි අර්ථයයි දෙකම නිරුක්තිය තුළ අන්තර්ගතයි. එතකොට දැන් උත්පල කියන දේත් එහි विद्यमान වන ಗುಣ විශේෂය වෙන නිලුත් නීලෝත්පල කියන එක තුළ ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ දෙකම විග්‍රහ කොට දක්වන බව තමයි නීලෝත්පල නැමැති ධර්මය විස්තර කරනකොට නිල් බව සහ උපුල් බව කියන ඒ දෙක පිළිබඳවම මෙතනදී විස්තර වෙනවා. අන්න ඒ වගේ යම් නිරුක්තියක් ගැන අපි කතා කරනකොට එහි නිරුක්තිය පිළිබඳව කතා කිරීමේදී අර්ථය සහ ධර්මයේ පිළිබඳව අපිට කතා කරන්නට සිද්ධ වෙනවා. අර්ථයත් කතා කරනවා ධර්මයත් කතා කරනවා ඒ නිසා අර්ථ ධර්ම කියන මේ දෙකම ඇතුළත් කොට තමයි අපිට නිරුක්තිය පිළිබඳව කතා කරන්නට සිද්ධ වෙන්නේ. නිසා නිරුක්ති ඥානය කියන එක ප්‍රඥාවක් ඒක සිව්පිලිසිඹියාපත් සහිත මේ රහතන් වහන්සේ නමකට පිහිටා සිටින දෙයක් තමයි නිරුක්ති නානත්ව ඥානය කියලා කියන්නේ. නිරුක්තීන්හි තිබෙන නානත්වයන් පිළිබඳව දන්නාකම. ඒ නිසා නිරුක්තීන් පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන් ආකාරය පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට දැන් අපි ප්‍රධාන වශයෙන්ම අර්ථ ඥානය ධම්ම ඥානය පිළිබඳව දැනගත්තා. ඊට ධම්ම නානත්ත්‍ය ඥානයේදී ධර්මයන්හි නානත්වය පිළිබඳව තේරුම් ගත්තා. අර්ථ නානත්ත්‍ය ඥානයේදී අර්ථයන්ගේ නානත්වය පිළිබඳව අපි දැනගත්තා. එතකොට දැන් මේ නිරුක්ති නානත්ත්ව ඥානයේදී අපිට දැනගන්නට තියෙන්නේ නිරුක්තීන් හි තිබෙන නානත්වය පිළිබඳව. එතකොට ඒක විස්තර කරන්නේ කොහොමද? පංච ධම්මේ සන්දස්සේතුම් ව්‍යංජන නිරුත්තාභිලාපා පංච ධම්මේ සන්දස්සේතුම් එතකොට මේ පංච ධර්මයන් සන්දස්සේතුම් ඒ කියන්නේ අනිත් අයට දැක්වීම සඳහා සන්දස්සේතුම් මේ පංචවිධ ධර්මයන් අනිත් අයට ගෙනහැර දැක්වීම සඳහා යම්කිසි දෙයක් තිබෙනවා නම් සන්දස්සේතුම් ව්‍යංජන නිරුත්තාභිලාපා එතකොට මේ ව්‍යංජන අක්ෂර තබන ක්‍රමය. ඒ වගේම නාම නිරුක්ති තිබෙනවා නම් නාමාභිලාපනයන් තියෙනවා නම් ඒ කියන්නේ නම් කීම් තිබෙනවා නම් ඒ නාම නිරුක්ති සැපයීම මෙයාදී සියලුම දේවල් දක්වනවා කුමක් කියලාද? නිරුක්ති නානත්ත් ඥානයේ හැටියට. නිරුක්ති නානත්ත් ඥානය. අඤ්ඤා ධම්ම නිරුක්තියෝ අඤ්ඤා අත් අත් නිරුක්තියෝ. අර්ථ නිරුක්ති එකක් ධම්ම නිරුක්ති එකක්. අර්ථයන් පිළිබඳව දැන් අදිමොක්ඛ කියන වචනයට අපි දෙන නිරුක්තිය තව එකක්. ඒ වගේම ධර්මයේ පිළිබඳව ලබා දෙන නිරුක්තිය තව එකක්. එහි ව්‍යංජන නිරුක්ති සහ අර්ථ නිරුක්තියයි කියලා ඒ කියන්නේ ව්‍යංජන නිරුක්තිය එකක් බවට පත් වෙනවා වෙනම අක්ෂර විදිහට අපි තබනවා. ඒකේ අක්ෂරය සැකසෙන්නේ කොහොමද? පදේ විදිහට තියෙන්නේ කොහොමද කියන එකක් තියෙනවා. ඒ වගේම ඒ අර්ථය පිළිබඳව අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආදී ව්‍යංජන සහ එහි තිබෙන අර්ථය පිළිබඳව විග්‍රහ කිරීමේදී ධම්ම නිරුක්ති සහ අර්ථ නිරුක්ති කියන කොටස් දෙකකින් අපිට මේ නිරුක්තිය දක්වන්නට පුළුවන්කම තියෙනවා ධම්ම නිරුක්ති සහ අර්ථ නිරුක්ති. ධර්ම නිරුක්තියේදී सिद्ध කරන්නේ ඒ ධර්මය ඉපදවීම සඳහා පදනම් වන. ඒ ධර්මය උපදවන්නට උපකාරී වුණ නිරුක්තිය පිළිබඳව පැහැදිලි කිරීම. ඒ වගේම අර්ථ නිරුක්තියේදී ඒ අර්ථය උත්පාදනය කරන්නට ඒ අර්ථය අනිත් අයට ප්‍රකාශ කිරීම සඳහා පාවිච්චි කරපු දෙයක් හැටියටයි අර්ථ නිරුක්තිය අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒතකොට දැන් යම්කිසි ධර්මයක් ගැන කතා කරනකොට එහි ස්වභාව ලක්ෂණයේ විදිහට ධර්මය අපි අනුන්ට හඳුන්වා දෙන්නට ඕන. ධර්මයේ විතරක් හඳුන්වා දීලා බෑ. අපිට එතන ඒ ධර්මයේහි අර්ථය පිළිබඳව හඳුන්වා දීමක් කරන්නට අවශ්‍යයි. එතකොට ධර්මයේ පිළිබඳව හඳුන්වා දෙන්නට ඕනේ අර්ථය පිළිබඳව හඳුන්වා දෙන්නට ඕනේ. එතකොට ධර්මයේ පිළිබඳව හඳුන්වා දෙනකම ධර්ම නිරුක්ති ඥානයේ බවට පත් වෙනකොට අර්ථය පිළිබඳව හඳුන්වා දෙනකම අර්ථ නිරුක්ති ඥානයේ බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ ධර්මතා දෙක පිළිබඳව දන්නාකම ඒක කොහොමද දැනගන්නේ අඤ්ඤා ධම්ම නිරුක්තියෝ ධර්ම නිරුක්ති කියන එක එකක් අඤ්ඤා ධම්ම නිරුක්තියෝ ධම්ම නිරුක්ති කියන එක එකක් ඒ වගේම අඤ්ඤා අත්ත නිරුක්තියෝ අර්ථ නිරුක්ති කියන්නේ තව එකක්. ධර්ම නිරුක්තිය අර්ථ නිරුක්තිය වෙන්නේ නැහැ. අර්ථ නිරුක්තිය ධර්ම නිරුක්තිය වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව කියන එක ධර්මයක්, අදිමෝක්ෂය කියන එක අර්ථයක්. ශ්‍රද්ධාව හැඳින්වීම සඳහා යම් කිසි නිරුක්තියක් තිබෙනවා නම් ඒ ශ්‍රද්ධාව නැමැති ධර්මයේ ප්‍රකට කිරීම සඳහා පාවිච්චි කරන යම් වචන තිබෙනවා නම් ඒ විග්‍රහ කිරීම සඳහා යම් කිසි ක්‍රමයන් පාවිච්චි කරනවා නම් ඒක ධර්ම නිරුක්තිය ශ්‍රද්ධාව පිළිබඳ හඳුන්වා දෙමින් අන් අයට ප්‍රකාශනයන් කරනවා නම් යම් වචන වලින් යම් අක්ෂරයන්ගෙන් අන්න ඒකට කියනවා ධම්ම නිරුක්ති කියලා. එතකොට ශ්‍රද්ධාව මගින් කරන අදිමෝක්ෂ නැමැති අර්ථය පිළිබඳව හඳුන්වා දීම සඳහා යම් ව්‍යංජන පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ වචන පාවිච්චි අකුරු පාවිච්චි කරනවා නම් වචන පාවිච්චි කරනවා නම් ඒකට කියනවා අර්ථ නිරුක්ති කියලා. එතකොට ධර්මයේ ප්‍රකාශනය සඳහාත් අර්ථය ප්‍රකාශනය කිරීම සඳහාත් අක්ෂර සහ වචන අවශ්‍යයි. ඒ නිසා මේ පද අමතක කරන්න අර්ථය විතරක් මතක තියාගන්න කිව්වා කියලා බෑ. පදත් අවශ්‍යයි, අර්ථයත් අවශ්‍යයි. පදයට අනුව තමයි අර්ථය තියෙන්නේ. ඒ නිසා පදේ වැදගත්. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කිව්වේ නෑ වචන අමතක කළා මේකේ අර්ථය විතරක් ඕගොල්ලෝ තේරුම් ගත්තාම ඇති කියලා කිව්වේ නෑ. ඒක මේ අද වර්තමානයේ තුල මේ විවිධ ධර්ම විකෘතීන් විසින් විකෘතිකයන් විසින් භාවිත කරන දෙයක් තමයි මේ පද අමතක වේවා වචන විතරක් මතක තිබේවා කියලා කියනවා කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ නැහැ. විශේෂයෙන්ම සද්ධම්ම සම්මෝස සූත්‍රය වගේ සූත්‍ර දේශනාවන් අරගෙන බලනකොට තතිය සද්ධම්ම සම්මෝස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනය අතුරුදහන් වන්නට තිබෙන හේතු පිළිබඳව. එහිදී දේශනා කරනවා මේ දුන්නෙක්කිත්තේහි පදබ්බ්‍යංජනේහි අත්හෝපි දුන්නයෝ හෝති. අනාගතයේ මේ ධර්ම විනයෙහි දුන්නික්කිත්තේහි පදබ්බ්‍යංජනෙහි පද සහ ව්‍යංජන වරදවා ගන්නවා. පද කියලා කියන්නේ පද විදිහට වරදවනවා. ව්‍යංජන කියලා කියන්නේ අක්ෂර විදිහට වරදවනවා. පද විදිහට වරදවනවා අක්ෂර විදිහට වරදවනවා. දැන් නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියනකොට මේ බුදුරජාණන් වහන්සේ සඳහා নমස්කාර වේවා කියලා කියන මේ වාක්‍ය සාමාන්‍ය විදිහට ගත්තොත් න මෝ කියනකොට න කියන්නේ නැති කරනවා මෝ කියන්නේ මෝහය මේ ආදී ලෙස අර්ථකතන සපේනවා. එතකොට බුද්ධෝ කියලා කියනකොට මේ බූ කියන්නේ භව කියන එක, උද්ද කියන්නේ උදුරනවා කියන එක කියලා මේ දෙක පද දෙකක් හැටියට ගන්නවා. එතකොට පද හැටියට වැරදිවට තබනවා එක. පද හැටියට වැරදිවට තියනවා. එතකොට මොකද වෙන්නේ? දැන් සම් සම්මා සම්බුද්ධ කියන වචනේ අරගෙන සං මා සං බූ උද්ද කියලා මේක කඩලා කඩලා කඩලා පද විදිහට කඩනවා. පද විදිහට කැඩුවාම සං කියන්නේ කෙලස් කියලා ඒගොල්ලොම දෙන අර්ථයක්. මා කියන්නේ එපා කියන එක කියලා දෙන අර්ථයක්. ඒ වගේම සං කියන්නේ ආය කෙලස් කියලා දෙනවා. බූ කියලා කියන්නේ භවය කියලා දෙනවා. එතකොට කෙලස් එකතු වෙලා තියෙන තැන එතකොට උද්ද කියන්නේ උදුරලා දානවා. එතකොට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි මේ කෙලෙස් දුරු කරගන්න ක්‍රියාපටිපාටිය පිළිබඳ කතාවක්. එතකොට කාටත් පුළුවන් සම්මා සම්බුද්ධ වෙන්න. කාටත් පුළුවන් කෙලෙස් දුරු කරගන්න හැමෝම සම්මා සම්බුද්ධයි. ඇයි ඔක්කොම සංවේලා එකට බැඳිලා තියෙන කෙලෙස් තමයි දුරු කරන්නේ. එතකොට මේ විදිහට මේ වචන අරගෙන මේ වචන වලට නොඑක් අර්ථකතන සපයන්නට උත්සාහවත් වීම තුළ පද විදිහට වැරදි වෙට තිබ්බහම මොකද වෙන්නේ? පද විදිහට වැරදි විදිහට ධර්මය ස්ථාපනය කිරීම තුළ බුදුරජාණන් වහන්සේම දේශනා කරන අනාගතයේ මේ ධර්මය වැසණයටපත් වෙනවා විනාශයටපත් වෙලා යනවා. එනිසා ඒක වැරදි. ඇයි? ඒ පද විදිහට තබපු දේ වරදවා ගත්තා. ඒ වගේම ව්‍යංජන වරදවනවා. අක්ෂ පදයක තියෙන අකුරු වලට කියනවා ව්‍යංජන කියලා. දැන් ව්‍යංජන වැරදුනොත් එහෙම එහි අර්ථය වෙනස් වෙනවා. නමාමි සත්තුනෝපාදං කිව්වොත් එහෙම සතුරාගේ පාවඳිමි. නමාමි සත්තුනෝපාදං කිව්වොත් ඒක ශාස්ත්‍රඥ වහන්සේගේ පාවඳිමි. එතකොට සත්තු සත්තු සත්තු කියන්නේ දෙකක්. එතකොට දැන් එකම ව්‍යංජනය අල්ප ප්‍රාණ මහ ප්‍රාණ විදිහට විතරයි වෙනස ඇති වෙන්නේ. අර්ථය සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් අනිච්ච කියන ಪದේ අපි අරගෙන බැලුවාම දැන් ඇතම් කෙනෙක් උත්සාහවත් වෙනවා මේක අනිච්ච කියලා මහ ප්‍රාණ චයන දාන්න. දැන් මෙතන මොකද්ද මේ වෙනස් කරන්නේ? ව්‍යංජනය වෙනස් කරනවා. අක්ෂරය වෙනස් කරනවා. අක්ෂරය වෙනස් කරාම අත්ථෝපි දුන්නයෝ එහි අර්ථය දුන්නය වෙනවා. අර්ථය වැරදිවට තියනවා ඊට පස්සේ. ඇයි අනිත්‍ය කියලා කෙන් දේශනා කළේ උදේවැය අර්ථයක්. හේතු නිසා හටගන්නවා හේතු ඇවීමෙන් අභාවයට යනවා. එතකොට ඒ දේශනා කරපු අනිත්‍යතාවය මේ චයන්න වෙනස් කිරීම තුළින් කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ කකුරක් කියලා. නෑ මේ එකම චයන්න වෙනස් කිරීම තුළ මහප්‍රාණ චකාරයේ බවට පත් කිරීම තුළින් අනිච්ච කියලා කියනවා. පළවෙනිම දේ අනිච්ච කියන එක භාවිත වෙන්නේ නැහැ. අනිච්ඡා පින්ඩමේසනා වගේ තැන්වල දකින්නට පුළුවන්කම තියෙනවා. අනිච්ඡා කියලා කියනවා මේ ඒක අර තෘෂ්ණාවෙන් ඇලෙන්නේ නැහැ කියන අර්ථය ප්‍රකාශ කරන්නට. මේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියන අර්ථය ගෙන විද්දෙන්නට නෙමෙයි තෘෂ්ණාවෙන් එහි ඇලෙන්නේ නැහැ කියන එක. අනිච්ඡා පින්ඩ මේසනා. එතකොට අනිච්ඡා පින්ඩ මේසනා කියලා කියන්නේ පින්ඩ ඒසනා තමයි පින්ඩ මේසනා කියලා සංදි වෙන්නේ. පින්ඩං ඒසනා. පින්ඩං ඒසනා කියලා කියන්නේ පිඬු සෙවීම කියන එක. ඒසන කියන්නේ සොයනවා කියන එක. එතකොට පින්ඩං කියන්නේ පිඬු කියන එක. එතකොට දැන් භික්ෂුන් වහන්සේ නමක් වුණාම උන්වහන්සේට පිඬු සිඟා වඩින්නට වෙනවා. ප්‍රත්‍යපහසුකම් සපයා ගන්නට වෙනවා. එතකොට ඒ ප්‍රත්‍යපහසුකම් සපයා ගැනීමේදී උන්වහන්සේ අනිච්ඡා ඒක सिद्ध කරන්නේ අනිච්ඡාවෙන්. අනිච්ඡාවෙන් කියලා කියන්නේ ඒ පිළිබඳව තෘෂ්ණාව විරහිතව. ඉච්ඡා කියන්නේ තණ්හාවට. අනිච්ඡා කියලා කියන්නේ තණ්හා විරහිතව කියන එක. එතකොට මේ කැමැතිසේ නොපවතිනවා කියලා අර්ථයක් නෙමෙයි එකෙන් ගම්මේ කරන්නේ. නැතිනම් එකෙන් කියවෙන්නේ එකෙන් කියවෙන්නේ තෘෂ්ණාව නැහැ කියන එක. අනිච්ඡා කියන එක. එතකොට තෘෂ්ණාවෙන් තොරව ප්‍රත්‍ය සොයනවා. ජීවත් වීම සඳහා අර්ථය දැනගෙන ප්‍රත්‍ය සොයනවා කියන එක හඳුන්වන්නට තමයි අනිච්ඡා කියන වචනේ යෙදෙන්නේ. හැබැයි එහෙම යෙදෙන වචනයට වැරදි විදිහට අර්ථයක් ඒ වචනේ ඇතුළට ඔබනවා. වැරදි විදිහට අනිච්චා කියන වචනය ඇතුළට අර්ථයක් ඔබනවා. ඔබනෝ විතරක් නෙමේ ව්‍යංජනේ වෙනස් කරනවා. අනිච්චා නෙමේ ඊට පස්සේ අනිච්ච කියනවා. අනිච්ච කියලා අර අල්ප ප්‍රාණ ඡයන්න අයින් කළා අර ඔබ කියන්නේ ජයනු ඡයන්න කියලා ජයන්න වගේ ලියන ඡයන්න කියලා. එතකොට අන්න ඒ වගේ ඡයන්නක් මේකට දැම්මාට පස්සේ මොකද්ද මේ වැරදි විදිහට ව්‍යංජනේ තිබුවා. වැරදි විදිහට ව්‍යංජනේ තිබුවාම එහි අර්ථය වැරදි විදිහට ඊට පස්සේ පාවිච්චි වෙනවා. ඒ අර්ථයේ වැරදි විදිහට පාවිච්චි වෙන එක ඊටාම භයානක අවස්ථාවක්. ඒක ඊටාම භයානක අවස්ථාවක්. ඇතැම් වෙලාවට ඒ පිළිබඳව විශාල ශාස්ත්‍රීය සාකච්ඡාවන්ගෙන් තොරව ඇතැම් විටක මේ ත්‍රිපිටකය තුළ ඇතුළත් ඇතැම් වචන වෙනස් කරන්නට පවා ඇතමුන් පහුගිය කාලය තුළ උත්සාහවත් වුණා. ඒ තමයි ධර්මයේ විනාශ කිරීම කියන දෙෙහි ක්‍රියාකාරීත්වය ඒ වගේම සමහර අවස්ථාවලදී තාම 7000කින් උනත් කටයුතු කරන්නට ගිහිල්ලා ඇතම් විටක අපි දකිනවා මේ ධර්මයේ වැරදි විදිහට තබන්නට ඇතම් කෙනෙක් උත්සාහවත් වෙනවා දැන් උදාහරණයක් හැටියට ඇතම් තැනක අක්ෂර විදිහට වැරදි විදිහට තබපු තැන් එක සරලම උදාහරණයක් තමයි ගිරිමානන්ද සූත්‍රයේහි දක්නට ලැබෙන සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියන එක. ඒක අනිච්ඡා සංඥා කරනවා. අනිච්ච සංඥා කියන එක අනිච්ඡා සංඥා කරනවා. ඒකට ගිරිමානන්ද සූත්‍රයේහි සාමාන්‍ය විදිහට එන්නේ ඒක සබ්බ සංඛාරයේස අනිච්ච සංඥා. එතකොට කෙනෙක් කල්පනා කරන මේ එකම සූත්‍රයයි අනිච්ච සංඥා දෙකක්. එහෙනම් පස්සේ තියෙන එක අනිච්ඡා සංඥා වෙන්නට ඕනේ. සියලු සංස්කාරයන්හි තණ්හාව නැතුව වාසය කිරීම තමයි අනිච්ඡා කියලා කියන්නේ කියලා. ඒක නැතිනම් කලකිරීම පිණිස බලනවා කියන එකෙන් අට්ඨියති හරායති ජිවිච්ඡති කියන වචන ටික දිහා බලලා කෙනෙක් හිතනවා මේක මේ විදිහට වෙනස් වෙන්නට ඕන කියලා. ඒක තර්කණයක්. හැබැයි ඒක ඒ අනුව පෙළ වෙනස් කොට තබනවා කියන එක ආපු ක්‍රමයට වඩා ඒක ඉතාමත් භයානක තැනක්. ඒක එසේ නොවිය යුතුයි. ඒ නිසා එතන දැන් අටකතා තුලත් ඊට පසු බොහෝ තැන්වල වෙනත් තැන්වල විග්‍රහ කරනවා සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියන එක මේ අනිත්‍ය දැකීම තමයි විස්තර කරන්නේ. ඒකට ඒක අවස්ථා දෙකක්. ස්කන්ධයන්ගේ අනිත්‍ය දැකීම කියන තැනත් මේ සංස්කාරයන්ගේ අනිත්‍ය දැකීම කියන තැනත් අනිත්‍ය භාවනාව තුළ අපි පාවිච්චි කරන ස්ථාන දෙකක්. අනිත්‍ය සංඥා සූත්‍රය අපි අරගෙන බැලුවොත් ඒකත් ළඟින් තියාගෙන සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියලා පාවිච්චි වෙන තව බොහෝ සූත්‍ර තියෙනවා. එතකොට මේ අවස්ථා දෙක එක ළඟින් තියාගෙන අපි විස්තර කරන්න පටන් ගත්තොත් අපිට පේනවා එකම අනිත්‍ය සංඥාව දිනු කිරීම තුළින් ඒ අනිත්‍ය සංඥාවෙම වැඩි වශයෙන් අපි තේරුම් ගත්ත අවස්ථාවකදී අපි දියුණු කරන මට්ටමක් තමයි සබ සංඛාරයේසු අනිච්ච අනිච්ච සංඥා කියලා කියන්නේ. සබ සංඛාරයේසු අනිච්ච සංඥා. එතකොට ඇතම් විටක ඇතම් ඒ කියන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය තුළ අපිට අනිච්ච සංඥා කියලා ඒකේ නිවැරදි අර්ථයෙන් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඇතම් චත්ත සංගායනා ත්‍රිපිටකයේදී ඒක අනිච්චා සංඥා බවට පත් කරලා තිබෙනවා. ඒ පිළිබඳව යම් යම් මතවාදයන් තිබෙනවා. නමුත් ඇත්තටම අපි එතනදී තේරුම් ගන්නට ඕනේ අර එක අක්ෂරයක් වැරදි විදිහට තැබීම තුලින් අත්හොපි දුන්නයෝ හෝති එහි අර්ථය දුන්නය වෙනවා. අර්ථය වැරදි විදිහට ග්‍රහණය කරගත්තා වෙනවා. එනිසා ඒ අක්ෂරයක් වුණත් ඒක ඊටාම වැදගත්. පදයක් වුණත් ඒක ඊටාම වැදගත්. අක්ෂර පද මේ ආදී සියල්ලම ධර්මයේ විග්‍රහ කර ගැනීමේදී ඊටාම වැදගත් වෙනවා. එනිසා ධර්මය විග්‍රහ කරන ධම්ම කියන මෙතනදී පාවිච්චි කළේ අර ධම්ම නානත්ත්‍ය ඥානෙ. ස්වභාව ලක්ෂණයන් පිළිබඳ විස්තර කරන වචන ටිකේදී ව්‍යංජනයේ වැදගත්, පදයේ වැදගත්. පද සහ ව්‍යංජන කියන මේ දෙකම වැදගත්. අර්ථ වශයෙන් විග්‍රහ කරනකොටත් ව්‍යංජනයේ සහ පදයේ වැදගත්. මේ දේවල් වැරදි විදිහට තැබීමෙන් වෙන්නේ මේ දේවල් වැරදි විදිහට තබලා අර්ථය වැරදි විදිහට ග්‍රහණය කර ගැනීම. දැන් උදාහරණයක් ඇටියට සරලම උදාහරණේ වර්තමානයේ මේ අනිච්ච කියන වචනයට වැරදි විදිහට ලබා දෙන අර්ථකතනෙ. ඒකෙන් සම්පූර්ණ සමස්ත නිවන් මාර්ගයේම වරදවා ගන්නවා. ඇති දෙයක් ලෝකේ පවතින දෙයක් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක දකින්න එක. කැමැතිසේ දේවල් පවතින්නේ ඒ පවත්නා දේවල් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න එකයි. දෙයක් පණවන්න බැරි වෙන මට්ටමට ස්කන්ධයන්ගේ උදේවැය දර්ශනය දකින්න කියන එකයි දෙකක්. එතකොට මේ ශාසනයේ උදේවැය දර්ශනය තුලින් තුල තමයි අනිත්‍ය කියන එක කතා කරන්නේ. එතකොට අනිච්ච කියන වචනය අපිට බෙදී යන ආකාරය අපිට බොහොම පැතිරුණු විදිහට දක්වන්නට පුළුවන්කම තියෙනවා. අනිච්ච කියන වචනය වර්තමාන වර්තමාන හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන තැනිනුත් අනිත්‍යතාවය විග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අතීත හේතු ටිකක් නිසා හටගත්ත වර්තමාන විපාකය ඒ වර්තමාන විපාකයේ විපාකයට අලුතෙන් හේතු සකස් නොකිරීම මත අනාගතයට අනුත්පාද ස්වභාවයට යන එකත් අනිත්‍යතාවයේ හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඒ අනිත්‍යතාවය පිළිබඳව අපි තේරුම් ගැනීම. එතකොට පින්නතුනි මෙන්න මේ අනිත්‍යතාවය අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අපි හඳුනා ගැනීමේදී ඊටාම වැදගත් දෙයක් තමයි ඊටාම අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි ඒ පදේ හරියට තේරුම් ගන්න එක. ඒ වචනය හරියට තේරුම් ගන්න එක. එතකොට ඒ නිසා ධර්මය සහ අර්ථය අපි හරියට නිවැරදිව තේරුම් ගැනීම තුළින් අපිට පුළුවන්කම තියෙනවා අපේ අවබෝධය අංග සම්පූර්ණව සිද්ධ කරගන්නට. අවබෝධය අංග සම්පූර්ණව සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ පංච ධම්මේ සන්දස්සේතුම් ව්‍යංජන නිරුත්තා බිලාපා මේ පංච ධර්මයන් පිළිබඳව අනිත් අයට දැක්වීම සඳහා අපි අක්ෂර කතා කරනවා පද කතා කරනවා මෙන්න මේ දේවල් පිළිබඳව පවත්නා නුවණ. ඒ වගේම ධර්මයේ කොහොමද මම තබන්නේ? ඒ ධර්මයේහි අර්ථය, ඒ කියන්නේ ස්වභාව ලක්ෂණ ටික කොහොමද මම පැහැදිලි කරලා දෙන්නේ? ඒ පැහැදිලි කිරීමෙහි එහි ඇතුළත් අර්ථයන් කොහොමද ලක්ෂණයන් කොහොමද මම විස්තර කරලා දෙන්නේ කියන එක පිළිබඳව තිබෙන නුවණ. එතකොට ඒකෙදි අඤ්ඤා ධම්ම නිරුක්තියෝ කියලා කියනවා. ධර්ම නිරුක්ති එකක් මේ ධර්මයන් පිළිබඳව හඳුන්වා දෙන ආකාරය එකක් අර්ථයන් පිළිබඳව හඳුන්වා දෙන ආකාරය තවත් එකක් එතකොට ධර්ම නිරුක්ති සහ අර්ථ නිරුක්ති කියන්නේ මේ දෙක එකක් නෙමෙයි කියලා මේ දේවල් අතර තිබෙන නානත්වය පිළිබඳව දන්නවා මේ දේවල් අතර තිබෙන නානත්වය පිළිබඳව දන්නවා එතකොට ධර්ම නිරුක්ති එකක් අර්ථ නිරුක්ති එකක් කියලා මේ දෙක පිළිබඳව තිබෙන නානත්වය පිළිබඳව හඳුනා ගන්නවා එතකොට යේන ඥානේන ඉමේ නානා නිරුක්තිය ඥාතා යම් කිසි ඥානයකින් මේ නානා නිරුක්තීන් පිළිබඳව දැනගන්නවා නම් තේනේව ඥානේන ඉමා නානා නිරුක්තියෝ පටිවිදිතාති ඒ ඥානයෙන්ම මේ නානා නිරුක්තියෙන් පටිවිදිත බව නිසා තේන උච්චති නිරුක්ති නානත්තේ පඤ්ඤා නිරුක්ති පටිසම්භිදා ඥාන. අන්න ඒ නිසා කියනවා නිරුක්ති නානත්තේ ඥානය නිරුක්ති පටිසම්භිදා ඥානය කියලා. තේන උච්චති නිරුක්ති නානත්තේ ඥානං නිරුක්ති පටිසම්භිදා ඥාන. ඒ නිසා කියනවා නිරුක්ති නානත්තේ ඥානේ නිරුක්ති පටිසම්භිදා ඥානයයි කියලා. එතකොට මේ නිරුක්ති පටිසම්භිදාව අපි තේරුම් ගන්නකොට තේරුම් ගන්නට ඕනේ ඒ අදාළ ධර්මය අර්ථය පිළිබඳව දන්නාකම. එනිසා එක් නිරුක්ති ඥානයක් තුළ ඥාන කීයක් තියෙනවද? ධර්මයේ පිළිබඳව දන්නවා, අර්ථය පිළිබඳව දන්නවා. ධර්මයේ පිළිබඳව දන්නවා, අර්ථය පිළිබඳව දන්නවා. දන්නවා. ඒක තමයි නිරුක්ති ඥානය. එතකොට නිරුක්ති ඥානය කියනකොට එතන ධර්ම ධර්මයේ පිළිබඳව දන්න කමත්, අර්ථය පිළිබඳව දන්න කමත්, නිරුක්තිය පිළිබඳව දන්න කමත් කියන ඥාන තුනක් පවතිනවා. ඥාන තුනක් පවතිනවා. දැන් එතකොට අපි කතා කරන්නේ මේ ටික මේ පංච පංච ඉන්ද්‍රිය ධර්මයන්ට අනුරූපීවනේ. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය, විරේ ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය ධර්ම ටිකට අනුවනේ අපි කතා කරන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම ටික හඳුන්වන ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව දන්නාකම ධම්මනානත්තේ ඥානයි. ඉන්ද්‍රියන් තුලින් विद्यमान වන අර්ථය පිළිබඳව හඳුන්වන්නකම අර්ථනානත්තේ ඥානයි. එතකොට මෙන්න මේ දේවල් ධර්මයන් මේ දේවල් අර්ථයන්ය කියලා හඳුනා ගන්නා වූ නුවණ. එතකොට ධර්මයේ පිළිබඳවත් තියෙනවා ශ්‍රද්ධාව නැමැති ධර්මයක් අදිමෝක්ෂය නැමැති අර්ථය පිළිබඳව දන්නා නුවණට කියනවා නිරුක්තිනානත්තේ ඥානය කියලා. එතකොට මෙන්න මේ විදිහට එහි පවත්නා ස්වභාවය පිළිබඳව අපිට අර ඥානයන් හා ඇතුළත් කොට තමයි මේ නිරුක්ති ඥානය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ධම්ම නිරුක්ති පිළිබඳව තියෙන නානත්තේ ධම්මේ නානත්තේ ඥානය කියලා අපි කියනවා. ඒ වගේම අර්ථ අර්ථයන් පිළිබඳව තිබෙන නානත්වයට අපි කියන අත්නානත්ත්‍ය ඥානය කියලා. ඒ වගේම ධර්ම නිරුක්ති සහ අර්ථ නිරුක්ති අතර තිබෙන වෙනස්කම් පිළිබඳව හඳුනාගෙන එය පරහට ප්‍රකාශ කරලීමේ ආකාරය පිළිබඳව තේරුම් අරගෙන තිබීමත් හඳුන්වනවා අර්ථ ධර්මාදී තැන්වල පවත්නා ඒ නිරුක්ති ඥානය කියලා නිරුක්ති නානත්ත්ව ඥානය නිරුක්ති පටිසම්භිදා ඥානය කියලා විස්තර කරනවා ඊට පස්සේ අපිට ලැබෙනවා පටිභාන පටිසම්භිදා ඥානය පටිභාන පටිභානයයි කියලා කියන්නේ පින්නතුනේ මේ වැටහෙන ආකාරය පටිභාන කියලා කියනවා යම් කිසි දෙයක් වැටහෙන ආකාරය. යම් කිසි දෙයක් පිළිබඳව අපි වටහා ගැනීමේදී නිවැරදිව වටහා ගැනීම යනු ඒ පිළිබඳව හාත්පස අපි දැක්මක් ඇතුව වාසය කිරීම. නිවැරදිව වටහා ගැනීම යනු හාත්පස දැක්මක් ඇතිව ඒ වටහා ගැනීම. ඒ කියන්නේ ඔබ දෙයක් දිහා එක පැත්තකින් බලලා ඒ පැත්තෙන් පමණක් ඒක දැන ගැනීම සම්පූර්ණ දැන ගැනීමක් කියලා කියන්නේ නැහැ. ඒක හාත්පස වටේටම ඔබට හාත්පස දැනුමක් තියෙනවා නම් ඔබ එක පැත්තක් දැක්කට ඔබ දන්නවා අනිත් පැත්තේ තියෙන මේ වගේ දෙයක් කියලා. ඔබට පේන පැත්ත වගේම නොපෙනෙන පැත්තත් ඒ හැම පැත්තක් ගැනම දෙයක් පිළිබඳව දැනගත්තට පස්සේ අපි කියන අපි ඒ පිළිබඳව දන්නවා කියලා. එතකොට අපිට දැන් වැටහෙන නුවණක් තියෙන්නට ඕනේ. මේ මේ පිළිබඳව අපි කතා කරනකොට ඒ පිළිබඳව ඔබට වැටහෙන විදිහක් තියෙනවා. දැන් රුවන්වැලි සෑය කියලා අපි කියනකොට රුවන්වැලි සෑය පිළිබඳව ඔබට වැටහෙන අයුරක් තියෙනවා. එතකොට ඒ වැටහෙන අයුර තියෙන්නේ ඔබේ අවබෝධයත් එක්ක. එතකොට අන්න ඒ වගේ තමයි පටිභාණයයි කියලා කියන්නේ ඔබට වැටහෙන අයුර, වැටහෙන විදිහ. එතකොට හාත්පස සියල්ල ਸਰවාකාරයෙන්ම අවබෝධ සහිතව වැටහීම තමයි පොදුවේ ගත්තාම පටිභාණයයි කියලා කියන්නේ. එතකොට මේ පටිභාණය කොහොමද සරියුත්තරුන් වහන්සේ විග්‍රහ කොට දක්වන්නේ? පංචසු ධම්මේසු ඥානානි අර ධර්මයන් පහක් පිළිබඳව දන්නවා. දැන් අපි කතා කරන්නේ අර ඉන්ද්‍රිය පහට සාපේක්ෂව. එතකොට පංචසු ධම්මේසු ඥානානි. සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන අර ධර්මයන් පහ පිළිබඳව තිබුණ නුවණවල් පහක්. පංචසු අත්ථේසු ඥානානි. ඒ ධර්ම පහේ තිබුණු අර්ථ පහ පිළිබඳව තිබෙන අර්ථ ඥානයත්. එතකොට ඥාන 10යි. ධර්ම ඥාන 5යි, අර්ථ ඥාන 5යි. ඒ වගේම දසසු නිරුක්තිසු ඥානානි. නිරුක්ති 10ක ඥානයක් තියෙනවා. ධර්ම නිරුක්ති 5යි අර්ථ නිරුක්ති 5යි කියන නිරුක්ති 10ක් තියෙනවා. දැන් ධර්ම ඥාන 5යි අර්ථ ඥාන 5යි ධර්ම නිරුක්ති 5යි අර්ථ නිරුක්ති 5යි කියන නිරුක්ති ඥාන 10ක් තියෙනවා. එතකොට දැන් මෙතන ඥාන කීයද? ඥාන 20ක් තියෙනවා. ඥාන 20ක්. ධර්ම 5යි අර්ථ 5යි 10යි. ධර්ම නිරුක්ති ධර්ම නිරුක්ති පිළිබඳව දන්නාකම අර්ථ නිරුක්ති පිළිබඳව දන්නාකම කියන නිරුක්ති 10යි. එතකොට නිරුක්ති 10යි අර ධර්ම 5 සහ අර්ථ 5 කියන 10යි ඥාන 20ක් පවතිනවා. එතකොට පංචසු ධම්මේසු ඥානානි පංචසු අත්තේසු ඥානානි දසසු නිරුක්තිසු ඥානානි. එතකොට මේ තිබෙන ධර්ම පහත් අර්ථ පහත් නිරුක්ති ඥාන 10ක් කියන මේ ඥාන 10 අඥානි ධම්මේසු ඥානානි ධර්ම ඥාන කියන්නේ වෙනත් කොටසක් අර්ථ ඥාන කියන්නේ තවත් කොටසක් ඒ වගේම නිරුක්ති ධර්ම නිරුක්ති සහ අර්ථ නිරුක්ති කියන නිරුක්ති ඥාන කියන්නේ වෙනත් කොටසක් කියලා මේ ධර්මයන් අතර තිබෙන වෙනස් ස්වභාවය පිළිබඳව දැනගන්නවා නම් මේ ස්වභාවයන්හි ලක්ෂණ පිළිබඳව අවබෝධ කරන්නට පුළුවන් නම් ඒකට කියනවා පටිභාන පටිසම්භිදා ඥානය කියලා. එතකොට පටිභාන සටිසම්භිදා ඥානය තමහට දැනෙන්න තමහට වැටහෙන අයුර. එතකොට වැටහෙන අයුර කියන්නේ ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන අයුර නෙමෙයි දැන්. ඔහුගේ පටිභානය කියලා අපි කියන ඔහුගේ විශිෂ්ට වටහා ගැනීමේ හැකියාව ගැන කතා කරනකොට සාහිත්‍ය ව්‍යවහාරය තුළ චේකක් ව්‍යවහාරය තුළ ඒ කියන්නේ දක්ෂ ව්‍යවහාරය තුළ අපි කතා කරනවා ඔහුගේ පටිභානය කියලා. කවියෙකු සතු පටිභානය. කවියෙකුට ඒ පිළිබඳව වැටහෙන අයුර. එතකොට ඒ වැටහෙන අයුරට අපි සාමාන්‍යයෙන් පටිභාන කියන වචනය පාවිච්චි කරනවා. එතකොට මෙතනදී පටිභාන පටිසම්භිදාව කියලා කියන්නේ ඥානයක්. ඒක උත්තරීතර ඥානයක් සියලුම රහතන් වහන්සේලාටත් නැති සුවිශේෂයෙන් හිත පුරුදු කරපු රහතන් වහන්සේලාට පිහිටා සිටින විශිෂ්ට ඥානයක් තමයි පටිභාන කියලා කියන පටිසම්භිදා ඥානය. එතකොට මේ පටිභාන පටිසම්භිදා ඥානය තිබුණහම මොකද්ද වෙන්නේ? ඒ විශේෂත්වය තමයි ධර්මයත් අර්ථයත් ධර්ම නිරුක්තිත් අර්ථ නිරුක්තිත් බෙදා දක්වන්නට පුළුවන් මනහම් මේ සියල්ලගෙම වටහා ගැනීමේ හැකියාව තියෙනවා. එනිසා එක දෙයක් පිළිබඳව කතා කරන්නට ගියාම එයි හාත්පස කරුණු දක්වමින් ඒ පිළිබඳව විවරණය කරන්නට පුළුවන්කම තිබෙනවා. හොඳම උදාහරණය තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය. පටිසම්භිදා මග්ග ප්‍රකරණය දේශනා කරන්නේ සරියුත්තරුන් වහන්සේ. සරියුත්තරුන් වහන්සේගේ පටිසම්භිදා ඥානය කියන එක ඒ තුලින්ම ප්‍රකට වෙනවා ධර්මය අර්ථය සහ නිරුක්තීන් පිළිබඳව ඒ කරන විග්‍රහය තුළ. ඊට පස්සේ චුල්ල නිද්දේශ මහා නිද්දේශ වගේ අපි අරගෙන බලනකොට ඒ මහරහතන් වහන්සේලා සතුව තිබුණු පටිසම්භිදා ඥාන කොහොමද කියන එක පිළිබඳව දැන දක්වන්නට පුළුවන්කම තියෙනවා. එනිසා පටිසම්භිදා પ્રાપ્ત මහරහතන් වහන්සේ නමකගෙන් ධර්මය කොහෙන් විමසා බැලුවත් උන්වහන්සේහි ධර්මයත් අර්ථයත් නිරුක්තියනුත් බෙදා දක්වමින් ඒක ප්‍රකාශ කරන්නට සමර්ථයි. උන්වහන්සේට ඒ පිළිබඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා ඒක ඊටාම වැදගත් අවස්ථාවක්. ඒ නිසා ඒක ඊටාම අවශ්‍ය අවස්ථාවක් හැටියට පටිභාණයයි කියලා කියනවා. පටිභාණය තිබුණ කෙනෙකුට තමයි පින්නතුනේ අර කරුණු හතර සම්පූර්ණයි කියලා කියන්නේ. කෙනෙක් ධර්මය දැනගන්න පුළුවන්. හැබැයි වැඩක් නැහැ අර්ථය පිළිබඳ විග්‍රහ කරන්නට බෑ. අර්ථය දැනගත්තත් වැඩක් නැහැ ධර්මයේ පිළිබඳව විග්‍රහ කරන්නට බෑ නා. අර්ථ ධර්ම දෙකම දැනගත්තත් වැඩක් නැහැ. ඒ දැනගත්ත දේ ප්‍රකාශ කිරීම සඳහා තිබෙන ඒ නිරුක්තිය පිළිබඳව දන්නේ නැත්තම්. එතකොට ඒ නිරුක්තිය සම්පූර්ණ වෙනකොට ඒ සම්පූර්ණ ඥානය ලෝකයට ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය වන පටිභාණය නැත්තම් ඒද වැඩක් නැහැ. ඒ නිසා පටිභාණයත් එතන අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු දෙයක්. පටිභාණයක් තිබිය යුතුයි. ඒ නිසා පටිභාන පටිසම්භිදා ඥානයත් ඊටාම අත්‍යවශ්‍ය වන ඥානයක්. එතකොට පටිභාන පටිසම්භිදා ඥානය ගැන කියනකොට අර ධර්ම නිරුක්ති පහයි අපි පංචේන්ද්‍රයන්ට අනුව බලනකොට අර්ථ නිරුක්ති පහයි ධර්ම නානත්ව පහයි අර්ථ නානත්ව පහයි ධර්ම නිරුක්ති පහයි අර්ථ නිරුක්ති පහයි කියන 20ක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ 20 පිළිබඳවම දන්නා ඥානය තමයි පටිභාන පටිසම්භිදා ඥානය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ආකාරයටම දැන් සද්ධා බලං විරි බලං සද්ධා බලය කියන්නේ ධර්මයක්. එතකොට විරි බලං වීරිය බලය කියන්නේ ධර්මයක්. ඒක බල ස්වභාවයක්. ශ්‍රද්ධාව නැමැති බල ස්වභාවයක්. වීරය කියන එක වීරය නැමැති බල ස්වභාවයක්. ඒ වගේම සති බලං කියලා කියන්නේ සතිය නැමැති බල ස්වභාවයක්. ඒ වගේම සමාධි බල ප්‍රඥා බල කියන්නේ ඒ බල ස්වභාවයක්. ස්වභාවයක්. එතකොට මේ බලයන්ගේ තිබෙන අර්ථය මොකද්ද? බලයක් කියලා කියන තැන යෙදෙන අර්ථය. දැන් බලන්න පින්නතුනේ අර්ථය කියන එක වෙනස් වෙන විදිය. දැන් සද්ධාව කියන එක ඉන්ද්‍රිය ධර්මයක් විදියට ගත්තාම අපි ඒකේ අර අදිමෝක්ෂාර්ථය තමයි අර්ථය විදියට දැක්කේ. දැන් සද්ධා බලං කියනකොට එහි අර්ථඥානය වෙනස් වෙනවා. ඇයි මෙතන කියන්නේ ඉන්ද්‍රියක් නෙමෙයි මෙතන කියන්නේ බල කෘත්‍යයක්. බල පැවැත්වීමක් ගැන. එතකොට එතන අර්ථඥානය වෙනස් වෙනවා. එතකොට අර්ථය මොකද්ද? සද්ධා බලං කියලා කතා කරනකොට සද්ධා බලය තමයි අසද්ධියේ අකම්පියට්ඨෝ අත්ථෝ අශ්‍රද්ධාවෙහි අකම්පිය අර්ථය තමයි එහි අර්ථය සද්ධා ඉන්ද්‍රිය කියනකොට ඉන්ද්‍රියාර්ථය කරමින් එහි නිශ්චලව පිහිටා සිටින ස්වභාවයක් තියෙනවා ඒක තමයි ඉන්ද්‍රියක් බවට පත් වෙනකොට අර්ථය එතකොට බල සද්ධා බලං කියලා කියන අපි බලයක් කියලා ශ්‍රද්ධාවයි බලයක් කියලා කියන්නේ පිනතුනේ ශ්‍රද්ධාව බලයක් කියලා කියන්නේ අසද්ධියේ අකම්පියට අකම්පියට්ටේන අශ්‍රද්ධාවෙහි අකම්පාවටපත් වෙනවා කම්පාවකටපත් වෙන්නේ අශ්‍රද්ධාවෙහි කම්පාවටපත් වෙන්නේ නැහැ පෘතජන సంతානයේ තමයි අශ්‍රද්ධාවේදී කම්පාවටපත් වෙනවා දැන් ශ්‍රද්ධාව නිසා ඉන්නට පුළුවන්කම තියෙනවා හැබැයි යම් යම් හේතු නිසා ශ්‍රද්ධාව පිරිහෙනකොට යාට මොකද වෙන්නේ ශ්‍රද්ධාව පිරිහෙනකොට ඔහුගේ ශ්‍රද්ධාව කම්පාවටපත් වෙලා අශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැමෝම වර්ණනා කරනකොට කෙනෙකුට ශ්‍රද්ධාව උපදින්න පුළුවන්. හැබැයි හැමෝම අගුණ කියන්නට පටන් ගත්තොත් අන්න අශ්‍රද්ධාව ඇති කලෙහි එයා ඒකෙන් කම්පාවටපත් වෙනවා. එයාගේ ශ්‍රද්ධාව කම්පා වෙනවා. අශ්‍රද්ධාව හැමුවේ ශ්‍රද්ධාව කම්පාවටපත් වෙලා එයත් අප්‍රසාදේ ප්‍රකට කරනවා. දැන් ඒක හැම වෙලාවකදීම අසද්ධියේ අකම්පිය අර්ථය එතන නැහැ. අකම්පිය අර්ථයක් තියෙන්නේ එතන බලයක් විදිහට ශ්‍රද්ධාව තිබුණොත්. අර්ධේ යට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. බලයේ තියෙන බල පවත්වන්නනේ. එතකොට අනික් දේවල් යටපත් කොටගෙන ශ්‍රද්ධාව පවතිනවා. අශ්‍රද්ධාව ඒකට ප්‍රතිවිරුද්ධ දේ ප්‍රතිවිරුද්ධ ධර්මයේ මැඩ පවත්වාගෙන ශ්‍රද්ධාව බලයක් විදිහට පවත්වාගෙන යනවා. ඒක තමයි සද්ධා බලය කියලා කියන්නේ. එතකොට බලය හඳුනා ගන්නට තියෙන බලයේහි අර්ථයත් එක්ක ගිහිල්ලා. බලයෙහි තියෙන අර්ථය මොකද්ද පින්නතුනේ? බලයෙහි තිබෙන අර්ථය තමයි අශ්‍රද්ධාවේ කම්පා නොවීම කියන එක. ඒක තමයි බල ධර්මයක් කියීමේ තිබෙන විශේෂත්වය. දැන් මේ වචන දෙක අපිට එකක් වුණාට මේ ධර්මයේ පිළිබඳව හඳුනා ගන්නකොට දැන් බලන්න අර්ථ විදියට ගත්තාම මේක අර්ථය වෙනස් යන ආකාරය. අපිට වැටහා ගන්න අර්ථය වෙනස් වෙනවා. එතකොට දැන් වීරය කියන එක බලයක් විරිය බලං කියලා අපි කියනවා. එතකොට වීරය බලය මොකද්ද? කෝසජ්ජේ අකම්පියට්ඨවත් හෝ කුසීත භාවයේහි අකම්පිය ස්වභාවය. එතකොට අකම්පියට්ඨෝ කියලා කියනකොට ඒක කම්පාවටපත් වෙන්නේ කුසීත බව හමුවේ කම්පාවටපත් වෙන්නේ කුසීත බව එනකොට වීරය කම්පාවටපත් වෙනවා නම් ඒක වීරය බලය නෑ කියලා කියනවා. කුසීත බව මැඩ පවත්වමින් කම්මැලිකමක් එන්නට නොදී තමන්ගේ සිත රැකගෙන ඉදිරියට තවදුරටත් දැඩිව මේක පවත්වාගෙන යෑමට කියනවා. කුසීතේ අකම්පියා අකම්පියාර්ථය කියලා කුසීත භවෙහි නොසෙල්ලෙන ස්වභාවයක් තියෙනවා. ඒකට කම්පාවටපත් වෙන්නේ නැහැ. කුසීත භවකින් කම්පාවටපත් කරන්නට පුළුවන් කමක් නැහැ. මෙයාගේ වීරිය අධිමත්යි. එතකොට කියනවා වීරය බලයක් හැටියට තියෙනවා යා සතුව. එනිසා දැන් මහ බලසම්පන්න දේවල් හිතක තිබිය යුතු බලසම්පන්න දේවල්. ඒ තමයි ශ්‍රද්ධාව. ඒක බලයක්. ඒ බලෙන් මොකද කරන්නේ? අශ්‍රද්ධා සහිත දේවල් Tamange හිතට එන්නට නොදී ඒ දේවල් මැඩපවත්තල බලපවත්තල තියන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම වීරය කියන දේ බලයක් බවට පත් වෙනකොට කුසීත බව බලය පාවිච්චි කරමින් බලවත් බවෙන් කුසීත බව මැඩපවත්තගෙන තියන්න තියන්නට පුළුවන්කම තියෙනකෙන් කම්පාවටපත් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට ඊළඟට දකින්නට පුළුවන්කම තියෙනවා සතිය පිළිබඳව. එතකොට සතිය පිළිබඳව දකිනකොට අපි දකින දකිනවා ස්මෘතිය හැම වෙලාවකදීම අප්‍රමාදයේ පිණිස පවතින දෙයක්. එතකොට පමාදේ අකම්පියට් හෝ ප්‍රමාදී භවෙහි අකම්ප්‍යාර්ථයක් ඇති කරනවා. ප්‍රමාදී භවෙන් කම්පා වෙන්නේ නැහැ. සිහිය මුලාවටපත් වෙනවා කියන්නේ අපි ප්‍රමාද වෙනවා කියන එක. සිහිය මනාකොට අප්‍රමාදීව සිහිය තබා ගන්නවා කියලා කියන්නේ අප්‍රමාදී වෙනවා කියන එක. එතකොට සමාධිය අපිට සිහිය බලයක් හැටියට එදෙනකොට සති බලං කියලා කියනකොට සති බලයේහි අර්ථය තමයි පමාදේ අකම්පියට්ඨෝ කියලා කියන්නේ. ප්‍රමාදේහි කම්පාවටපත් නොවන අර්ථය. එතකොට ප්‍රමාදේහි එක කම්පාවටපත් වන්නේ නැහැ. එතකොට මේ අකම්ප්‍යාර්ථය ඊටාම වැදගත්. සිහිය පැවැත්වීමේදී සිහියේ අර්ථය තමයි බලයක් බවට පත්වීමේදී ප්‍රමාදය හැමයේ කම්පාවට පත් නොවීම. ඒ වගේම සමාධිය පිළිබඳව තියෙන්නේ උද්දච්චය අකම්පියට්ඨෝ. එතකොට උද්දච්චය ඇතිකල්ලි උද්දච්චයෙන් හොලවන්නට බෑ. හිත විසිරීමෙන් මෙයාව සොලවා දාන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. සිතෙහි නොවිසිරුණු බවින් යුක්තයි. සිත නොවිසිරී පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි උද්දච්චය අකම්පියට්ඨෝ කියලා කිව්වේ. එතකොට උද්දච්චයේහි කම්පාවට පත්වන්නේ නෑ. යම් තැනක සමාධියේ බලයක් හැටියට තියෙනවා නම් ඒ බලය හැම වෙලාවකදීම සිතේ විසිරුණු බව මැඩ පවත්තලා සිත ඒකාග්‍රගතව පවත්වාගෙන යනවා. එතකොට ඒකාග්‍රගතව පවත්වනවා කියලා කියන්නේ ඒකේ අර්ථය තමයි හැම වෙලාවකදීම උද්දච්චයට කම්පා කරන්නට බෑ. උද්දච්චයෙන් සොලවන්නට බැරි බව තිබෙනවා. ඒක තමයි බලය ගැන කතා කරනකොට බලයේහි අර්ථය. බලයේහි අර්ථය. එතකොට ප්‍රඥාව කියන එක ඉන්ද්‍රියක් විදිහට කියනකොට අපි කියව දර්ශනය තමයි අර්ථය කියලා. දැන් ප්‍රඥා බලය කියලා කියනකොට ප්‍රඥාව බලය වෙන්නේ කොහොමද? අවිජ්ජාය අකම්පියට්ඨවත් හෝ අවිද්‍යාවෙන් අකම්පිය බවට පත්වීම. අවිද්‍යාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නා කමින් මෙයාව සලවන්නට පුළුවන් කමක් නැත්තේ. නැ ප්‍රඥාව බලයක් බවට පත්වීම. එතකොට ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධානත්වය බලය කියලා කියන්නේ ඒ ප්‍රධානියාගේ බලය අප්‍රධානීන් යටපත් කරමින් පැවැත්වීම විරුද්ධාර්ථයන් යටපත් කරමින් පැවැත්වීම බලය ඉන්ද්‍රියට වඩා ප්‍රබලයි බලය ඉන්ද්‍රියට වඩා ප්‍රබලයි එතකොට ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන දේ ප්‍රකට වෙන්නේ බලය ඇති කල්හි ඒ කියන්නේ දැන් ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් ශ්‍රද්ධාව අශ්‍රද්ධාව බල මැඩ පවත්නකොට තමයි එහි පැවැත්ම තියෙන්නේ ඒ නිසා ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රියෙහි ක්‍රියාකාරීත්වය බලයක් හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ශ්‍රද්ධා බලය කියන්නේ ධර්මයක්. ශ්‍රද්ධා බලය නැමැති ධර්මයේහි අර්ථය තමයි අශ්‍රද්ධාවේ කම්පා නොවන බව. ප්‍රඥාව කියන්නේ බලයක්. ප්‍රඥාව නැමැති බලයේහි ප්‍රඥාව නැමැති බල ධර්මයේහි තිබෙන අර්ථය තමයි ප්‍රඥාව නැමැති බල ධර්මයේහි विद्यमान දේ තමයි හැම වෙලාවකදීම අවිද්‍යාවෙන් කම්පාවටපත් නොවීම කියන දේ. අවිද්‍යාවෙන් ඒ කම්පාවටපත් වෙන ස්වභාවයක නෑ මේ තමයි මෙහි තිබෙන අර්ථය බවට පත් වෙන්නේ. එතකොට දැන් මේ අර්ථවල ඥාන විදිහට ගත්තාම නානත්වයේ පිළිබඳව දන්නවා. මේ තමයි අර්ථ නානත්වයේ ඥානය. බලයන් එකිනෙකට වෙනස් බව හඳුනා ගැනීම ධර්ම නානත්වයේ ඥානය. එතකොට මෙන්න මේ පංච ධර්මයන් පිළිබඳව අනිත් අයට ප්‍රකාශ කරලීම සඳහා අපි පාවිච්චි කරන යම් ව්‍යංජන නිරුක්ති තිබෙනවා නම් මේ ව්‍යංජන නිරුක්ති අභිලාපයන් ව්‍යංජන නිරුක්ති අභිලාපයන් අන්න ඒ දේවල් හඳුන්වනවා කුමක් කියලාද? ඒ දේවල් හඳුන්වනවා නිරුක්ති ඥානය හැටියට. එතකොට මේ නානත්වය පිළිබඳව දන්නා නුවණ නිරුක්ති නානත්වේ ඥානය. එතකොට නිරුක්ති නානත්ත පටිසම්භිදාව කියලා එකට අපි කියනවා. නිරුක්ති පටිසම්භිදා ඥානය කියලා. එතකොට මේ ධර්මතා ටික පිළිබඳව ඒ කියන්නේ පංච ධම්මේසු ඥාන පංචසු අත්ථේසු ඥාන ඒ වගේම දසසු නිරුක්තිසු ඥාන පංචසු ධම්මේසු ඥාන පංචසු අත්ථේසු ඥාන දසසු නිරුක්තිසු ඥාන කියන මේ ඥානයන්ට හඳුන්වනවා මේ ඥානයන් පිළිබඳව වටහා ගන්නා ආකාරයට පටිභාන පටිසම්භිදාවයි කියලා කියනවා. පින්නතුනි මෙන්න මේ විදිහට සති සම්බොජ්ජංගෝ ධම්මෝ සති සම්බොජ්ජංගේ ධර්මයක්. ධම්මවිචේ සම්බොජ්ජංගෝ ධම්මෝ ධම්මවිචේ සම්බොජ්ජංගේ ධර්මයක්. ඒ වගේම විරිය සම්බොජ්ජංගෝ ධම්මෝ වීරිය සම්බොජ්ජංගේ ධර්මයන් මේ විදිහට බොජ්ජංග ධර්මතා ටික මේවා ධර්ම හැටියට දක්වනවා. ඊට පස්සේ උප ဋ ාණට්ඨෝ අත්ථෝ සතිය කියන දේ බොජ්ජංගයක් හැටියට භාවිත වෙනකොට උපස්ථානාර්ථය තමයි එහි තිබෙන අර්ථය. ඒ වගේම ධම්මවිචය සම්බොජ්ජංගේ පවිචයට්ඨෝ පවිචය ඒ කියන්නේ විමසීම් සහගත නුවණ. එතකොට ඒ ප්‍රවිචයේ ස්වභාවය කියලා කියන එකට ඒ ප්‍රවිචය ස්වභාවය තමයි එහි අර්ථය දහම් කරුණු පිළිබඳව නැවත නැවත නුවණින් විමසා බැලීම කියන එක තමයි එතන विद्यमान වන අර්ථය ඒ වගේම සමාධිය කියනකොට අවික්ෂේපය අර්ථය මෙන්න මේ විදිහට පින්නතුනේ එහි යෙදෙන අර්ථ ටික තියෙනවා එතකොට මේ බොජ්ජංග ධර්මතා ටික පිළිබඳව තිබෙන එහි අර්ථයන් පිළිබඳව දන්නාකම අර්ථ නානත්ත් ඥානයේ හැටියට හැඳින්වෙනවා. එතකොට සත්‍ය ධම්මයේ සන්දස්සේතුන් මේ ධර්ම හත අනිත් අයට ප්‍රකාශ කිරීම සඳහා භාවිත කරන නුවණ තමයි නිරුක්ති පටිසම්භිදා ඥානය කියලා කියන්නේ මේකින් එකට විස්තර කරන්නේ නැතුව මේ කරුණ ඔබට පැහැදිලි කරේ මේ මේ පටිසම්භිදා පිළිබඳව ඔබට දැනුම ඇති කර දෙන්නට අවශ්‍ය වන නිසා. එතකොට සත්‍යේසු ධම්මේසු ඥානානි ධර්ම හතක නුවණ තිබෙනවා. සත්වසු ධම්මේසු ඥානානි ධර්ම හතක නුවණ තියෙනවා. සත්වසු අත්ථේසු ඥානානි අර්ථ හතක් පිළිබඳව නුවණ තියෙනවා. ඒ වගේම චුද්දසසු නිරුක්තිසු ඥානානි ධර්ම හතයි අර්ථ හතයි පිළිබඳ නිරුක්ති නවනවල් 14ක් තිබෙනවා. එතකොට මේ පිළිබඳව තිබෙන නානත්වය පිළිබඳව දන්නාකම තමයි පටිභාන පටිසම්භිදා ඥානය කියලා කියන්නේ. මේ විදිහටම සම්මාදිට්ඨි ධම්මෝ මාර්ගාංග ටික දක්වනවා. සම්මාදිට්ඨිය කියන්නේ ධර්මයක්. සම්මා සංකප්පෝ ධම්මෝ සම්මා සංකප්පය කියන්නේ ධර්මයක්. සම්මා වාචා ධම්මෝ සම්මා වාචා කියන්නේ ධර්මයක්. සම්මා කම්මන්තේ කියන්නේ ධර්මයක් මේ විදිහට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ධර්මයන් හැටියට දක්වනවා. එතකොට සම්මා දිට්ඨියෙහි අර්ථය දර්ශනාර්ථය ඊට පස්සේ සම්මා සංකප්පය අබිනිරෝපණාර්ථය ඊට පස්සේ කර්මාන්තය පරිග්ඝාර්ථය මේ විදිහට අර්ථයන් පිළිබඳව ගෙන හැර දක්වනවා. එතකොට මේ තමයි අර්ථය පිළිබඳව දැක්වීම. එතකොට මේ ධර්මතා 8 අනිත් අයට ප්‍රකාශ කරලීම සඳහා යම්කිසි පදප් ව්‍යංජන භාවිත කරනවා නම් ඒ පිළිබඳව පවත්තා නුවණ තමයි පින්නතුනේ දක්වන්නේ නිරුක්ති පටිසම්භිදා ඥානය කියලා. එතකොට අට ධම්මේසු ඥානානි ධර්ම අට පිළිබඳව තිබෙන නුවණත් අර්ථ අට පිළිබඳව තිබෙන නුවණත් ඒ වගේම සෝලසසු නිරුක්තිසු ඥානානි නිරුක්තියෙන් සෝලස පිළිබඳව තිබෙන 16ක් පිළිබඳව තිබෙන නුවණත් පටිභාන පටිසම්භිදාව කියලා හඳුන්වනවා. පටිභාන පටිසම්භිදාව එතකොට මෙන්න මේ විදිහට පින්නතුනේ මේ තඤ්ඤාතට්ඨේන ඥානං ඒ පිළිබඳව අවබෝධ කරගන්නා බව තමයි ඥාන කියලා කියන්නේ. පජානනට්ඨේන පඤ්ඤා ඒ පිළිබඳව තිබෙන විශිෂ්ට නුවණින් දක්නා බව ප්‍රජානනාර්ථයයි ඒක ප්‍රඥාව. තේන උච්චති අත්තනානත්තේ පඤ්ඤා ඒ නිසා තමයි අර්ථනානත්තේ ප්‍රඥාව කියලා කියන්නේ. ඒ වගේම ඒ අර්ථනානත්වයේ තියෙන ප්‍රඥාව අත්පටිසම්භිදා ඥානය කියලා කියනවා. ධර්මනානත්වයේ පිළිබඳව තිබෙන නුවණ ධම්මනානත්තේ ඥානෙ ධම්මනානත්තේ ඥානෙ කියලා කියනවා ධම්මපටිසම්භිදා ඥානෙ කියලා. නිරුක්තිනානත්වයේ පිළිබඳව දන්නා නුවණ නිරුක්තිනානත්තේ ඥානෙ නිරුක්තිපටිසම්භිදා ඥානෙ කියලා කියනවා. ඒ වගේම පටිසම්භිදානානත්තේ ඥානෙ පටිසම්භිදා ඥානෙ කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට පටිභාන නානත්තේ ඥානෙ පටිසම්භිදා ඥානෙ කියලා පටිභාන පටිසම්භිදා ඥානෙ කියලා කියන මේ ඥාන චතුක්කය නැත්නම් ඥාන හතරක් විදිහට මේ විදිහට පවතිනවා. එතකොට මේ තමයි සිව් පිරිසිඹියාපත් බව කියලා කියන්නේ. චතුපටි සම්බිදා භාවය කියලා කියන්නේ. එතකොට චතුපටි සම්බිදා භාවය මේ සියල්ලන්ටම පවතින දෙයක් නෙමෙයි. චතුපටි සම්බිදා භාවය මේ ධර්මයේ පිළිබඳව විවිධ පර්යායන්ගෙන් තේරුම් ගත්ත විවිධ පර්යායන්ගෙන් අවබෝධ කරගත්ත පිරිසකට පිහිටා සිටින උත්තරීතර පිරිසකට උතුමන් වහන්සේලාට පිහිටා සිටින උත්තරීතර ඥානයක් ධර්මය පිළිබඳව මනාව දක්වන්නට පුළුවන්කම තියෙන ධර්මය පිළිබඳව මනාව ගෙනහැර පාන්නට පුළුවන්කම තියෙනවා විවිධ පර්යායන්ගෙන් පුළුවන්කම තිබෙනවා සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලාට ධර්ම සංගායනාවක් සිද්ධ කරන්නට ඒ නිසා තමයි සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලාම සුදුසුකම් ලැබුවේ උන්වහන්සේලා තෝරාගත්ත සෑම අවස්ථාවකම ඒ සිව් පිළිසිඹියා ප්‍රාප්ත මහරහතන් වහන්සේලාම ඇයි උන්වහන්සේලා ධර්මයේ පිළිබඳව දන්නවා, උන්වහන්සේලා අර්ථය පිළිබඳව දන්නවා, උන්වහන්සේලා නිරුක්තීන් පිළිබඳව දන්නවා. ඒ දන්නාකම නිසා උන්වහන්සේලාම තෝරාගත්ත මේ දේ විග්‍රහ කොට තබන්නට නැතිනම් මේ ධර්ම ධර්මයේ ආරක්ෂා කොට සංගායනා ස්වරූපයෙන් තබන්නට ඒ මහරහතන් වහන්සේලාම තෝරාගත්තා. ඒ නිසා මේ චතුපටි සම්බිදා කියලා කියන්නේ නුවණක්. ඒක මේ කෙන කෙනාට ඕන ඕන හැටියට තම තමන්ට අවශ්‍ය පරිදි පාවිච්චි කරන්නට පුළුවන් විදිහේ දෙයක් නෙමෙයි. ඒක උත්තරීතර ඥානයක්. ඒ ඥානය අපි තුල උපදවා ගත යුතු දෙයක් බහුශ්‍රත භාවය සහ ධර්මඥානයන් තුලින් ඒ උපදවා ගන්නට තියෙන්නේ. ඒ වගේම ඒ පිළිබඳ අපි හිත තබා දියුණු කිරීම තුල භාවිත කළ යුතු දෙයක්, උපදවා ගත යුතු දෙයක්. ඒක නිකම්ම උපදින දෙයක් නෙමෙයි. ඒ නිසා ඒක මේ කටට ආපමණින් වචන හැදුණු හැටි මේ කියනවා කියන එකෙන් පමණක් විද්‍යමාන වන දෙයක් නෙමෙයි. අර්ථය ධර්මය අර්ථය නිරුක්තිය බෙදා දක්වන්නට පුළුවන්කම තියෙන්නට අවශ්‍යයි. ඒ නිසා ඒ උත්තරීතර නුවණවල් කියන එක පිළිබඳව අපි සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුනේ. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ අනෙක් ඥානයන් පිළිබඳව ඒ කියන්නේ අපිට ඊට පස්සේ දකින්නට පුළුවන්කම තිබෙනවා ඥාන පංචකම් කියලා. ඥාන පංචකයක් පිළිබඳව ඥාන පංචකයක් පිළිබඳව. එතකොට මේ ඥාන පංචකය පළවෙනි ඥානය තමයි අභිඤ්ඤය ඥානය කියලා කියන්නේ. කතං අභිඤ්ඤා පඤ්ඤා ඥාතට්ඨේන ඥානං. අභිඤ්ඤා ප්‍රඥාව කියන දේ ඥාතට්ඨේන ඥානං ඥාතාර්ථේ ඥානයක් බවට පත්වන්නේ කෙසේද කියන මේ කාරණාව තමයි විමසා බැලිය යුත්තේ. යේ යේ ධම්මා අභිඥාතා හොಂತಿ තේ තේ ධම්මා ඥාතා හොಂತಿ යම් යම් ධර්මයන් ස්වභාව ලක්ෂණ විදිහට ධර්ම ස්වභාව ලක්ෂණ දැනීම වශයෙන් යම් කිසි විදිහකින් මනවින් දන්නවා නම් ඒ ධර්මයෝ ඥාතා හොಂತಿ හොಂತಿ දන්නා ලද්දෝ වෙති යේ යේ ධම්මා පරිඥාතා හොಂತಿ තේ තේ ධම්මා තීරිතා හොಂತಿ පරිඥාත වන ධර්මයන් පිළිබඳව තීරණය කළේ වෙයි. මේ ආදී ලෙසයි මේ ඥාන පංචකය දැක්වෙන්නේ. ඉතින් අපි එකින් එකට යම් හඳුනා ගැනීමක් කරමු. මීට පෙරත් අපි මේ ධර්ම සුතමේ ඥානය පිළිබඳව කතා කරනකොට කතා කළා තිබෙනවා. නමුත් වැඩි විස්තරයක් සඳහා ඔබට මේ දේශනා ශ්‍රවණය කරන්නට පුළුවන්කම තිබෙනවා. යම් විග්‍රහයක් මෙතනදිත් ඔබට අර පළමු කරුණු සිහිපත් වන ආකාරයෙන් සිහිපත් කරන්නටයි සූදානම් වෙන්නේ. එතකොට පළවෙනි ඥානයේ හැටියට අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ අභිඥා ප්‍රඥාව එහෙමත් නැතිනම් අභිඥා ඥානය. අභිඥාව කියලා කියනකොට යේ යේ ධම්මා අභිඥාතා හොಂತಿ තේ තේ ධම්මා ඥාතා හොಂತಿ කියනකොට ඒ ධර්ම ස්වභාව ලක්ෂණයන් හැටියට නුවණින් දැකීම තමයි අභිඥාතයයි කියලා කියන්නේ. අභිඥේය ධර්මයන් පිළිබඳව අපි විමසා බලනකොට අපට දකින්නට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බම් භික්කවේ අභිඥේයං මහණෙනි සියල්ල අභිඥේයයි සබ්බම් භික්කවේ අභිඥේයං මහණෙනි සියල්ල අභිඥේයයි මොනවාද සියල්ල අභිඥේය වන්නේ අභිඥේය වන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරනවා චක්කුම් භික්කවේ අභිඥේයං මහණෙනි ඇස අභිඥේයයි රූපා අභිඤ්ඤේය රූප අභිඤ්ඤේයයි. ඒ වගේම චක්කු විඥානං අභිඤ්ඤේයං චක්කු විඥානය අභිඤ්ඤේයයි. ඒ වගේම චක්කු විඥානය මේ තුන් දෙනාගේ එකතුව වෙන තැනක චක්කු සම්පස්සය කියන දේ ඇති වෙනවා මේ චක්කු සම්පස්සය අභිඤ්ඤේයයි චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදිනවා නම් යම්කිසි වේදනාවක් මේ වේදනාව අභිඤ්ඤේයයි. එතකොට අභිඤ්ඤේය ධර්ම හැටියට අපිට දක්වනවා මේ චක්කු ආදී මේ ධර්මයන් පිළිබඳව. ඒසොට මොනවද මේ ධර්මයන් පිළිබඳව අපි අභිඤ්ඤය විය යුත්තේ? චක්ෂුෂේ අභිඤ්ඤය වෙනකොට ඒ කියන්නේ ඇස පිළිබඳව අපි නුවණින් දැකිය යුතු වෙනකොට අපි ඇස පිළිබඳව ස්වභාව ලක්ෂණ විදිහට දත යුතු ආකාරයක් තිබෙනවා. අන්න ඒ ආකාරයේ තමයි අපි දත යුතු වන්නේ. දැන් සබ්බම් භික්ඛවේ අභිඤ්ඤයයන් කියනකොට සියල්ල අභිඤ්ඤයයි. සියල්ල අභිඤ්ඤයයි කියන බුදුරජාණන් වහන්සේ සියල්ල අභිඤ්ඤය හැටියට දේශනා කරන්නේ මොනවද? චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මේ ආධ්‍යාත්මික ආයතන ටිකත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ බාහිර ආයතන ටිකත් ඒ වගේම චක්කු විඥාන සෝත විඥාන ඝන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මේ විඥාන ධර්මතා ටිකක් චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ ස්පර්ශ ධර්මේනොත් ඒ වගේම චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියන මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාවනොත් තමයි අභිඥ්ඤීය ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. එතකොට මේ ටික යම් කිසි කෙනෙක් අභිඥ්ඤීය වන ධර්මයන් අභිඥාත කළා නම් ඒ කියන්නේ නුවණින් දත යුතු මේ ධර්මයන් නුවණින් දැනගත්තා නම් ඔහු සියල්ල දැනගත්තා වගේ. ඔහු සියල්ල දැනගත්තා වගේ. ඒකයි සබ්බම්බික්කවේ අභිඥීය. මහන්නේ සියල්ලද අභිඥීය කළ යුතුයි කියලා සියල්ල හැටියට දේශනා කරන්නේ මේ ධර්මයන් පිළිබඳව. එතකොට මේ අභිඥය කියන මේ වචනය නැතිනම් අභිඥ අභිඥා කියන මේ වචනේ දිහා අපි බැලුවාම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා එහි පවත්නා ස්වභාව ලක්ෂණ විදිහට අපි හඳුනා ගන්නා ආකාරය. ඒ කියන්නේ යම් කිසි විදිහකින් ඒ වස්තුවේහි පවත්නා ස්වභාවයන් එහි විදිය එහි ආකාරය පිළිබඳව අපි තේරුම් ගන්න හඳුනා ගන්නා ආකාරය තමයි මෙතනදී විශේෂයෙන් අපි තේරුම් ගත යුත්තේ. එතකොට අභිඥයේ මේ ධර්මයන් පිළිබඳව අපි බලනකොට අපිට පේනවා දැන් හරියට හඳ වගේ ඒ චන්ද්‍ර වංකයෙන් වංකයෙන් පරිපූර්ණත්වයට පත්තන ඒ චන්ද්‍රයාගේ පිරීම පිළිබඳව ඒ ඒ වංකයෙන් වංකයේ පිරීමේ ලක්ෂණය නිසා අපි තේරුම් ගන්නවා. එතකොට ඒ අටවක පිරුණු දාට අටවක කියලා කියනවා. ඒ වගේම චාතුද්දසි පන්න රසී ඒ වගේම පූර්ණිමාදී ලෙස ඒ හිත් තිබෙන ලක්ෂණය අනුව ඒ පරිපූර්ණ භාවය අනුව අපි ඒ ව්‍යවහාර කරනවා. අන්න ඒ විදිහටම මේ මේ ධර්මයන්ගේ පවත්නා ස්වභාව ධර්ම ලක්ෂණයන් පිළිබඳව විශ්ලේෂණය කරමින් ඒ ධර්මයන් පිළිබඳව නුවණ පැවැත්වීම තමයි අභිඤ්ඤයයි කියලා කියන්නේ. අභිඤ්ඤයයි කියලා කියන්නේ. එතකොට ඒ අභිඤ්ඤයාර්ථය අපි උපදව ගන්නකොට ඇස පිළිබඳව පවත්නා ඒ ස්වභාව ධර්ම ලක්ෂණයන් රූපේ පිළිබඳව පවත්නා ස්වභාව ධර්ම ලක්ෂණයන් පිළිබඳව අපිට විශේෂයෙන් සලකා බලන්නට සිද්ධ වෙනවා. ඇහැ පිළිබඳව පවත්නා ස්වභාව ධර්ම ලක්ෂණයන් අපි විශ්ලේෂණය කරගන්නකොට චක්කු ප්‍රසාද රූපේහි ස්වභාවය පිළිබඳව අපිට එතනදී තේරුම් ගන්නට ඕනේ. චක්කු ප්‍රසාදය පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපි දන්නවා ඇහැ කියන්නේ කවර ධර්මයක්ද කියන එක. එතකොට අපි අද චක්ෂුෂය නැමැති රූපයක් ඇසයි කියලා සිතාගෙන ඉන්න තැනක ඇස පිළිබඳව සැබවින්ම නුවණින් සම්මර්ෂණය කරන ප්‍රඥාවන්තයාට ඇස හම්බ වෙන්නේ අනිදස්සන සප්පටිඝ රූපයක් හැටියට. ඒ කියන්නේ ඒකට අනිදස්සනයි එකට දකින්නට පුළුවන් කමක් ඇත්තේ නෑ මොනවත්. ඒ කියන්නේ ඇහෙන් අපිට රූප කොච්චර දකින්න පුළුවන් වුණත් ඇහැට පුළුවන් කමක් නැහැ ඇහැ දකින්නට. ඒ නිසා ඇහැ ලෝකයේ තුල අනිදස්සන රූපයක්. ඒ කියන්නේ ඒකට අපිට ලෝකෙ මෙන්න මේ වගේ කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ ස්වභාව වශයෙන්. ඒක දකින්නට බැරි නිසා රූපීව වෙනම රූපයක් හැටියට අපිට ඇහැ දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් අපිට උපවත් බව නිසා පෙනෙන ප්‍රතිබිම්බ දකින්නට පුළුවන් වෙයි. ඒ ඔස්සේ අපිට උපවත් බව හඳුනා ගන්නට පුළුවන් වෙයි. ඒ මහා භූතයන්ගේ තියෙන උපවත් ස්වභාවය පිළිබඳව අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ වගේ මේ ඇහැ පිළිබඳව අපිට තිබිය යුතු ස්වභාවයක් තමයි ඒක අනිදස්සනයි. ඒක හැම වෙලාවකදීම අනිදස්සනයි. ඒක දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් සප්පටිගයි. සප්පටිගයි කියන්නේ ඒකට ගැටීම් සහිතයි. ඒකට ඕන දෙයක් පතිත වෙන්න පුළුවන්කම තියෙනවා. පිහිය මුවාතින් ඕන දෙයක් කපන්නට පුළුවන්කම තිබෙනවා. මුවාතට මුවාත කපන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අන්න ඒ වගේ මේ ඇහැ සප්පටිගයි ඒකට ගැටීම් සහිතයි ඒකට බාහිර තියෙන රූප ඡායාවන් පැහැසටහන් රූපයට පතිත වෙනවා. මේ රූපයට පැහැසටහන් පතිත වුණාට කොයිම වෙලාවකවත් පුළුවන් කමක් නැත්තේ නැහැ. පැහැසටහන් රූපයට පතිත වුණාට කොයිම වෙලාවකවත් පුළුවන් කමක් නැත්තේ නැහැ ඇහැ දකින්නට. නිසා අනිදස්සන වුණ. ඒ වගේම ගැටීම් සහිත සප්පටිග. ඒ වගේම පෙර නොතිබී හටගන්න වගේ මිතුරු නැතුව නැති වෙලා යන අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති කියලා කියන පෙර නොතිබී හට ගන්නවා. එහ ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට එකම ඇහක් උපතේ සිට මරණය දක්වා තිබෙනවායයි කියලා පරිග්‍රහණය කරන්නට බැරි විදිහට ඒ ධර්මයේ පිළිබඳව අභිඤ්ඤය වෙනවා. යම්කිසි වර්ණ සටහනක් චක්කු ප්‍රසාදයේ මතට පතිත වුණා නම් ඒ ඒ මත විඥානයේ යොමු වුණා නම් අන්න එතනදී ඒ ඇසත් රූපයත් හිතත් කියන මේ කාරණා පදනම් කරගෙන තමයි එහි පැනවීම තියෙන්නේ. ඇස ඇති බවට අපිට දැනගන්නට පුළුවන්කම තිබෙන්නේ ඒ අනුව සිද්ධ වෙන විඥානන කෘත්‍ය සිද්ධ වෙනකොට. ඒ ඇසෙහි සිත පහළවිය හැකිනම් චක්කු විඥාන සිත පහළවිය හැකිනම් අන්නේ දර්ශන කෘත්‍ය සිද්ධ කරන සිතෙහි පහළවීමත් එක්කම ඇස ඇතයි කියලා දැනගන්නට පුළුවන්කම තියෙනවා. යම්කිසි විදිහකින් මේ දර්ශන කෘත්‍ය સિદ્ધ කරන නැතිනම් මේක පරිපූර්ණත්වයට පමුණවන මේ විඥාන සිත මෙතන හටගන්නේ නැත්තම් විඥාන සිත මෙතන උපදින්නේ නැත්තම් මොනම විදිහකටවත් පුළුවන් කමක් නැත්තේ නැහැ ඇස පිළිබඳව අපිට දැනුමක් උපදව ගන්නට ඇස තිබුණද රූප ඡායාවන් මේ මත නැවත නැවතත් පතිත උනද චක්කු විඥානයාගේ හට ගැනීමක් නැතිනම් අපිට ඇස ඇති බවට දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කියන්නේ රූප පේන්නේ නැහැ කියන එක. එතකොට ඒ නිසා විඥානයගේ එතන හට ගැනීමත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එතකොට අපිට පේනවා ඇහැ පිළිබඳව අපි තේරුම් ගැනීමේදී ඇස යනු ඒ හටගන්න ධර්මයක් ඒ හටගන්න ධර්මය රූපාදී ඡායාවන්ගේ පතිත වීමත් ඒ වගේම එහි සිතෙහි පහළ වීම නිසා ප්‍රකට වන්නක් ලෙස නැතිනම් කොයි වෙලාවකටවත් ඇස නම් වූ තනි රූපයකට පෙනීම් කෘත්‍යයක් සිදු කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එනිසා එයට අවශ්‍යයි බාහිර රූපයත් ඒ වගේම ඒ පිළිබඳව පහළ වෙන සිතත් කියන මේ ධර්මයන්ගේ පැවැත්ම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ ඇහැ හටගත්තේ වර්තමාන ආහාර ප්‍රත්‍යයෙන්. කනබන ආහාරය නිසා හටගත්ත ඕජාසාරයන් අනුව තමයි ඒ ඇහැ හටගත්තේ. එතකොට ආහාර ප්‍රත්‍යයකට පුළුවන් කමක් නැහැ නිකම්ම ඇහැ සකස් කරන්නට. ඇහැ උපදවන්නට, ඇහැ හදන්නට ආහාරයකට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ ඇහැ උපදවන්නට නම් අතීත හේතු ටිකක් අවශ්‍ය වෙනවා. ඒ තමයි අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ හේතු ධර්මය. අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ හේතු ධර්මය අවශ්‍ය වෙනවා. යම් කිසි ආකාරයකට පෙර අවිද්‍යාව නිසා යම් කිසි කර්මයක් සකස් කළා නම් ඒ සකස් කරගත්ත කර්මයට යම් යම් විදියකින් තණ්හාව යෙදුණා නම් අන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන මේ හේතු ටික නිසා තමයි මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට යෙදුනේ. එතකොට ප්‍රතිසන්දි වශයෙන් බැසගත් යම් කිසි චිත්තයක් තිබුණා නම් ඒහා සමාන චිත්තෝත්පාදයන් නිසා තමයි මේ පුද්ගලයෙක්ගේ ජීවත් වෙනවා කියන ස්වභාවය අපට ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ යම් කිසි ආකාරයකට අර කර්මය නිසා ඉපදුණු යම් කර්ම නිමිත්තක් ගති නිමිත්තක් ආදියගෙන පහළ වූ යම් ප්‍රතිසන්දි චිත්තයක් තිබුණා නම් ඊට සමාන වූ චිත්ත රාශියක් තමයි මේ භවයේහි කෘත්‍ය સિદ્ધ කරන්නේ භවාංග සම්තතිය කියලා අපි හඳුන්වනවා. එතකොට ඒ භවාංග සම්තතිය මේ රූපය ඇසුරු කරගෙන පවත්නාකම නිසා තමයි මේ විඥාණය මේ රූපයට බැසගෙන පවතිනවා රූපය ඇසුරු කරගෙන පවතිනවා කියන එක අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට පින්නතුනේ යම්කිසි ආකාරයකින් ඒ ප්‍රතිසන්දි වශයෙන් බැසගත් විඥාණය මෙතන නාම රූප ධර්මයන් සකස් කිරීමේදී චක්කායතනාදී ඒ ආයතන ධර්මයන් සැකසුවා නම් චක්කායතනාදී ආයතන ධර්මයන්ගේ හට ගැනීම සිද්ධ කළා නම් මෙහි සැකස්ම සිද්ධ කළා නම් අන්න එතත් එතෙන් පටන් නැවත නැවතත් නැවත නැවතත් මේ ප්‍රසාද රූප සකස් කරන බව උපදවන බව උපතෙහි සිට මරණය දක්වා තව බාහිර සාධක තියෙන්නට පුළුවන්කම තිබෙනවා කර්මය මැදේදී ඒ පස්තම්බක වන ආකාරයන් තිබෙන්නට පුළුවන්කම තිබෙනවා මේ කාරණා වෙනස් වන්නට ඒක වෙනම කතා කළ යුතු දෙයක් නමුත් මේ උපතෙහි සිට මරණය දක්වා පොදුවේ ගත් කල මේ ප්‍රසාද රූප නැවත නැවත උපදවන ලක්ෂණයක් තිබෙනවා නම් ඒකට අපි සැලකිය යුතු හේතුන් හැටියට අර අතීත හේතු ටික. ඒ තමයි අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ හේතු ටික. අතීත අවිද්‍යාව නිසාත්, කර්මය නිසා, තෘෂ්ණාව නිසාත් ඒ දේවල් හේතු කරගෙන තමයි වර්තමානය තුළ මේ චක්කු ප්‍රසාද රූපය නැවත නැවත උපදවන්නේ. එතකොට ආසන්න වශයෙන් අපිට ලැබෙන දේ තමයි ආහාරය කියන දේ නැත්තම් මේ මහා භූතය අසුරු කරගෙන නැවත නැවත මේ ප්‍රසාද සකස් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එතකොට ආහාරය තමයි මේ ප්‍රසාද රූපය උපදවන්නට වැයවන ඉන්ධනය නැතිනම් ප්‍රධානම දේ බවට පත්වන්නේ. හැබැයි ආහාරජ රූපයකට නැතිනම් ආහාරයකට පුළුවන්කමක් ඇත්තේ නැහැ ප්‍රසාදයේ උපදවන්නට ඒක උපදවන්නට කොයි විදිහටද ඒක උපස්තම්භක වන්නේ කියන දේ තීරණය කරන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ලක්ෂණයන් විසින් එනිසා තිරස්චානගත ආත්ම භාවයක් ලැබපු සත්වේකටත් එවැගේම මනුෂ්‍යාත්ම භාවයක් ලැබපු සත්වේකටත් අපි එකම ආහාර ටිකක් ලබා දුන්නොත් ඒ ඒ තන හැදෙන්නේ ඒ ඒ කෙනාගේ මට්ටමේ ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය ධර්මයන් මිසක බාහිර දේවල් ඒ කියන්නේ එක සමාන ලෙස හැදෙනවා නෙමෙයි. ඒ කියන්නේ ප්‍රසාද රූපය අර කනබන ආහාර ටික සමාන වුණා කියලා තිරස්චානගත සත්වයෙකුගෙත් අපෙත් එක සමානව උපදිනව නෙමෙයි. එතකොට ඒ ආහාර රූපය අනුව ඒ දේවල් සකස් කරන විදියක් තිබෙනවා. අන්න ඒ විදිහ සකස් කරන්නේ නැතිනම් ඒ විදිහ හදන්නේ මොකක් නිසාද? අවිද්‍යාව, කර්මය, තණ්හාව නැමැති මේ හේතු ටික නිසා. එනිසා අද මිනිස්සෙක් හැටියට ප්‍රතිසන්දි ලැබපු අපිට ඒ ප්‍රතිසන්දි විඥානයේ මගේ මෙතන ආහාර රූපයේ ඇසුරු කරගෙන මේ නාම රූප ධර්මයන්ගේ සැකසීම සිද්ධ වෙනවා නම් ඒ සැකසීම නැවත නැවත උපදවන බවක් තිබෙනවා නම් අන්න ඒ මේ හේතු සමவாய නිසා සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඇහැ ඉපදීම ගැන අපි සලකා බලනකොට අපිට නුවණින් දකින්නට පුළුවන්කම තිබෙනවා ඇහැ උපදින්නේ අවිද්‍යාව, කර්මය, තණ්හාව නැමැති මේ හේතු ටික නිසාත් වර්තමාන ආහාර ප්‍රත්‍ය කියන දේත් නිසා කියලා. එතකොට මෙන්න මේ විදිහට ඇහැ උපදිනවා. ඒ ඇහැ අනිදස්සනයි. ඒ ඇහැ නමුත් සප්පටිගයි ගැටීම් සහිතයි. ඒ ඇහැ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක්. ඒක ඊළඟ මොහොතට තියෙන දෙයක් නෙමෙයි. මෙන්න මේ ආදී ලෙසට මේ ඇසෙහි विद्यमान වන ස්වභාව ලක්ෂණයන් පිළිබඳව අපි තේරුම් ගන්නකොට ස්වභාව ලක්ෂණයන් පිළිබඳව අපි අවබෝධ කරගන්නකොට අන්න එය උතුම් නුවණක් බවට පත් වෙනවා අභිඤ්ඤේය ධර්මයක් වෙනවා එතකොට ඒ අභිඤ්ඤේය ධර්මය අභිඥාත කලා වෙනවා ඒ ආකාරයට අපි ඇහැ පිළිබඳව අවබෝධ කරගන්නකොට එතකොට යම් ආකාරයකින් අපි ඇස පිළිබඳව අවබෝධ කරගන්නවා නම් ඒ ආකාරයටම පුළුවන්කම තිබෙනවා රූපය පිළිබඳව අවබෝධ කරන්නට. යම් ආකාරයකින් අපි අවබෝධ කරගන්නවා නම් ඇස පිළිබඳව ඒ ආකාරයටම අපට පුළුවන්කම තිබෙනවා මේ රූපය පිළිබඳව අවබෝධ කරන්නට. රූපය පිළිබඳව අවබෝධ කරනකොට ඒ රූපයත් අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාරය කියන මේ දේවල් උපයෝගී කරගෙන හටගත්ත දේවල්. ඇයි ඒ රූපය අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා ඉපදුනායයි කියලා කියන්නේ. පිනතුනේ රූපය අපිට යම් විදිහකට අද පේන්නේ ඒ පෙනෙන අයුර සකස් කරන්නට උනේ ඒ ප්‍රසාදයට අනුව යම් විදිහකින් චක්කු ප්‍රසාද රූපේ ඉපදුනා නම් චක්කු ප්‍රසාද රූපයට අනුරූපීව තමයි අපිට ඒ පිළිබඳව සලකන්නට සිද්ධ වුණේ. ඒ පිළිබඳව විමසන්නට සිද්ධ වුණේ. කියන්නේ රූපේ දකින්න පුළුවන්කම තියෙන ඇහෙන් ගෝචර කරගන්න ක්‍රමයට. එතකොට අපි කොතෙක් කිව්වත් අපි බාහිර තියෙන රූපේම දකිනවා කියලා ඇත්තටම අපි දකින්නේ ආපාතාගම වූ සටහනක්. චක්කු ප්‍රසාදයට ආපාතාගම වූ සටහනක්. එතකොට ප්‍රසාද රූපය සමර්ථවන්නේ මොන මට්ටමින් ඒ රූපේ පෙන්වන්නටද? ඒ මට්ටමට තමයි අපිට රූපේ දකින්නට පුළුවන්කම තියෙන්නේ. අපිට යම් මට්ටමකටද ප්‍රසාදයට පුළුවන්කම තිබෙන්නේ රූපය රූපඡායාවන් පතිත කරගන්නට ඒ මට්ටමට තමයි අපට පුළුවන්කම තිබෙන්නේ රූපය පිළිබඳ සංජානන විඥානනයන් කරන්නට. ඒ නිසා තමයි කෙනකෙනා දකින ලෝක කෙනකෙනාට අනුරූපීව වෙනස් වෙනවා කියලා කියන්නේ. අපිට රූප තියෙන ලෝක හම්බුණාට මට පෙනෙන වර්ණ සංයෝජන සහිත රූප ලෝකේ අනිත් අයටත් ඒ විදිහටම තියනවා කියලා කාටවත් කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම අපිට වඩා පෙනීම වශයෙන් ඊටමත් තියුණුව දකින්නට පුළුවන් සත්වයින් ඉන්නවා. ඒ සත්වයින්ට තිරස්චානගත සත්වයින් ආදී. ඒ සත්වයින්ට අපිට පෙනෙන රූප වර්ණ සංයෝජනයන් එලෙසටම පෙනෙනවායයි කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ යම්කිසි විදිහකින් එතන ප්‍රසාද රූප සකස් වුණා නම් ඒ ප්‍රසාද රූපයන්ට අනුරූපීව තමයි වර්ණ ඡායාවන් එහි පතිත වෙන්නේ. එතකොට මෙතන උපදින ප්‍රසාද රූප ඉපදවීම දුර්වල නම් ඒ කියන්නේ සතර මහා ධාතු ඇසුරු කරගත් උපවත් බව කියන එක මෙතන දුර්වල නම් ඒට පතිත වන ඒට වැටෙන ඡායාවන් දුර්වල මට්ටමේ තියෙන්නේ. එතකොට එයාට රූප පේන්නේ එබඳු මට්ටමේ රූප, එබඳු මට්ටමේ ලෝකයක්. අර උදාහරණයක් හැටියට අපි ඔබට සිහිපත් කරලා තියෙනවා මීට පෙර අර ඇස් පරීක්ෂා කරන්නට ගියාම ඇහැට මේ දානව පුංචි බෙහෙතක් ඒ නිසා මොකද වෙන්නේ මේ ඇස ඇසේ තිබෙන මේ කර්ණිකාවන් ඒක ලොකු වෙනවා ඒ කියන්නේ මේ ඇහැ ලොකු වෙනවා එතකොට මේක පරීක්ෂා කර බලන්නට පුළුවන් විදිහට තමයි ඒ දේ කරන්නේ එතකොට ඒ අවස්ථාවේදී අපිට අර බාහිර තියෙන ආලෝක ඊටමත් වඩා දීප්තිමත්ව තදට ඇසට පතිත වෙනවා මොකද ඒ දේ ලොකුවට උපදින නිසා ලොකු ප්‍රමාණයක ප්‍රදේශයක පහළවන නිසා. එතකොට අර බාහිර තියෙන වර්ණ රූපයන් අර ඊටමත් දීප්තිමත් ලෙස ඊටමත් තදට ප්‍රසාදයේ මතට පතිත වෙනවා. එතකොට ප්‍රසාදයේ මතට මේ දේවල් දීප්තිමත් ප්‍රසාද රූපයේ මතට පතිත වෙනකොට අපිට දැන් හිතන්නකෝ අපේ ඇහැ ස්වභාවයෙන් මේ මට්ටමේ පිහිටා සිටියා කියලා. චක්කු ප්‍රසාදයේ ස්වභාවයෙන් මේ මට්ටමේ පිහිටලා තියෙනවා. එතකොට ඒ මට්ටම ස්වභාවයෙන්ම පිහිටි මට්ටම නම් අපිට පෙනෙන ලෝකය අර ස්වභාවයෙන්ම දීප්තිමත් අර අර මට්ටමේ ලෝකයක් තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ පෙනෙන පෙනීමට සාපේක්ෂව ඒ පෙනෙන දෙයට සාපේක්ෂව අපි මෙච්චර කාලයක් දැකපු දේ ඇති වුණොත් එහෙම ඒක විකෘතිතාවයක්. ඒක වෙනස්ව පෙනීමක් වෙනවා. එතකොට අපිට ඇහැ පිළිබඳව අපි තේරුම් ගන්නකොට ඒ යම් ආකාරයකින් තේරුම් ගත්තා නම් රූපය පිළිබඳව අපිට කතා කරන්නට වෙන්නේ ඒ ලක්ෂණ ටිකෙන්මයි. ඒ නිසා රූපයත් අවිද්‍යා කර්ම තණ්හාදී මේ හේතු සමவாயෙන් උපන් දෙයක් හැටියට කියනවා. හේතුව බාහිර රූපය අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඉපදුන කර්මය නිසා ඉපදුන තණ්හාවෙන් හටගත්ත කියන එකේ දෙන්නේ නැහැ. හැබැයි අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගත්ත ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු චක්කු ප්‍රසාදයට තමයි ඒක පතිත උනේ. එතකොට මේ ප්‍රසාදයට අනුරූපව විසක රූප සටහන අපිට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ කොයි වෙලාවකවත් චක්කු ප්‍රසාදෙහි පහළ වූ සිත බාහිර තියෙන රූපේ දිහා බලාගෙන ඒ රූපය පවතින ආකාරයෙන් ග්‍රහණය කරනවාය කියන එකක් යෙදෙන්නේ නැහැ. ප්‍රසාද රූපයේ හැකියාව යම් පමණකටද එපමණකට එහි ආපාතාගත රූපය පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. අන්න නිසා රූපයට තියෙන හේතු පිළිබඳව විමසා බලනකොට රූපය අභිඤ්ඤය වෙනකොට අපිට රූපය නුවණින් දකින්නට සිද්ධ වෙනවා මේ රූපයේහි ස්වභාවයත් අවිද්‍යා කර්ම තණ්හා ආහාරාදී ලක්ෂණයන්ගෙන් උපදින දෙයක්. ඒ වගේම මේක සනිදස්සනයි. මේක දකින්න පුළුවන්කම තිබෙනවා වර්ණ රූපයක් විදිහට. ඒ වගේම සප්පටිඝයි මේ රූපය ගැටීම් සහිතයි ප්‍රසාදයට එක්ක එකට ගැටෙනවා. මේ තමයි අපිට රූපය පිළිබඳව තේරුම් ගන්නට තියෙන ක්‍රමය. නුවණින් අපි රූපය පිළිබඳව විශ්ලේෂණය කරනකොට ඔය ආකාරයට තමයි විශ්ලේෂණය කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට එතනදී රූපය පිළිබඳව විශ්ලේෂණය කරගන්නවා කියනකොට අර බාහිර තියෙන මේ සත්වයෝ පුද්ගලයෝ අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන කියලා මේ නානත්වයකින් කරන නානත්ව සංඥාවකින් ගන්න දෙයක් පිළිබඳව නෙමෙයි මේ කතා කරන්නේ හුදු ප්‍රසාදයට ආපාත්හාගම වන වර්ණ රූපයේ හැටියට මෙහි ස්වභාව ලක්ෂණේ රූපේ හිතේන ස්වභාව ධර්ම සිද්ද ලක්ෂණේ පිළිබඳවයි මේ නුවණින් සලකා බලන්නේ එතකොට එතන අර තෘෂ්ණාච්ඡන්දයෙන් ඇසුරු කරන සත්පුද්ගල සංඥාව විදිහට නෙමෙයි ආ රූපේ පිළිබඳව දන්නවා. ඇස පිළිබඳව දන්නවා. ඇස පිළිබඳව දන්නවා ඇසට පතිත වෙන රූපේ පිළිබඳව යාට නුවණ තියෙනවා. ඒ වගේම චක්කු විඥාණයෙන් විඤ්ඤය වෙන්නේ අර ප්‍රසාදයේ මතටපත් තුන පතිත වුණ බාහිර වර්ණ රූපයයි කියන එක පිළිබඳව එයා දන්නවා. චක්කු විඥානයේ හිතෙන ස්වභාවය පිළිබඳව විඥානන කෘත්‍ය සිදුවීම පිළිබඳව දන්නවා. ඒ වගේම චක්කු සම්පස්සේ පිළිබඳව මේ විඥාන සිතෙහි ස්පර්ශ කෘත්‍ය સિદ્ધ කරන්නේ කොහොමද? මේ තුන් දෙනාගේ එකතු වෙන තැනක ස්පර්ශ කෘත්‍ය સિદ્ધ කරන්නේ කොහොමද? අදිවචන සම්පස්සේ පැත්තට අයිති මොනවද? පටිඝ සම්පස්සේ පැත්තට අයිති මොනවද කියලා එයා ස්පර්ශය සිදුවන ආකාරය පිළිබඳව දන්නවා. ඒ වගේම ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදිනවා නම් යම් වේදනාවක් එයා ඒ වේදනාව පිළිබඳව දන්නවා. එයා වේදනාව පිළිබඳව දන්නවා. රූපය නම් ඒ රූපය ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදිනකොට සෑම අවස්ථාවකදීම උපේක්ෂා සහගතයි. ඒ වගේ මේ වේදනාව පිළිබඳව දක්වනකොට ඇතැම් අවස්ථාවලදී දක්වනවා ඒ උපන්නා වූ වේදනාව සැප දුක් වශයෙන් අපි දකිනවා කියලා. දැන් ඇහැටගත් පතිත වෙන රූපය පිළිබඳව දැනගන්න චක්කු විඥාන සිතෙහි යෙදෙන වේදනාව සෑම අවස්ථාවකදීම උපේක්ෂා සහගත වේදනාවක්. උපේක්ෂා සහගත සිතක් තමයි එතන උපදින්නේ. කොයි වෙලාවකවත් එතන සැප විඳින්නට පුළුවන් සෝමනස්ස සහගත මට්ටමේ සිත්, දෝමනස්ස සහගත මට්ටමේ සිත් උපදින්නේ නැහැ. උපදින්නෙම උපේක්ෂා සහගත මට්ටමේ සිතක් විදිහට. එතකොට එහෙනම් මේ සම්පස්යෙන් උපන් වේදනාව සැප දුක් වශයෙන් ව්‍යවස්ථාපනය කරනකොට අපිට ව්‍යවස්ථාපනය කරන්නට සිද්ධ වෙනවා මෙන්න මේ රූපාරම්මණය පිළිබඳව අපි මනසින් නැවත සංස්කරණයන් සිද්ධ කරනකොට අර රූපේ පිළිබඳව මනසින් අපි නැවත සංස්කරණයන් සිද්ධ කරගන්නකොට අපිට පේනවා ඒ රූපය සත්වයක්ය පුද්ගලයෙක්ය ආත්මයක්ය කියලා අපි ගන්න මට්ටමකින් අපි ඒක විඳින්න පුළුවන්කම තියෙනවා ඒ වගේම වටිනාකම් සහිත දෙයක්ක නොවටිනාකම් සහිත දෙයක්ක කියලා අපිට විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පිළිකුල් කරන දෙයක්ක පිළිකුල් නොකරන කැමැති ලස්සන දෙයක්ක කියලා අපිට ඒක ග්‍රහණය කරගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආදී ලක්ෂණයන් නිසා අපිට මෙතනදී සෝමනස්ස දෝමනස්සයන් උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඒක ඉපදුනේ කුමක් මතද? අර විදිහ උපේක්ෂා සහගත රූපාරම්මණයක් මත අපි මෙබඳු වූ ආකාරයේ වේදනාවක් උපදව ගන්නට පෙළඹුණා. එතකොට අපිට එබඳු ආකාරයේ වේදනාවක් අපි උපදව ගන්නවා කියන තැනකදී අපිට ඔන්න තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒක අර අපි වැරදි විදිහට ඒ පිළිබඳව විනිශ්චය කරගත්ත කම නිසා ඉපදුණු දෙයක් කියලා. ඒක රූපේට අයිති දෙයක් නෙමෙයි කියලා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අභිඤ්ඤය අර්ථයන් පිළිබඳව අපි තේරුම් ගැනීමේදී අන්න ඒ ආකාරයට එහි තිබෙන වෙනස්කම් පිළිබඳව අපිට තේරුම් ගන්නට සිද්ධ වෙනවා. ඇහැට රූපයක් පතිත වෙන වෙලාවකදී ඒහා සංප්‍රයුක්ත වන ඒ එතන දැනගන්න සිත හා සංප්‍රයුක්ත වන වේදනාව සෑම මොහොතකම උපේක්ෂා සහගතයි. සෑම මොහොතකම උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගත සිතකින් තමයි රූපය දැනගන්නේ. රූපේ දැනගන්නවා කියන තැනදී අපි තේරුම් ගන්නට ඕනේ අම්මා තාත්තා කියලා දැනගන්න එක ගැන නෙමෙයි කතා කරන්නේ රූපේ ස්වභාව ලක්ෂණ විදිහට දැනගන්නවා කියන එක ගැන එතකොට එන්න ඒ විදිහට රූපේ පිළිබඳව අපි අවිඥේය වෙනවා. ඒ වගේම චක්කු විඥානයේ පිළිබඳවත් අවිඥේය වෙනවා. චක්කු විඥා සම්පස්සේ පිළිබඳවත් අවිඥේය වෙනවා. ඒ වගේම චක්කු සම්පස්සයෙන් උපන් ඒ වේදනාව පිළිබඳවත් අභිඤ්ඤය වෙනවා. ඒ වගේම සෝතේ පිළිබඳව අභිඥය වෙනවා. සෝතේ කියනකොට ඒ සෝතේ හටගන්නේ කුමක් නිසාද? සෝතේ හටගන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ ලක්ෂණ ටික නිසා. එතකොට ඒ සෝතේට ගෝචර වෙන යම් ශබ්දයක් තියෙනවා නම් ඒ ශබ්දය ගෝචර වෙන්නේ මොන විදිහටද? අර සෝත ප්‍රසාදයේ මතට පතිත වෙන ශබ්ද රූපයක් විදිහට. එතකොට යම් මට්ටමේ ශබ්ද ගෝචර කරගන්නට පුළුවන් විදිහට නම් ඒ ප්‍රසාද රූපයේ ඉපදිලා තියෙන්නේ. එබඳු මට්ටමකට අර ශබ්දයේ පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට යම් හේතු ටිකක් නිසා නම් සෝතප්‍රසාදයේ සකස් කළේ ඒ හේතු ටිකම තමයි ශබ්දයේහි උත්පාදයට ශබ්දයේහි හට ගැනීමට කතා කරන්නේ. එතකොට මේ ශබ්ද රූපය අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ලක්ෂණයන් නිසා හටගත්ත දෙයක්. ඒ වගේම සෝතේ කියන දේත් අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා හටගත්ත දෙයක්. ඒ වගේම විඥානයේ පිළිබඳවත් අපිට පුළුවන් විනිශ්චය කරන්නට මේක අවිද්‍යා කර්ම තණ්හා සහ නාම රූප ධර්මයන්ගේ ප්‍රත්‍ය සමவாயෙන් උපන් දෙයක් හැටියට අපිට විනිශ්චය කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ ධර්මයන් පිළිබඳව අභිඤ්ඤේය ආර්ථයකින් අභිඤ්ඤේය දේවල් විදිහට අපිට නුවණින් විශ්ලේෂණය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ අභිඤ්ඤේය ධර්මයන් පිළිබඳව අභිඥාත භාවයේ උපදව ගැනීම ප්‍රඥාව ගැනයි. එතකොට මේ අභිඥා පඤ්ඤා කියලා කතා කරන්නේ. අභිඥා ප්‍රඥාව. එතකොට නුවණින් දකිනවා නුවණින් ප්‍රතිවේද කරනවා නුවණින් ප්‍රත්‍යක්ෂ කරනවා විශේෂ ලක්ෂණ විදිහට මෙහි පවත්නා ස්වභාව ලක්ෂණයන් විදිහට ඒ ධර්මයන් පිළිබඳව අපි අවබෝධ කරගන්නවා එතකොට අන්න ඒක ඥාතට්ඨේන ඥානං ඒක අවබෝධ කර ගැනීම වශයෙන් අපි ඒකට කියනවා නුවණක්ය කියලා ඥානයක්ය කියලා එතකොට ඒ සියල්ල අභිඤ්ඤයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ සියල්ල පිළිබඳව අපිට පුළුවන්කම තිබෙනවා මේ ස්වභාව ලක්ෂණයන් විදිහට එහි ඒ ධර්මයන් පිළිබඳව අවබෝධ කරන්නට නුවණින් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි අභිඥා ඥානය. එතකොට අභිඥීය ධර්මයන් පිළිබඳව අපි මීට ප්‍රථමයෙන් සුතමේ ඥානය පිළිබඳව කතා කරනකොට අභිඥීය නිර්දේශය තුළදී බොහොම දීර්ඝ ලෙස දේශනා ගණනාවකින් සාකච්ඡා කරන්නට යෙදුණා. ඊට පස්සේ දෙවෙනි කාරණාව හැටියට දකින්නට පුළුවන් පරිඥා පඤ්ඤා තීරණට්ඨේ ඥානං. එතකොට පරිඥා ප්‍රඥාව තීරණාර්ථයෙන් ඥානයක් බවට පත් වෙනවා. යම් යම් ධර්ම කොටාසයක පවත්නා සාමාන්‍ය ලක්ෂණයන් වශයෙන් හාත්පසින් දන්නා යම් නුවණක් තියෙනවා නම් අන්න ඒ නුවණට තමයි මේ තීරණ ප්‍රඥාවයි කියලා කියන්නේ. එතකොට ඒ පරිඥාත භාවය දැන් ඉස්සෙල්ලා කිව්ව අභිඥාත භාවය දැන් අපි කතා කරන්නේ පරිඥාත භාවය පිළිබඳව. පිරිසිඳ දැකීම පිළිබඳව. එතකොට පිරිසිඳ දැකීම පිළිබඳව කතා කරනකොට අපි නුවණින් ඒ කාරණාවෙහි හාත්පස සාමාන්‍ය ලක්ෂණයන් විදිහට දකිනවා. එතකොට ඉස්සෙල්ලා අපි කතා කළා ධර්ම ස්වභාව ලක්ෂණයන් විදිහට දකිනවා කියලා. දැන් අපි කතා කරනවා සාමාන්‍ය ලක්ෂණයන් විදිහට දකින බව. ඒක තමයි පරිඥාත භාවය. එතකොට පරිඥාත භාවය ගැන කතා කරනකොටත් අපිට කතා කරන්නට වෙන්නේ අර අභිඥාත ධර්මයන් පිළිබඳව කතා කළා වගේම චක්කුම්බික්කවේ පරිඤ්ඤයම් මහන්නේ ඇස පිරිසිඳ දකින්නට රූප පිරිසිඳ දකින්නට චක්කු විඥානයේ පිරිසිඳ දකින්නට ආදී ලෙස දේශනා කරපු ධම්පරයයන්. තව විදිහකින් කියනවා අපි ස්කන්ධයන් පිරිසිඳ දකින්නට කියලාත් කියන්නට පුළුවන්කම තිබෙනවා. මේ ආදී පරයයන්ගෙන් අපිට මේක කතා කරන්නට පුළුවන්. එතකොට ඒ පරිඥීය ධර්මයන් නැතිනම් පිරිසිඳ දකිනවායයි කියලා කියනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඇස පිරිසිඳ දැක්ක යුතුයි. ඒ කියන්නේ සාමාන්‍ය ලක්ෂණ විදිහට අපි ඇස පිළිබඳව දැනගන්නවා. සාමාන්‍ය ලක්ෂණයන් විදිහට අපි රූප පිළිබඳව දැනගන්නවා. චක්කු විඥානය පිළිබඳව දැනගන්නවා. එතකොට අර අභිඥේය දේ කියනකොට ස්වභාව ධර්ම ස්වභාවයන් විදිහට අපි ඒක තේරුම් ගන්නවා වගේම මෙහි පවත්නා ස්වභාව ලක්ෂණයන් සාමාන්‍ය ලක්ෂණයන් වශයෙන් දැනගන්නා බව තමයි පරිඤ්ඤය බව කියලා කියන්නේ. ඒකට අභිඤ්ඤය සහ පරිඤ්ඤය අර්ථයන් පිළිබඳව කතා කිරීමේදී ලොකු වෙනස්කම් අපිට දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අර අභිඤ්ඤය ධර්මයන්ගේ ස්වභාවය තමයි එහි පවත්නා විශේෂිත වූ ආකාරයේ නුවණ පැවැත්ම. ඒ කියන්නේ අපි ඒකේ අර ලක්ෂණ විදිහට ස්වභාව ධර්ම ලක්ෂණ විදිහට ලක්ෂණයන්ට තමයි මූලිකත්වය දෙන්නේ. දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අභිඤ්ඤයයි. ඒතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ අභිඤ්ඤයයි කියනකොට එහි පවත්නා අර දුක්ඛ ලක්ෂණාදී, සමුදය ලක්ෂණාදී මේ ලක්ෂණ ධර්මයන් පිළිබඳව නුවණින් විමසා බලමින් ලක්ෂණ පිළිබඳව කරන ප්‍රතිවේදය තමයි අභිඤ්ඤීය භාවය කියලා කියන්නේ. පරිඤ්ඤීය භාවය කියලා කියනකොට ඒ විරිසිඳ දැකීම හාත්පස සාමාන්‍ය ලක්ෂණය දුක කියන දේ මොකද්ද? එතකොට අපිට ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ආදී ලෙස අපිට මේ දුක පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා මෙන්න මේක දුක ජීවිතේට පැමිණිලා තියෙන මෙන්න මේ ආකාරයෙන්ුයි දුක. එතකොට මේක දුකට අයිති. එතකොට යම්කිසි දෙයක් හේතු නිසා හටගන්න බව තියෙනවා නම් එතන මේ දුක ගේන්නට පුළුවන් දේ තියෙනවා. එතකොට එහි පවත්නා සාමාන්‍ය ලක්ෂණයන් අනුව ගිහිල්ලා තේරුම් ගන්නවා එතනදී පවත්නා දුක කියන කියන දේ ස්වභාවය පිළිබඳව. එතකොට වටලා දැනගන්නවා. ඒ තමයි පරිඤ්ඤයාර්ථය. දුක පිරිසිදු දැක්ක යුතුයි කියලා කියන තැන. දුකේ අභිඤ්ඤයාර්ථය ගැන කතා කරනවා නම් අර දුකෙහි පවත්නා සංකත ලක්ෂණය, පීලනාර්ථය, විපරිණාමාර්ථය, සන්තාපාර්ථ ආදී වශයෙන් ලක්ෂණ විදිහට ඒ ධර්මයන් පිළිබඳව අපි නුවණින් විශේෂයෙන් විමසා බලන්නට පටන් ගන්නවා. අන්න ඒක අභිඤ්ඤයාර්ථය. ඒකට පරිඤ්ඤයාර්ථය කියනකොට එබඳු ධර්මයක් මෙන්න මේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා ආදී ලෙස මේ සත්ව సంతාණයට මෙබඳු ආකාරයෙන් දුක්ඛයක් ලෙස පැමිණෙනවා. ඒකට මේ දුක උපදින්නේ මෙබඳු ධර්මතා ටිකක් ඇති තැනක මෙබඳු දේවල් නිසාය කියලා අපි පවත්නා ඒ නුවණක් එතනදී තියෙනවා. අන්න ඒකට කියනවා පරිඤ්ඤයාර්ථයක් කියලා. පිරිසෙන් දකින ආයුරක්ය කියලා. අන්න ඒ විදිහටම මේ ඇහැ රූපාදී චක්කු විඥානාදී මේ ධර්මයන් පිළිබඳව අපි පිරිසිඳ දකිනවා. ඒක පිරිසිඳ දකිනකොට අර එහි පවත්නා චන්දරාගය දුරු කරගන්නට පුළුවන් ආකාරයට අපි නැවත නැවතත් අනිත්‍යාදී ලක්ෂණයන් විදිහට එහි නුවණ පවත්වන්නට උත්සාහවත් වෙනවා. ඒක තමයි පිරිසිඳ දැකීමෙහි තිබෙන විශේෂත්වය. එයා දකිනවා උත්පාදයේ වැය කියන කාරණාව, හට ගැනීම සහ වැයවීම කියන කාරණාව පිළිබඳව දකිනවා. අර එහි ස්වභාව ලක්ෂණයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කිරීම, ස්වභාව ලක්ෂණයන් පිළිබඳව අපි මෙනෙහි කිරීම අභිඤ්ඤීය ලක්ෂණයක් විදිහට අපි ගන්නකොට ඒ ස්වභාව ලක්ෂණයන්ගේම නිසාම මෙහි සකස් වන හේතු ධර්මයන් පිළිබඳව තේරුම් අරගෙන වැයවීම පිළිබඳව තේරුම් අරගෙන එහි අනිත්‍ය දුක්ඛ අනාත්මාදී ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රතිවේධයට අපි නැවත නැවත උත්සාහවත් වෙන බව තියෙනවා නම් අන්න ඒකට කියනවා පරිඤ්ඤයාර්ථයක් කියලා. ඒක පිරිසිදු දකිනවා. ඒක නුවණින් අපි මෙනෙහි කරමින් නුවණින් ඒ ඔස්සේ මනස පවත්වමින් ඒ පිරිසිදු දැකීම පිණිස අපි උත්සාහවත් වෙනවා. ඒකට කියනවා පරිඤ්ඤාර්ථය කියලා. පිරිසිදු දැකීම පිණිස අපි ගන්නා උත්සාහය. ඊට පස්සේ අපට තුගිනි කාරණාව හැටියට දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් ඒ පරිඤ්ඤය ධර්මයන් තීරිතා හොಂತಿ. ඒ විදිහට තීරණය කරනවා. නැතිනම් ඒ විදිහට ඒ ධර්මයන් පිළිබඳව අපි හොඳට මේ විශ්ලේෂණය කරමින් මෙය අනිත්‍ය වූ ස්වභාවයෙන් යුක්ත දෙයක්මය කියන තීරණයට එළඹෙනවා. ඒක තමයි පරිඥාවෙහි ස්වභාවය. අභිඥාවේ ස්වභාවය මොකද්ද? අභිඥාවේ ස්වභාවය අපි ඒක හොඳින් දැනගන්නවා. එතකොට අභිඥේ ධර්මයන්ගේ ස්වභාවය තමයි අපි ඒක ඥාතා හොಂತಿ කියලා කියන. ඒක දැනගන්නවා අපි. මේක මෙබඳු ස්වභාවයන්ගෙන් මෙබඳු ලක්ෂණයන්ගෙන් යුක්ත වූ දෙයක් කියන එක දැනගන්නවා. හැබැයි පරිඥාවේ ස්වභාවය තීර්ථ භාවය. අභිඥාවේ ස්වභාවය ඥාත භාවය, පරිඥාවේ ස්වභාවය තීර්ථ භාවය. අභිඥාවේහි ස්වභාවය ඥාත භාවයයි කියලා කිව්වේ අභිඥාවේහි ස්වභාවය නුවණින් අර ස්වභාව ධර්ම ලක්ෂණයන් විශ්ලේෂණය කරමින් ඒ පිළිබඳව අපි නුවණින් දැනගන්නවා. අපි සාමාන්‍ය ලක්ෂණ පිළිබඳව විශ්ලේෂණය කරන තීරණ පරිඥාවෙන් කරන්නේ අපි ඒක තීරණය කරනවා. තීරිතා හොන්ති කියලා කියනවා. අපි ඒක තීරිත කළේ කොහොමද? මේක අනිත්‍ය වූ ධර්මයක්ය මේක දුක් වූ ධර්මයක්ය මේ අනාත්ම වූ ධර්මයක්ය කියන අපි ස්ථාවරයකට පැමිණෙනවා. ඒ පිළිබඳව අපි නිවැරදි විශ්ලේෂණයක් ඔස්සේ අපි මනස අරගෙන ගිහිල්ලා ඒ පිළිබඳව අපි අවබෝධයක් සහිතව දක්නට පුරුදු වෙනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණාව හැටියට දකින්නට පුළුවන්කම තියෙනවා. යේ යේ ධම්මා පහිනා හොಂತಿ, තේ තේ ධම්මා පරිච්ඡත්තා හොಂತಿ. එතකොට අපිට පේනවා යේ යේ ධම්මා පහීනා හොಂತಿ. මෙහෙම දකිනකොට තීරණය කරනකොට ඇතම් ධර්මයෝ ප්‍රහීන වෙනවා. ඇතම් ධර්මයෝ ප්‍රහීන වෙනවා. අන්න ඒ ධර්මයන් පිළිබඳව දන්නවා ප්‍රහීන වූ භාවයේ පිළිබඳව දන්නා නුවණක් තියෙනවා. දැන් ප්‍රහීන වීම පිළිබඳව කතා කරනකොට දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී මේ ත්‍රිලක්ෂණ ධර්මයේ පිළිබඳව නම් මේ පරිඥාර්ථයේ සිද්ධ වුනේ එහිදී නිත්‍ය සංඥාව ප්‍රහීන භාවයටපත් වෙනවා. අනිත්‍යයි කියන දේ තීරිත වන්නේ යම් ආකාරයකටද ඒ බඳු ආකාරයකටම නিত্য සංඥාව ප්‍රහීන වෙනවා. නিত্য සංඥාව නැති වෙලා යනවා. දුකයි කියලා දකින්නේ යම් විදිහකටද සුඛ සංඥාව දුර වෙලා යනවා. අනාත්මයි කියලා දකින්නේ යම් ආකාරයකටද ආත්ම සංඥාව දුර වෙලා යනවා. මේ විදිහට යම් අයුරකින් නම් අපි ඒක දකින්නේ පින්නතුනේ දකින අයුරට දකින විදිහට එතන ප්‍රහාණයක් තියෙනවා. තීරණයට අනුව තමයි ප්‍රහාණය. නිත්‍ය වශයෙන් තීරණය කරන නිසා තමයි අප්‍රහීන කෙලෙස් සංයෝජනයන් ඒ ඔස්සේ පවතින්නේ මොකද පවතින්නට වස්තු විශයක් හම්බ වෙන නිසා. ඒ කියන්නේ ලෝකෙ තුල දැන් මේ දේ පවතින්නට භූමියක් හම්බ වෙනවා. පවතින්නට ස්ථානයක් හම්බ වෙනවා. ඒ පවතින්නට ස්ථානයක් හම්බ වෙන්නේ අර පය ගහලා ඉන්න තැනක් විදිහට. ඒ කියන්නේ පය ගහලා ඉන්න තැනක් විදිහට කියලා කියන්නේ දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන්. තව දෙයකට ගත්තොත් රූපේ පැත්තෙන් බෙදලා ඇස කරනාසය දිව ශරීරය ආදී මේ ධර්මයන් මේ කෙලෙසේ පවත්වා ගන්නට භූමිය බවට පත් කර ගන්නකොට එතන තියෙනවා නිත්‍ය සංඥාවක්. එතන තියෙනවා සුඛ සංඥාවක්. එතන තියෙනවා ආත්ම සංඥාවක්. හැබැයි යම් විදිහකින් එහි සාමාන්‍ය ස්වභාවයේ විදිහට ලක්ෂණයන් දැකීම තුළ හාත්පස කරුණු අවබෝධ කර ගැනීම තුළ අපිට පෙනෙනවා නම් එහි අනිත්‍යයි කියන ස්වභාවය. අනිත්‍යයි කියන සාමාන්‍ය ස්වභාවය අපිට දකින්නට පුළුවන්. දුකයි කියන ස්වභාවය අපිට එළඹ සිටිනවා නම් අනාත්මයි කියන ස්වභාවය එළඹ සිටිනවා නම් ඒ වස්තුව පිළිබඳව නැවත අපිට තෘෂ්ණා ඡන්දයක් පවත්වන්නට එබඳු දෙයක් පේන්නේ නැහැ. එබඳු දෙයක පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එනිසා එබඳු වස්තුවේහි පැවැත්මක් නැහැ. ඒක ප්‍රහීන වෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චක්කුම්බික්කවේ පහතම්බ මහන්නේ ඇහැ ප්‍රහාණය කළා. රූප ප්‍රහාණය කරන්න. චක්කු විඥානය ප්‍රහාණය කරන්න. ඒක ප්‍රහාණය කළ යුතු ආකාරය කියලා කියන්නේ මේක වස්තුවක් විදිහට ඇහැගලවලා අයින් කරනවා කියන එක නෙමෙයි. වස්තුවක් විදිහට ඇහැගලවලා අයින් කරලා ඇහැ ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එවගේම රූප නොපෙනෙන தත්ත්වයට පත් කරගෙන අපිට මේක රූප ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ එහෙනම් මේක මොකකින්ද කළ යුත්තේ මේක නුවණින් විය යුතු දෙයක් යම් ආකාරයකට අභිඤ්ඤය කළ ඒ ආකාරයකට ඒ ධර්මයන් තීරණය කළා අන්න ඒ තීරිත ආකාරයට තමයි ප්‍රහාණය සිද්ධ වෙන්නේ එතකොට චක්ෂුෂයේ ප්‍රහාණයි චක්ෂුෂයේ ප්‍රහාණ වෙන්නේ මොන චක්ෂුෂයේද යම් කිසි කෙනෙකුට නিত্য වූ චක්ෂුෂයක් තිබුණා නම් ඒ චක්ෂුෂය ප්‍රහාණය. ඒ චක්ෂුෂය ප්‍රහාණයටපත් වෙනවා. සුඛසහගත වූ දෙයක් තිබුණා නම් ඒ සුඛසහගත වූ චක්ෂුෂය රූපාදී ධර්මය ප්‍රහාණය. නিত্য සහගත වූ දේවල් තිබුණා නම් සුඛ සහගත වූ දේවල් තිබුණා නම් ආත්ම සහගත දේවල් තිබුණා නම් එබඳු වූ දේ ප්‍රහාණය. ඇහැ දකින්නට පුළුවන් කියලා රූපාදී නිමිතිවල යම් විදිහකින් ඔහුට ඇස හම්බුණා නම් එබඳු ඇහැ ඔහුට ප්‍රහාණයි. ඒ වගේම ඇසට පැමිණියා වූ රූප බාහිර ලෝකයේ තුල පවතිනවා යයි කියලා නිත්‍ය වශයෙන් තියෙන රූප පිළිබඳව ඔහුට කල්පනා කරන්නට පුළුවන් නම් එහි තිබෙන රූපාදී ධර්මයන් පිළිබඳව නැවත නැවත හිතන්නට පුළුවන්කම තිබෙනවා නම් අන්න එබඳු මට්ටම ඔහුට ප්‍රහාණයි. එනිසා යාට කියනවා ඇස ප්‍රහාණයි රූපේ ප්‍රහාණයි චක්කු විඥානයේ ප්‍රහාණයි කියලා. ඒ යෝගී තීරණය තීරිතය එබඳු ආකාරයක් ගත්ත නිසා. අනාථපිණ්ඩික වාද සූත්‍රයේදී අනේ පිඬු සිටුතුමාට අවවාද කරනවන්නේ ගැහැවිය ඔබේ විඥාණයට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා. රූපය ඇසුරු වෙන්න දෙන්නට එපා. චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්නට එපා දී ලෙස. ඒතකොට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා කියලා කියන්නේ ඇස නිස්සෘත කරගෙන තියෙන්න එපා කියන එක. විඥාණයට නිස්සෘත කරගන්නට නිකේතන ස්ථානයක් බවට ඇස වුණොත් ඒ හැ තියෙන ඇහැ අයිති ඇස සමංගී පුද්ගලයෙක් උපදිනවා ඉන්නවා ඒ පුද්ගලයාට ජරා මරණ දුක පැමිණෙනවා රූප විඥාණයට නිකේතන ස්ථානයක් වුණොත් රූප රූප සහිත ලෝකයක් ඔබට ලැබෙනවා ඔබේ හිතට විඥාණයට අර රූප ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා ඔය හිතට චක්කු විඥානයේහි අත්දැකීම ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා නම් ඊට අනුරූප වන දුක ඔබට විඳින්නට සිද්ධ වෙනවා ඒක විඳින පුද්ගලයාට අනුරූප වන දුක ඔබ ජරා මරණ දුක ඔබ කරා පැමිණෙනවා. නිසා මේක ප්‍රහාණය කරන්නට කියලා කිව්වේ මේ ධර්මයන්ගේ අර සාමාන්‍ය ස්වභාව ලක්ෂණයන් විදිහට මේක අවබෝධ කරනකොට පේනවා. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි. මේ ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය අනිත්‍ය ලක්ෂණය අවබෝධ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඇසෙහි තියෙන අනිත්‍ය ස්වභාවය, ඇසෙහි තිබෙන දුක්ඛ ස්වභාවය, ඇසෙහි තිබෙන අනාත්ම ස්වභාවය පිළිබඳව අවබෝධ කරනකොට රූපේහි තිබෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය පිළිබඳව අවබෝධ කරනකොට ඒ පුද්ගලයාට ඒ පුද්ගලයාට කිසිම ආකාරයකින් නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් ඇතිවන සංඥාවක් පවතින්නේ නැහැ. ඒ පවතින්නේ නැත්තේ අර ඇස ඒට සුදුසු වස්තුවක් ලෙස දකින්නකම ඔහුට හම්බුනේ නැති නිසා. යම් ඇහැක් නිසා නම් ඔහුට නිත්‍ය සංඥාව තිබුණේ. යම් රූපයක් නිසා නම් ඔහුට යම් නිත්‍ය සංඥාවක් තිබුණේ. යම් විඥානයක් නිසා නම් ඔහුට නිත්‍ය සංඥාව තිබුණේ ඒ ඇහැ රූප චක්කු විඥානාදී සියලු ධර්මය ඔහුට ප්‍රහීනයි. එතකොට ඒකයි යම් ධර්මයක් ප්‍රහීන නම් ඒ ප්‍රහීන බව පිළිබඳව එයා දන්නවා. එතකොට එයා මුළු ලෝකයම ප්‍රහීන භාවයට පත් කරලා ලෝකයෙන් මිදුන කෙනෙක් බවට පත් වෙනවා. ලෝකයේම ප්‍රහීන කරලා ලෝකයෙන් මිදුන කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි ඒ ප්‍රහීන භාවය කියලා කියන්නේ. ඒ වගේම යේ යේ ධම්මා භාවිතා හොಂತಿ තේ තේ ධම්මා ඒක රසා හොಂತಿ. එතකොට යම් යම් ධර්මයන් පිළිබඳව අපි භාවිත කරනවා නම් ඒ ධර්මය ඒක රසයි. එතකොට ඒ ධර්මයන් යම් යම් ධර්මයන් අපි භාවිත කරනවා කියලා කියනවනම් එතකොට යම් යම් ධර්මයන්ගේ භාවිත කිරීම මොන ආකාරයටද සිද්ධ කරන්නේ? අපි ඒ භාවිත කිරීම සිද්ධ කරන්නේ හැම වෙලාවකදීම මාර්ගාදී ධර්මයන්ගේ භාවිතය ප්‍රහාණය කිරීම පිණිස අපි සම්මාදිට්ඨිය ආදී ඒ මාර්ගාංගයන්ගේ භාවිත කිරීම සිද්ධ වෙනවා. ඒ භාවිත කිරීම යම් තැනක තියෙනවා නම් ඒ භාවිත කිරීම කියන දේ ඇති තැනක හැම වෙලාවකදීම ඒ නිර්වාණ සුඛය පැවැත්ම එතන අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒතකොට යම් තැනකේ නිර්වාණ සුඛෙහි පැවැත්ම තිබෙනවා නම් එබඳු ඒ සෑම තැනකම නිවීම කියන දේ අපිට අත්විඳින්නට පුළුවන්කම තිබෙනවා. එනිසා මේ ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස භාවිත වන්නේ මෙබඳු ධර්මයන් කියන එක පිළිබඳව එයාට නුවණ තියෙනවා. ඒ නුවණ නිසා එයා ඒ ධර්මයන් පිළිබඳව කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදෙන தത്വයටපත් වෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ඒ අභිඤ්ඤීය ධර්මයන් අභිඤ්ඤීය කරන්නට පරිඤ්ඤීය ධර්මයන් පරිඤ්ඤීය කරන්නට ඒ වගේම ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරන්නට ඒ වගේම පෙන්වා වදාරනවා. ඒ සඳහා භාවිත කළ යුතු මග මොකද්ද? භාවිත කළ යුතු මග ඒ වැඩි යුතු දේ වැඩි යුතු හැටියටත් අපිට පෙන්වා දෙනවා. එතකොට මේ ආදී අවස්ථාවන් පිළිබඳව අපි බලනකොට දැන් මේ මාර්ගයේ සෑම අවස්ථාවකදීම විමුක්ති සුඛ සංඛ්‍යාත ඒ රස සාධනය කරන බැවින් විමුක්ති සුඛ සංඛ්‍යාත ඒ රස සාධනය කරන බැවින් හැම වෙලාවකදීම මාර්ගය ඒක රසයි. මාර්ගය තමයි භාවිත කළ යුත්තේ භාවිත කරන ලද මාර්ගය එක්කෝම රසයක් ගෙන විදිනවා. සෝවාන් මාර්ග, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ග, අරිහත් මාර්ග මේ මාර්ගය භාවිත කිරීමෙන් විමුක්තිය නැමැති එකම රසය වහනය කරන බැවින් ඒ මාර්ගාංගයන් භාවිත කිරීම තුළින් ඒක රසාර්ථ භාවය පිළිබඳව එයා දැනගන්නවා ඒක ප්‍රඥාවක්. ඒ වගේම අවසාන කාරණාව හැටියට යේ යේ ධම්මා සච්චිකතා හොಂತಿ තේත්තේ ධම්මා පස්සිතා හොಂತಿ. යේ ධම්මා සච්චිකතා හොಂತಿ යම් යම් ධර්මයක් සාක්ෂාත් කළ යුතු නම්. සාක්ෂාත් කරන්නේ මොකද්ද? නිර්වාණය, නිර්වාණ ධාතුව, මාර්ගය කියන්නේ භාවිත කළ යුතු දෙයක්. ඒ භාවිත කිරීම තුළින් ඒක රසාර්ථයක් ලැබෙනවා විමුක්ති රසය. ඒ වගේම යේ යේ ධම්මා සච්චිකතා හොಂತಿ යම් යම් ධර්මයක් සාක්ෂාත් කළ යුතු නම් තේත්තේ ධම්මා පස්සිතා හොಂತಿ පස්සිතා හොති ස්පර්ශ කළේ වෙයි. ඒකට නිර්වාණය ස්පර්ශ කළා අර ධර්මයන් අර විදිහට වඩනකොට. එතකොට ඒ යම් ධර්මයක් සාක්ෂාත් කරණීය වෙනවා නම් සාක්ෂාත් කළ යුතු දේ එයා ස්පර්ශ කොට වාසය කරන්නෙක් බවට පත් වෙනවා. ස්පර්ශ කොට නුවණින් ස්පර්ශ කොට වාසය කරන්නෙක් බවට පත් වෙනවා. අපි ප්‍රතිපදාව වඩන්නේ මෙතනට. එය ස්පර්ශ කොට වාසය කරන්නට සාක්ෂාත් කළ යුතු දේ නුවණින් ස්පර්ශ කොට වාසය කරන්නට ඒකත් ප්‍රඥාවක්. එතකොට දැන් මේ කාරණාවේදී අපිට දකින්නට පුළුවන්කම තියෙන අපිට කරන්නට දේවල් හැටියට අපිට ප්‍රධාන වශයෙන් තුනක් හම්බ වෙනවා. ඒ තමයි අභිඤ්ඤය දේවල් අභිඤ්ඤය කිරීම, පරිඤ්ඤය දේවල් පරිඤ්ඤය කිරීම, ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කිරීම කියන දේ. එතකොට ඒ සඳහා වැඩි යුතු දෙයක් තියෙනවා. ඒකට අපි කියනවා භාවයේ තබ්බයි කියලා. භාවිත කරනකොට ඒ පිළිබඳව සාක්ෂාත් කරන යමක් තිබෙනවා. එතකොට අපිට මේ ආකාරයට අපිට නුවණින් දකින්නට පුළුවන් මේ ඥාන පංචකයක් පිළිබඳව පංචකයක් කියලා කියේ පහක් කියන එක. එතකොට අභිඤ්ඤේය, පරිඤ්ඤේය, ඒ වගේම පහතබ්බ දේවල් අභිඥා ඥානය, පරිඥා ඥානය, ප්‍රහාණ ඥානය, ඒ වගේම භාවේතබ්බ ඥානය, ඒ වගේම සච්චිකත ඥානය කියන මේ ඥාන පංචකය පිළිබඳව තමයි අපි මෙතනදී ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට යෙදෙන්නේ. අභිඤ්ඤය ඥානය කියලා කිව්වේ මෙහි පවත්නා ස්වභාව ධර්ම ලක්ෂණයන් විදිහට අපි තේරුම් ගන්නාකම පරිඤ්ඤය ඥානය කියලා කියන්නේ මේක හොඳට නුවණින් විශ්ලේෂණය කරමින් මෙහි ඇති කරගනු ලබන සාමාන්‍ය ලක්ෂණේ ලක්ෂණ වශයෙන් ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපිට ප්‍රකට වෙන සාමාන්‍ය ලක්ෂණයන් විදිහට අපි මෙහි ඇති කරගනු ලබන තීරණ සහගත පරිඥාවන් තීරණ සහගත එළඹ සිටීම් එනිසා අපිට ඒ ධර්මයන් පිළිබඳව තිබෙන නිත්‍යාදී සංකල්පනාවන් සම්පූර්ණව ප්‍රහාණය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ප්‍රහාණඥානය කියලා කියනවා. ඒ සඳහා අපි භාවිත කරන මාර්ගයක් තිබෙනවා. ඒක රස මාර්ගයක්. ඒ වගේම ඒ ඒක රස මාර්ගයේ භාවිත කිරීම තුළින් අපි සාක්ෂාත් කරනවා ස්පර්ශ කරනවා ඒ නිර්වාණය කියන දේ. නිසා මෙන්න මේ ආකාරයට අපිට මේ ඥාන පංචකය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. වැඩි දුර විස්තරයන් අපි තේරුම් ගන්නකොට ඔබට පුළුවන්කම තිබෙනවා අපි මීට පෙර කතා කරලා තිබෙන සුතමේ ඥානයේ තුලදී කතා කරපු අභිඤ්ඤය නිර්දේශය, පරිඤ්ඤය නිර්දේශය, භාවේත භාන නිර්දේශය, භාවේතබ්බ නිර්දේශයන් පිළිබඳව ඔබට තවදුරටත් කරුණු සොයා බලමින් විමසන්නට පුළුවන්කම තිබෙනවා.